මේකක්වත් ඕනේ නැහනේ. හරි නේද ඔක්කොමලා මේ අර සමහර කට්ටිය අහලා තිබ්බ මේ ඒ කියන්නේ අදින් පස්සේ සාකච්ඡාව නැද්ද ආයි 27 වෙනිදාද පටන් ගන්නෙ කියලා. මම දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ ඉතින් මම මෙච්චර ඔව් පැහැදිලිවම කිව්වා <laughs> ලබන 26 වෙනිදා වෙනකන් සාකච්ඡාව තියෙනවා කියලා. ඒ කියන්නේ තව තියෙනවා ඉරිදාවල්. අද ඉවර වෙනව නෙමෙයි. 26 වෙනකන් සාකච්ඡාව කරලා 27 වෙනින් ඉඳන් භාවනාව තියෙනවා කිව්වේ. නැත්නම් දැන් ලබන සතිය නැති වෙයි දන්නෙත් නෑ කට්ටිය. ඔව් තියෙනවා ලබන සතිය. <laughs> තව ඉරිදාවල් තියෙනවා 27 ඒ කියන්නේ මේ තව ඉරිදාවල් මම දැන් 3ක් 14ක් දෙනවනේ. ඒ ටික ඔක්කොම තියෙනවා. මේ තිබ්බ වගේම. නැත්තම් ඉතින් මෙහෙම ඉතින් ආ ලේසියෙන් වැඩි මං කියන්න. අප්‍රේල් දෙවෙනිදා වෙනකම්ම තියෙනවා. ලේසි. එක එක පණ විඩයයිනේ තියෙන්නේ නේ. ආ 12 දානමේ 26. 12 දාන 26 දවස් තුනේ තියෙන්නේ. ආ 26 නේ. දවස් තුනයි නේ. පහක් තියෙනවා. ආ එහෙනම් කමන්නේ. මම බැලුවේ 3යි කිව්වහම. හරි. දැන් ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේක මේ මහා ගොඩක් නෙමෙයි මම දැන් මේ මෙච්චර දවසක් කොච්චර සාකච්ඡාව කරත් අන්තිමට ගන්න තියෙන ගන්න අදහස මොකද්ද අපේ එක තීරණයක් එනවා මොකද්ද මේ රූප පස්සේ ගිහිල්ලත් මේ වැඩේ වෙන්නේ නැත්තම් සද්ද පස්සේ ගන්ධ පස්සේ රස පස්සේ ස්පර්ශ පස්සේ සිතුවිලි පස්සේ ඔය හය පොළ පස්සේම කොච්චර දිව්වත් අපි බලාපොරොත්තු වෙන ඉච්ඡතාවේ ඉෂ්ට සිද්ධ වෙන්නේ නැත්තම් අවසානයේ අපේ තීරණයක් එනවා අන්න ඒක තමයි ප්‍රඥා තීරණය කිව්වේ අතහැර නොඇලී මිදී යනවා හැරෙන්න වෙන විකල්පයක් නැහැ ඔන්න ඔච්චරයි තීරණය වෙන තීරණයක් නැහැ නේද ඒකට මගක් තියෙනවා නම් ඒකට කල යුත්තක් තියෙනවා නම් ඒක තමයි දැන් කරන්න ඕනේ අපි. අපේ තීරණේ තියෙනවනේ ඒක කරන්න. තීරණේ නැතුව ඒක කරන්න බෑ. ඒ තීරණය ගන්න එක තම තමන් සතුයි. ඒක කාටවත් බලෙන් දෙන්න බෑ. බලෙන් දෙන්නත් බෑ බලෙන් කරන්නත් බෑ. හදවතින්ම තමන්ට අවංක මේ කැමැත්තක් තියෙන්නේ නෑ මේකෙන් මං කොහොමරි ගැලවෙන්න ඕනි කියන. ඒක තමන් හදවතින් වෙන්න ඕන එකක්. අරයා කිව්වා මෙයා කිව්වා පුංචි අම්මා කිව්වා ලොකු අම්මා කිව්වා ඒකට හරියන්නේ නෑ නේ. දැන් බුදු පියාණන් වහන්සේත් කියනවනේ. බුදු පියාණන් වහන්සේත් හැම වෙලාවෙම කියන්නේ මොකද්ද? අසන්නාට දෙසන්න. නොඅසන්නාට නොදෙසන්න. එතකොට මේක මේ ගහ ගහක් ගහක් පස්සේ ගිහිලා හන්දියක් හන්දියක් ගන්න කියන තියෙන එක නෙමෙයි. අහන්නේ නැත්තම් ළඟ හිටියත් කියලා දෙන්න එපා කියලා තියෙනවා. ඇයි ඉතින්? අහන්නේ නැති මොනෝ කියන්නේ? නේද? ආ. ඉතින් මෙන්න මේකේ තව එකක් අහලා තිබ්බ මෙතනදී පෙර දිනයකදී අර ගොටුකොළ පාත්තියකට පූසෙක් පැමිණ ජරා කරන ලද සිදුවීම උදාහරණයක් ගැන මෙවැනි අවස්ථාවකදී මන ධම්මා ආකාරයට මේ සිදුවීම ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම යොදා ගන්න ආකාරය. දැන් මෙන්න මේකෙත් ඉතින් මේ දැන් ඕනම දැනක මේ මන ධම්මේ ක්‍රියාත්මක වෙන්න එපා. මන ධම්මේ නැතුව ක්‍රියාත්මක වෙන්න බෑ. එතකොට දැන් එතනින් මුලින් හොයා ගන්න ඕනේ අර ගොටුකොළ මේ ප්‍රශ්නේ අහපු විදිහටම ඒ ගොටුකොළ පාත්තේ යම්කිසි භුක්තියක් විඳින්න බලාපොරොත්තු වෙන් හිටියා. ඒක ලබා ගන්න නේද? හැබැයි මේක ලබා ගන්න බෑ. ඇයිද මේ? ඇයි ලබා ගන්න බැරි නම් දැන් ලැබීමක්ද තියන්නේ නොලැබීමක්ද? ආ මුලින්ම හොයාගන්න නොලැබීමයි ලෝභය නොලැබීමට මුලයි. පළවෙනි මේ හේතු හොයාගන්නවා. ලෝභය නොලැබීමට මුලයි. එතකොට මේ කවදා හරි දවසක ඒ නොලැබෙන්න එනම් දැන් මේ අදయ్య කරපු එකක්ද? ඊට ඉස්සෙල් කරපු එකක්. එතකොට ඒක තියෙන්නේ කොහේද? අර ධම්ම ලෝක. වෙන කොහෙවත් නෙමෙයිනේ. අකුසල ධර්මයන් මුල් කරගත්ත දත්තයක්. ඒතර ඒ දත්තේ ක්‍රියාත්මක කරන්න ධර්මතාවයක් මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. නේද? පූස gedara නැති වෙන්නත් පුළුවන්. පූසෙක් ඇත්තෙත් නැති වෙන්න පුළුවන්. මේ කියපු උදාහරණයට අනුව ගත්තාම. ඔය එකක්වත් ඇති වෙන්න පුළුවන්. කොච්චර මේක රැකවල් දාගෙන හදන්න ගියත් අරූප පැනලා එනවා. ඒකට ධර්මතාවේ සිද්ධ වෙන්නෙම නොලැබෙන්නේ. දැන් ඕක තමාරලාට අපි ඊතුවට අපිට මුළු ඔක්කොම හැම තැනකම වෙන හේතු සාධක විස්තර කරන්න බෑනේ. එහෙම ඥානයක් අපිට නෑනේ නේ. හැබැයි අපි දැනගන්න ඕනේ මෙන්න මේක අලෝභය නොලැබීමට මුල නම් මේ ලෝභය නොලැබීමට මුල නම් එහෙනම් කවදා හරි දවසක කරපු ආහාර පානයක් උදෙසාම කරපු එකක් වෙන්නත් ඕනේ. ඒක ඇඳුම් පැළඳුම් එක කරපු එකකුත් නෙමෙයි. ඒ හේතුව දැන් ආහාරයක් නේ. ලැබිලා නැත්තේ. ඒකට අන්න ඒක ලබන්න තියෙන භුක්තියක් ලබන්න තියෙන කෙනෙකුට ඒ භුක්තිය ලබන්න දීලා නෑ. එහෙම ලබන්න දීලා නැති හන්ද ලැබෙන්න හේතුත් නෑ දැන්. ඒක ක්‍රියාත්මක වෙනවා. මන ධම්මහරහම තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අර නොලැබෙන එක එකක් ඒ නොලැබෙන එකත් එක්ක දුක හදාගන්න එක තව එකක්. දැන් දෙක දෙක. නොලැබුණු ඵලයට දුක එන්නේ නැහැ. නොලැබීම ධර්මතාවයක්. දැන් බැරිලාකා නොලැබීම ධර්මතාවයක් වුණොත් එහෙම දුකක් ධර්මතාවයක් කියන්නේ නෝ නෑ අරක නොලැබෙන එක අරගෙන මොකද ඊළඟට කරන්නේ ඒකත් එක අර උපවිචාර ටික කරනවාද මේ පූසෙක් කරනවා මල කරදරේ අරකයි මේකයි කී කී දැන් මොකද වෙලා තියෙන්නේ දෝමනස්නේ හදාගෙන අපිට මේක කා ගන්නවත් විදියක් නෑ කී කී ඔන්න වෙන්න පුළුවන් එතකොට අර උපවිචාර කළා මෙච්චර වහලා තිබ්බ අරව කළා තිබ්බ රට වටේ ඉන්න මිනිස්සුන් ඊට පස්සේ බයිනවා ඉතින් මොකද කරන්නේ උන්ට පූසෙක්වත් හදාගන්න බෑ පිළිවෙලකට කියලා වටේ ඉන්න මිනිස්සුන්ට බැනලා එතන ඉතින් අර වැඩ පිළිවෙල පටන් ගන්නවා. ඒ වගේ තමයි මේ ප්‍රශ්නයක් අහලා තිබ්බ ඒකට උත්තරේ අනිත් ඒවට නම් ඔක්කොම වගේ උත්තර දුන්නා. හරි අපි යමු අපේ මාතෘකාවේ මේ කොටසත් පෙන්වන්නේ හේතුව හරියටම යමෙක් තවදුරටත් පෙන්නනවා ධර්ම අවබෝධය ලබා ගත්තා ඒ ලබා ගන්නෙත් මෙන්න මේ ආකාරයටම තමයි. මේ කාරණේ ඉතින් ටිකක් ගැඹුරුම නෙමෙයි කියන්න තියෙනව තථාගතයන් වහන්සේ එක තැනක මුළු ඔක්කොම විස්තරය කරනවා. ඒ නට්ටේන අනිච්චා. මේ කේ නට්ටේන අනිච්චා කියන්නේ ඒකාර්ථයක්, කයට්ටේන අනිච්චා කියන්නේ තව අර්ථයක්. අර මතකනේ කයට්ටේන අනිච්චා, බයට්ටේන දුක්ඛ, අසාර කට්ටේන අනත්තා කියලා පෙන්නන්නේ. ඒ කයට්ටේන අනිච්චා. මේ කතා කරන්නේ කේ නට්ටේන අනිච්චා. මෙතන කේ නට්ටේන කියන්නේ කුමන අර්ථයෙන්ද අනිච්චා? කුමන අර්ථයෙන්ද ඇයි මේක අනිච්ච වෙන්නේ ඔන්න අර අර මොකේද මේ පොතලි සූත්‍රේ කිව්වා වගේ මුළු අනිච්ච සම්පූර්ණයෙන්ම විස්තර කරන තැන මුළු අනිච්ච විතරක්ම සම්පූර්ණයෙන් විස්තර කරන තැනක් තමයි මේ කියන්නේ මාත්‍රිකාවම තියෙන කේනට්ටේන අනිච්චා මේක විස්තර කරන්නෙම ආනාපාන සති ස්මුති කතා යටතේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ කතං අනිච්චානුපස්සී අස්ස සිස්සාමි සික්කති අනිච්චානුපස්සී පස්ස සිස්සාමි සික්කති අනිච්ඡන්ති මොකක්ද අනිච්චයි කියන්නේ කිං අනිච්ඡං පංචස්කන්ධා අනිච්චා කේනට්ටේන අනිච්චා උප්පාද වයට්ටේන අනිච්චා අන්න මොකද්ද මේ අනිච්චයි කියන්නේ කේනට්ටේන අනිච්චා මොන අර්ථයෙන්ද අනිච්චයි කිව්වේ උප්පාද වයට්ටේන අනිච්චා කේනට්ටේන අනිච්චා කියන්නේ හැබැයි මේක උඩින් කියන මොකද්ද? අනිච්චානුපස්සී අස්ස සිස්සාමි සික්කති අනිච්චානුපස්සී පස්ස සිස්සාමි සික්කති. ඔන්න ඔය පදේ කොහෙද හුරු? අනිච්චානු අනිච්චානුපස්සී පැත්තකින් යනකො පොඩ්ඩක් මුලින්. අස්ස සිස්සාමි සික්කති පස්ස සිස්සාමි සික්කති කියන එක කොහෙද හුරු? ආනාපාන සතිය. නේද? ඒ කියන්නේ මේ අස්ස සිස්සාමි සික්කති පස්ස සිස්සාමි සික්කති අනිච්චත් එක්ක සම්බන්ධ වෙන්නේ යන්නේ දැන්. හරි. හැබැයි මේ අනිච්ච කියන්නේ අනිච්ච මෙනෙහි කරලා නිරෝධ කරන්න පුළුවන් එකක්. දැන් එතකොට අනිච්ච මෙනෙහි කරනකොට නිරෝධ වෙන්නත් ඕන. එතකොට අස්ස සිස්සාමි සික්කති පස්ස සිස්සාමි සික්කති වෙන්නත් ඕනේ. අසසීසාමසී කරි පස්සසී නේ දැන් අපි ඔය අස්ස අස්සාස කියන්නේ මොනවද හුස්ම පස්සාස කියන්නේ පහ කරන එතකොට අනිත්‍ය මෙනෙහි කරන මොකද්ද නවතින්න ඕන දැන් අනිත්‍ය මෙනෙහි මොනවද නවතින්න ඕන එහෙමනම් එහෙම නැවතුනම කොහේ පාර යනකොට අනිච්ච මෙනෙහි කරනවා. අනිච්චානුපස්සී අසසී සාමසික අනිච්චානුපස්සී පසසී සාමසිකති. දැන් බැරිලක හුස්ම යතුන මොකෝ වෙන්නේ? අනිච්ච සංඛාර කියන්නේ ඊළඟට වෙන්නේ. ඒ මේක වරද්ද ගත්තොත් වෙන දේ වෙන්නේ. එහෙනම් අස්සසිස්සාමි සික්කති. සික්කති කියන්නේ හික්මෙන්නෝ. පස්සසිස්සාමි සික්කති. මේ හික්මෙන විදිහක්. එහෙනම් ඇසුරු කරන්න ඕන දෙයක් ඇසුරු කරනකොට හික්මෙන ක්‍රමයක් තියෙනවා පහ කරන්න ඕන දේ පහ කරනකොට හික්මෙන අස්ස පස්ස ඇසුරු කරන්න ඕන දේවල් තියෙනවා පහ කරන්න ඕන දේවල් තියෙනවා එතකොට ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි බව දැනගෙන පහ කරන්න ඕනේ නිවන නිත්‍යයි සුඛයි අත්තයි බව දැනගෙන ඇසුරු කරන්න ඕනේ ඒතර හොඳ දේවල් ගන්න ඕනේ නරක දේවල් පහ කරන්න ඕනේ. ඒක තේරිච්ච නැති හන්ද අපිට මොකද උනේ? අපි මේක ගෙනල්ලා ඇඳගත්තා. හුස්ම රැල්ලට. ඉතින් ගන්නවා හුස්ම ගන්නවා පිට කරනවා ගන්නවා පිට කරනවා ගන්නවා පිට කරනවා. ඒ දෙක නම් යසාපූර්වට වෙනවා. වැඩි ඉතුරු ටික ඉතුරු ටික වෙන්නේ අර දෙක වෙනවා. ඇත්ත ඒ දෙක බලන් ඉන්නවා. යාර ඇඟ ඇතුළෙත් යනවා තේරෙනවා. නහය අස්තෙන් යනවා තේරෙනවා. ඔක්කොම හරි. වැඩේ තියෙන්නේ. රාග දේශ මොහ. ඒ දැන් රාගක්කෝ නිබ්බාන, දේහක්කෝ නිබ්බාන, මොහක්කෝ නිබ්බානනේ නිවන. නේද? හා එතකොට අපි වරද්ද ගත්තොත් ප්‍රශ්නයක් පැනලා කියනවා. අපි ඒක තව එහාට ගැඹුරට පස්සේ විස්තර කරනවා. නමුත් මෙතනදී ඕන දේ දැන් අපි ගන්න යන්නේ. මොකද්ද මේ කියලා. ඉතින් මෙන්න මේකේ <clears throat> මූලික කාරණා මේක මෙහෙම පෙන්වුවට එකපාරටම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. රූපස්කන්ධං උද්‍යම් පස්සතෝ. පස්සනේනතා කියලා කියනවා. ඒ වගේම රූප වේදනා සංඥා සංකාර. මෙන්න මේක කෙටියෙන්ම මම ඕගලන්ට කියන්නම්. නැත්තම් මේක මේ ටිකක් තෝරගන්න ටිකක් මේ එකපාරට මේ ගොඩාක් ලොකු මේ දැම්මහම ටිකක් අමාරුයි. මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර කියන පහ තවත් කරුණු පහක් එක්ක එකතු වෙලා පංච උපාදානස්කන්ධයක් හදනවා. පහක් පහක් එක්ක එකතු වෙලා හදන හන්ද කියනවා 25 ආකාරයකට උදා කරගන්නවා. එහෙනම් පහක් පහක් එක්ක එකතු වෙලා 25 ආකාරයකට උදා කරගන්න එක අනිච්ච ලෙස දැකලා පහ කරන්නම තිනවා ඒ 25 ආකාරයෙන් ඒ පහ 25ක් නම් උදා කරගත්තේ 25 ඔන්න ඕක කියනවා මෙතන මොකද්ද කුමන අර්ථයෙන්ද අනිච්ච කියන්නේ උපාද වයට්ටේන අනිච්චා කියලා කියනවා උපාද දකින්නේ 25 ලක්ෂණයකි වැය දකින්නේ 25 ලක්ෂණයකි උපාද වැය දකින්නේ 50 ලක්ෂයකින් දකින්න මේ දැන් මෙහෙම කියනකොට මොකෝ එකපාරට හම්මෝ 25යි මේ පැත්ත 25යි 50යි හම්මෝ ආයි පාඩම් කරන්නද කොහෙද යන්නේ නේ ඒ මේ පැත්ත 25ක් මතක තියාගන්නවා මේ පැත්ත 25ක් මතක තියාගන්නවා කියන්නේ යන්තම් මේ බොහොම අමාරුවෙන් අනිත්‍යයි දුක්ඛයි තනත්ත කියලා මතක තියාගෙන ඉන්නේ ආයි තව 25ව දෙකක් ගොඩවල් දෙකක් මතක තියාගන්න ඉන්න කිව්වහම ඒ බොහොම අමාරුවෙන් අනිත්‍ය මතක් වෙන්නේ විනාඩි 5ක් විතර ගිහිල්ලා දැන් මේ ආයි ඇස්සේ තව 25ක් කියනවා ඒ කතාවම එන විදියකට කියනවා. බය වෙන්න එපා. අර මන ධම්මේ වගේම තමයි. කොච්චර ලොකු වුණත් එක චූටි තැනකින් මේක පෙන්නනවා. ඒක මේක හැබැයි ඒ කියන විග්‍රහය ගොඩක් එතකොට අපි කේනට් එන අනිච්ච උපාද වලට අනිච්ච කියලා අපිට ඕන එක කියන්න බෑ. ඒක කියනවා නම් ඒකේ බුදුහාමුදුරන් වහන්සේ පෙන්නපු එකම ගන්න ඕනේ. නැත්නම් මේක පෙන්නන්නේ පටිසම්භිදා මග්ගපේන සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒතකොට ඒකම ගන්න ඕනේ. නැත්තම් වෙන්නේ මොකක්ද දන්නවද? මේක නිකන් අර අපිට ඕන එකක් ගන්නවා. දැන් මෙන්න මේක විස්තර කරන්න ගියාම තමයි ගන්නේ ඔය උප්පාද වයට්ටේන කියන එකට ගන්නවා. ලේසිම ක්‍රමයක් ඇති වුණා නැති වුණා. ඇති වුණා නැති වුණා. ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව දැක්කම නිවන් දකින්න ඕනේ. හරි. දැන් මම පොඩි සරල දෙයක් ඕගලෙන් අහන්නම්. දැන් අපි ගමුකෝ රූපේ. රූපේ කොහොමද ඇති වෙනව නැති වෙනවද කියලා? එහෙම අහලා තියෙනවද ඔයගොල්ලෝ? නැද්ද? ආ එහෙනම් ලේසි. එහෙම අහලා නැද්ද? ආ තියෙනවද? මොකද්ද ඒක ඔයාලට ඇති වෙනව නැති වෙනව කියලා දකි? ඔව්. ඇති වෙනවා මැරෙන්නේ කවුද මැරෙන්නේ? ආ ඔව් ස්කන්ධ පහ අට ගන්නවා මැරෙනවා. ඒක අපිට මොකක්ද තියෙන අවුල? හරි හට ගන්නවා මැරෙනවා. හරි හට ගන්නවා මැරෙනවා. මොකද අපිට තියෙන අවුල? මොන මරණේ? එහෙම හිටපුවම heart attack හැදිලා මැරෙන්නේ ඒ මොනවද එතකොට නේද එහෙනම් මේ ඔව් ඒක තමයි මම මේ පෙන්වන්නේ දැන් මේක වැරදි තැන ගත්තොත් මේ මේ හිතන්න එපා මේ මේ මොකද්ද කියන්නේ කියලා මම පෙන්වනවා තචුට්ටකින් උද්‍යව්‍ය ඥානම් බුද්ධ ඥානං ආයේ මේ සෙල්ලම් දෙයක් නෙමෙයි මේක ඇතුලේ නිකන් මේ මොකක්වත් ඇති වෙනව නැති වෙනව එකක් නෙමෙයි කියන්නේ. අපි බලාගෙන යමු. කොච්චර මේක විග්‍රහ කරන්න ඕනද කියලා තේරෙයි. අද මුළු මේ අනිච්ච විස්තර කරන්නේ මේක ඇතුලේ. ඇයි පටන් ගත්තේ මොකද? අනිච්චානුපස්සී අස්සසිසාමසික්කති අනිච්චානුපස්සී පස්සසිසාමසික්කති. එහෙනම් අනිච්චමයි දකින්න තියෙන්නේ. අනිච්ච දකින්න කිව්වේ මොකේද? ස්පර්ශ ආයතන හයේ. මේ ස්පර්ශ ආයතන හය ගොඩ නැගෙන විදියක් මේ කියන්නේ. නැත්තම් සලායතන ගොඩ නැගෙන විදියක්. ඒක පහ කරන්න ඕන එකක් තියෙනවා. අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් මේක ඔයගලන්ට මම මේ මේක හැම එකෙම කියනවා අර මේ රූපේ කොහොමද උදා වෙන්නේ? රූප සමුදය අන්න කරුණු පහක් එනවා මේ වගේ. එකක් තමයි අවිද්‍යා සමුදය. මම කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහත් එක්ක තව කරුණු පහක් සම්බන්ධ වෙනවා. ඒ කරුණු පහෙන් පළවෙනි එක තමයි අවිද්‍යා සමුදය. දෙවෙනි එක තමයි තණ්හා සමුදය. ඊළඟට තියෙනවා කම්ම සමුදය. ඊළඟට තියෙනවා ආහාර සමුදය. අවිද්‍යා සමුදය, තණ්හා සමුදය, කම්ම සමුදය, ආහාර සමුදය අන්තිමට තියෙන නිබ්බන්ති ලක්ෂණ. දැන් මෙන්න මෙතන සුවිශේෂී කාරණයක් තියෙනවා. අවිද්‍යා සමුදය කියලා වචනයක් තියෙනවා. තණ්හා සමුදය කියලා තියෙන්නේ. කර්ම සමුදය ආහාර සමුදය. ඔය වචන හතරටම සමුදය කියන වචනේ පාවිච්චි කරනවා. හැබැයි පස්වෙනි වචනේට සමුදය කියන වචනේ පාවිච්චි කරන්නේ නිබ්බන්ති ලක්ෂණ. එතන නිබ්බන්ති ලක්ෂණය. එතකොට අපි එකින් එක අරගෙන බලමු කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. එතකොට මේ කියන්නේ මොකද්ද? රූපස්කන්ධය රූපය මුල් කරගෙන අවිද්‍යා තණ්හා කම්ම ආහාර නිබ්බන්ති උදා වෙන විදිය. එතන කීයද එතකොට? 5යි. ඊළඟට වේදනා මුල් කරගෙන අවිද්‍යා තණ්හා කර්ම ආහාර නිබ්බන්ති. සංඥා මුල් කරගෙන අවිද්‍යා තණ්හා කම්ම ආහාර නිබ්බන්ති. ඒ වගේම සංඥා සංකාර විඥාන පසර පහ 25ක් පෙන්වනවා. ඉතින් මේ මේක ඇතුළේ තනිකර කතා කරන්න ඕකට නිකන් බැලූ බැල්මටම පේනව නේද පටිච්චසමුප්පාද කතාවක් කියලා. නැතුව මේ මොකක් හරි පාර යන රූපයක් ඇති වෙනව නැති වෙන එකක්ද කියන්නේ? මේ පේන එකක්ද? එහෙම එකක් ගැන නෙමෙයි. හරි අපි ඒ ඉන්න මේක හරියටම බලමු. මෙන්න මේකේ තියෙන හරි ලස්සන කතාවක්. මස් කැටියක් ගත් උකුසකු අහසේ ලෝවැඩ සංග්‍රහයේ තියෙන ගතිය. මස් නොදැමුව උකුසංගෙන් වෙනසේ. අර පොතලි සූත්‍රයේ කියපු කතාව. පස්කම් රස ලොබ කලහොත් එමැසේ පස්විසි බයකින් දුක සැලසේ. මං කිව්වා මේ පැත්තේ 5යි මේ පැත්තේ 5යි පසර 5 25යි කියලා. පසර 5 25යි. දැන් මේක කියන මොකද්ද? මස් කැටියක්ගත් උකුසකු අහසේ. මස් නොදැමුවොත් උකුසංගෙන් වෙනසේ. අර මස් කුටිය බිම දැම්මේ නැත්තම් වෙනසේ. පස්කම් රස ලොබ කළහොත් එම එමසේ පස්විසි මහ බයකින් දුක සැලසේ. 25 ආකාර දුකකට උරුමකම් කියන්න වෙනවලු අර මස් කුට්ටිය අතෑරියේ නැත්තම්. දෙක ලෝවැඩ සංගරාට කවි ඇවිල්ලා තියෙන විදිහ. ඒ කියන්නේ අරක තමයි මේ කියන්නේ. වැඩේ තින්නේ. මේක දැන් ඇති වෙනව නැති වෙනව දැක්කම මේ 25 ප්‍රශ්නයක් 25 ආකාරයක බයක් ගැන නෙමෙයි කියන්නේ. හෙල්ලන් දෙයක් නෙමෙයි නේ. හැබැයි මේ 25 ආකාර බයම ගැන දුන්නේ කොහොමද? මස් නොදැමුවොත් උකුසං අර මේ ගත්ත මස් කුට්ටිය නොදැම්මොත් විතරයි මේක වෙන්නේ. ඇයි නොදමන්නේ? පස්කම් රසලව කළහොත්. කියන්නේ පස්කම් මේ පංචකාමයට භුක්ති විඳින්න තියෙන ආසාව නිසා අර මස් කුට්ටිය බිම දාන්නෙත් නෑ. මස් කුට්ටිය බිම දාන්නේ නැති හන්දා මොකද වෙන්නේ? පස්විසි බයකට උරුමකම් කියනවා. එතකොට මේ මස් කුට්ටිය ගන්න එක අල්ලගෙන ඉන්න එක අන්නේ මස් කුට්ටිය අල්ලගන්න 25 ආකාරය තමයි මේ කියන්නේ මේක ඇතුලේ එතකොට ඔය 25 ආකාරය දැක්කම මොකෝ හිතෙන්නේ පස් 20 බයක් දැනෙන්න ගන්න මේ දැන් මේ මේකට මේ විද්‍යට තමයි කෙනෙක් සම්මාදිට්ඨියටපත් වෙන්නේ. එතකොට මොකද මේ පස් 20 බය ආකාරය දැනගත්තට පස්සේ පංච බය වෛර පහ ඉවර වෙනවා. අරකේ පෙන්නේ උදේ. පංච බය වෛර පහ සංසිඳෙන්න ගන්න. අයි පහක් මූල් කරගෙන ඉන්නේ පංච බය වෛරය. අන්න අරක නිදහස් වෙන්න ගන්න. එහෙනම් මේක අපි හරියටම තෝරගන්න වෙනවා. පංචස්කන්ධයන් මුල් කරගෙන පංච උපාදානස්කන්ධයේ උදාවීම තමයි දැන් දකින්නේ. මොකද හේතුව අර මතක ඇති පෙන්නවා උපංසිත ප්‍රබාස්වරයි. එතන තමයි පංචස්කන්ධය කිව්වේ. ඒතරේ පංචස්කන්ධය මුල් කරගෙන තමයි නිතරම පංච උපාදානස්කන්ධ වැඩපිළිවෙල ගොඩනගන්න. හේතුව මොකද අපිට යමක් ගොඩනගන්න මුලින්ම ගන්න ඕන නිමිත්තක් තියෙන්න ඕන. ඒක තමයි පංචස්කන්ධය. නැත්නම් අරමුණක් නැතුව කොහොමද මේක වැඩපිළිවෙල ගෙනියන්නේ? අන්න අය ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන පැත්තෙන් හරි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම පැත්තෙන් හරි ගත්තත් දෙකෙන් කෝකෙන් ගත්තත් අපි නිමිත්තක් අරගෙන තමයි මේක ගොඩනගන්නේ. ඒකින්ද අපි එකින් එක බලාගෙන යමු. අවිද්‍යාව සමුදය පළවෙනි එකම කියනවා මොකද්ද? රූප සමුදය. ඔන්න දැන් කොහොමද මේක වෙන්නේ කියලා බලන්න ඕන. අවිද්‍යා සමුදය රූප සමුදය. දැන් එතකොට මෙතන තියෙන්නේ රූප සමුදය. ඒත් මේ දකින රූපෙද තියෙන්නේ රූපයක් උදා කරගන්න එකද? උදා කරගන්න සමුදය නෙති. හැබැයි ඒ රූප සමුදය වෙන්න නම් අනිවාර්යයෙන්ම මොකද්ද වෙන්න ඕනේ? අවිද්‍යා සමුදය. අවිද්‍යා සමුදය නැතුව රූප සමුදය වෙන්නේ නැහැ. එතකොට නිතරම මේ කතා කරන්නේ මේ මේ උදා කරගන්න යන වැඩපිළිවෙල ගැන කතා කරන්නේ මේ හටගෙන තියෙන රූපය ගැනද මතු රූපය හදන වැඩක්ද? ඒ කොහොමද ඇතිනව නැතිනවද කියලා? ඔන්න ප්‍රශ්නේ. හටගෙන තියෙන එක නම් මොකක් හරි කිව්වයි කියමුකෝ. නේද? දැන් හටගෙන දීර එක නේද? දැන් මේ මොකද්ද මේ? හටගන්නේ යන්නේ එක දකින්න. අවිද්‍යා සමුදය රූප සමුදය. එහෙනම් අවිද්‍යාව උදා කරගත්තේ නැත්තම් රූප සමුදයක් නැහැ. එහෙනම් අවිද්‍යා සමුදය. එතකොට කොහොමද මේක වෙන්නේ අපි? රූප වලට මොකද වෙන්නේ අපි? වටිනාකමක් දෙන්නේ. රූප වලට වටිනාකම. මොනවද ඒ රූප? රූප රූප වෙන්න පුළුවන්. සෝත රූප වෙන්න පුළුවන්. සද්ද මේ මේ රූප රූප සෝත රූප, ගාන රූප, ජීවා රූප, කාය රූප, මනෝ රූප. අර අවසානයේ තියෙනවා මනෝ රූපත්. අර මන ධම්මය අර හොඳේ. ඔය ඔක්කොම රූප තමයි. ඒතර ඒවා මොකද්ද හිතන්නේ අපි? හොඳයි වටිනවා සාර. එතකොට හොඳයි වටිනවා සාරයි කියපු ගමන් අපිට එනව නේද රූප බැලීමේ බලාපොරොත්තුවක්. යමක් වටිනවා නම් බැලීමේ බලාපොරොත්තුවක් තියනවද නැද්ද? තියෙනවා. අර එද මං ගිය සති කලින් කියපු උදාහරණය. අර ට්‍රිප් එක ගිය වෙලාවේ අසූචි ගොඩක් තිබ්බා, පෑනක් තිබ්බා, පර්ස් එක තිබ්බා. දැන් කොයි රූප වලටද වටිනාකම දුන්නේ? එහෙනම් ඒ අවිද්‍යා සමුදය වුණේ අතන තුනක් එක්කද දෙකක් එක්කද? දෙකක් එක්ක. එතකොට අපිට පර්ස් එක ලබා ගැනීමේ බලාපොරොත්තුවක් තියෙනව නේද? ඒ ඒක ගිහිලා දකින්න හරි දැන් කැමති නේද? ඒ රූපේ දකින්න නම් කැමති රූපේ බලා ගන්න අපිට මොකක්ද ඕනේ? ඇහක් ඕන නේද? එහෙමනම් මෙන්න මේ වැඩේ කරන්න කරන්න අර මාළට මුතු අමුණනවා වගේ ඊළඟ ඇහැ හදන්න ඕන ශක්තිය ගොඩනගනවද නැද්ද? ඊළඟ ඇහැ හදන්න ඕන ශක්තිය ගොඩනගනවද නැද්ද? ඒ වගේම සද්දයක් එක්කනම් මේ වටිනාකම දුන්නේ. සද්ද රූපයත් එක්කනම්. කන හදන්න යොමු වෙනවද නැද්ද? ඒ වගේම ගන්ධයක් එක්කනම් නාසය හදනවද නැද්ද? ඒ වගේම රසත් එක්කනම් දැන් රස විඳින්න බලාපොරොත්තුවක් තියෙනවා. රස විඳින්න බලාපොරොත්තු වුණා රස විඳින්න මොකක්ද ඕනේ? දිවක් කැපේ. දිවක් නැතුව කොහොමද රස විඳින්නේ? ඊළඟට අපි නම් කයෙන් ස්පර්ශය විඳින්න නම් මොකක්ද ඕනේ? කයක් ඕනේ. ඈ? ඕනේ නැහැ දැන් මේ කය කය කියන්නේ මේ අපේ මේ කයට පොට්ටබ්බනේ. හරි හැම හරි හැමර තමයි අවිල වදින්නේ. ඔව් දැන් කයක් ඕනනේ අපිට කයක් නැතුව භුක්ති විඳින්න බෑනේ මේක. හරිද? එතකොට අන්න එහෙනම් මේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් වලින් හෙබි ඊළඟ රූපස්කන්ධය හදනවද නැද්ද? ඔය සමස්ත පහට ගෝ රූප සමුදය කියලා. දැන් එහෙනම් අපි මේ මොහොතක් මොහොතක් පාසා ඇහින් රූප කණෙන් ශබ්ද දිවෙන් රස නාසයෙන් ගඳ කයෙන් පහස කියන. ඔන්න ඔය පහට වටිනාකම දෙන්න දෙන්න මොකද වෙන්නේ? කර්ම භවය හදනවා කිව්වේ ඒකයි. ඒතර ඒ දෙන්න දෙන්න වටිනාකම දෙන්න දෙන්න අපි ඊළඟ ඇහැ හදනවා. කන හදනවා. නාසය හදනවා. දිව හදනවා. කය. හැබැයි නිකන් නෙමෙයි හදන්නේ මේ මොහොතේ බලාපොරොත්තු ඉෂ්ට කරන්නේ නැතුව දුකකේ විඳමින් මතු දුක් විඳින්නත් එකක් හදනවා. දැන් මේ මොහොත ඉෂ්ට වෙනවා නම් මතු දුක් විඳත් කමන්නේ නැහැ කියමුකෝ. හදිසියෙන් හරි මං අහන්නේ. ඉෂ්ට වෙනවා නම් මේ මොහොතේ. දැන් මේ මොහොතේ ඉෂ්ට වෙන්නේත් නැහැ. ඒතකොට මේ මොහොතේ දුක් විඳිනවා. ඒ විඳ විඳ තව මොකද කරන්නේ? මතු දුක් විඳින්නත් එකක් හදනවා. ඒ කියන්නේ මේකෙන් මදි සෑහීමටපත් වෙලා මොකද? දැන් දුක් විඳ මදිතෝ මතු දුක් විඳපන්. ඔන්න ඒ ගොන් වැඩේ කරන්නේ. අපේ භාෂාවෙම කිව්වොත්. දැන් විඳිනව මදිවට මතුත් විඳපන්. ඒ විඳින්න ඔබට මොකක්ද ඕනේ? ඇහක් ඕනේ, නාසයක් ඇහක් ඕනේ, කනක් ඕනේ, නාසයක් ඕනේ, දිවක් ඕනේ, කයක් ඕනේ. ඒ ටික නැතුව විඳින්නත් බෑනේ. නේ? හරි. දැන් මට කියන්න මේ හදාගත්ත එක හදාගෙන නැත්තේ ওই විදිහටද වෙන විදිහකටද? මේ හදාගත්ත එක හදාගෙන නැත්තේ ওই විදිහටද වෙන විදිහකටද? ඔය විදිහටමනේ. එහෙනම් අපි මෙතනට ආවේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? අවිද්‍යාවෙන් රූප වලට බැඳිලා නේද? ඒකනේ ඇහක් හම්බුනේ. ඇයි රූප බැලීමේ ආසාවක් තිබ්බ ඇහක් හම්බුණා. සද්ද ඇහිීමේ ආසාවක් තිබ්බ කනක් හම්බුණා. රස විඳීමේ ආසාවක් ආව දිවක් හම්බුණා. ගන්ධ විඳීමේ ආසාවක් කමනාහයක් හම්බුණා. කය ස්පර්ශ විඳින්න ආසාවක් ආව කයක් හම්බුණා. ඒ උටි ගහමුණා මන කොහොමත් හම්බ වෙනවා. මන නැතු වෙන්නේ නැහැ. හිත හිත ඉන්න ඕන තරම් හම්බ වෙනවා. ඉතින් ඒ හින්දා මෙන්න අවිද්‍යා සමුදය රූප සමුදය. එතකොට අපි මේ රූපවලට වටිනාකම දෙන්න දෙන්න දෙන්න මොකද වෙන්නේ? ඒවා ඒ රූප බැලීමේ බලාපොරොත්තු වැඩි වෙනවා. බලාපොරොත්තු වැඩි වෙන්න වැඩි වෙන්න ඊළඟට මොකද වෙන්නේ අපිට? තණ්හා උදා වෙනවා. තණ්හා සමුදය රූප සමුදය. අන්න දැන් අපි අවිද්‍යාවෙන් වටිනාකමක් දුන්න ගමන් මොකද වෙන්නේ? හා වෙනවා. කොහෙද හා වෙන්නේ? රූප තණ්හා ගිය සතිය පෙන්නුව මතක ඇති රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා පොට්ටබ්බ. එහෙනම් අර අවිද්‍යාවෙන් බැඳුනේ රූපයකට නම් ඒ රූපය පිළිබඳව තව තව මොකද වෙන්නේ? වටිනාකම දුන්න එකටම හා වෙන්න ගන්නවා තණ්හා. ඒක තණ්හා වෙන්න වෙන්න අර ඇහැ හදන වැඩේ තව තව මොකද වෙන්නේ? තව තව බලවත් වෙනවා. පෝෂණය වෙනවා. ඒ තව බලවත් වෙනවා. හොඳට කල්පනා කරන්න මෙන්න මේ දේ වෙනවද නැද්ද කියලා හිතන්නකෝ. යමක් දකිනවා දකලා ඒක වටිනා දෙයක් නම් අපි නැවත හැරි හැරි බලනව නේද? ඇයි ඒ? තණ්හා සමුදයයි. දැන් අවිද්‍යා සමුදයට වඩා තණ්හා සමුදයට ආවට පස්සේ වැඩේ ප්‍රබලද නැද්ද? අර මුලින් දැක්ක ගමන් පොඩි වටිනාකමක් දුන්නා. ඊට පස්සේ මොකෝ වෙන්නේ? හැරි හැරි බලනවා වෙන්න පුළුවන් නැවත නැවත බලනවා. මොකද මෙහෙම නෑ. අරකට හා වෙලා තණ්හා. එහෙනම් තණ්හා සමුදය රූප සමුදය. ඉතින් අවිද්‍යා සමුදය තණ්හා සමුදය වෙච්ච එක මං ඊළඟට මොකද වෙන්නේ? කර්ම සමුදය රූප සමුදය. දැන් ඔන්න මේ අවිද්‍යාව තණ්හා මුල් කරගත්තා නම් චේතනාව පහළ වෙලා ඉවරද නැද්ද? චේතනාම් භික්කවේ කම්මං වදාන. කර්ම සමුදය රූප සමුදය. මෙන්න මේ කර්ම වලට ගියාට පස්සේ අර දෙකට වඩා පොඩ්ඩක් විස්තර කරලා දෙන්නම් තව චුට්ටක්. මේකට අමතරව. කර්ම කිව්වේ මොනවද කියලා පෙන්වන්න වෙනවා දැන්. ඔන්න අර කෑල්ල අපිට ඕනේ. ඒ අවිද්‍යාව ප්‍රත්‍ය දැන් අවිද්‍යාව තරණා මුල් කරගෙන න්යාවේ නේද? ඒ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපදින සංඛාර කවරේදයක් මොනවද? පුඤ්ඤාභි, අපුඤ්ඤාභි, ආනෙන්ජාභි සංඛාර. නම් පුඤ්ඤාභි කවරේද? අර එදා පෙන්නපු එකම. මෙන්න මේ ටික. එහෙනම් කාමාවචර ලෝකෙට, රූපාවචර ලෝකෙට, අරූපාවචර ලෝකෙට හේතු හදනවා. එතකොට අර අවිද්‍යාවෙන් ගන්න තීරණය පුඤ්ඤාභි වෙන්නත් පුළුවන්, අපුඤ්ඤාභි වෙන්නත් පුළුවන්, ආනෙන්ජාභි වෙන්නත් පුළුවන්. පුඤ්ඤාභි වුණා නම් මනුස්ස, දේව, බ්‍රහ්ම යනවා. අපුඤ්ඤාභි වුණා නම් සතරපා ආනෙන්ජාභි වුණා නම් අරූපා වචන. එහෙනම් කොහේ හරි මේ අවිද්‍යාව තණ්හාව මුල් කරගෙන හේතුව සකසන්නේ එක්ක කාම ලෝකයකට එක්ක රූප ලෝකයකට එක්ක අරූප ලෝකයකට. ඒතර කාම ලෝකයේ සුගතිගාමී පැත්තට නැතුව දුගතිගාමී පැත්තට යන්න නම් අර අවිද්‍යාවෙන් කරන වැඩේ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන්ම නම් කරන්නේ රූපයක් එක්ක තණ්හා වෙන්නේ ලෝභයෙන්ම තමයි. එහෙනම් සංකාරයේ චේතනා මේ මේ කර්මේ පුණ්‍යාවිද අපුණ්‍යාවිද? ආපුණ්‍යාවි පැත්තට. පාප පැත්තට. අපි හිතමු දැන් අපි ඒ පාප පැත්තටම වැඩක් කරනවා නම් මොකද වෙන්නේ? දැන් එතකොට ඇහෙන්නම් කරන්නේ දැන් බලු වැඩක් කරනවා නම් ඇහැ හම්බෙන්න ඕන කාගේද? බලු ඇහැ. දේව ඇහක් වෙන්න බෑ. එතකොට මේ කනෙන්නම් කරන්නේ හම්බෙන්න මොන කනක්ද? බලු කන. වෙන එකක් හම්බෙන්නේ නැහැ. නේද? ඔය දැකලා තියෙනව නේද? බල්ලන්ට හොඳට සද්ද ඇහෙනව නේද? ඈ සියුම් සද්ද හොඳට අහගෙන ඉන්නෝ නේද ඈ අපිට ඇහෙනවද එහෙම ඌ ඔය වැඩේ කරන්නේ නැත්තේ කොහෙද ඌ ඒ වැඩේ කරන්නේ නැත්තේ කොහෙද කියලා අහන්නේ මිනිස්සෙක් කියලා ඉන්නකොට කොහොමද කරන්නේ අනුන්ගේ දේවල් අහගනි අහගනි මොකද්ද කියන්නේ කියලා හිමීට අහගනි. අහගෙන ඉන්න. මොකද්ද ඔය කියන්නේ? උඩට කන් දෙක යොමු කරගෙන ඉන්න. ඇගන්න දිහාම ටක් ගාලා අහගෙන පොඩි කෙනෙක්. හොඳට අහගෙන සියුම් සද්ද ඇහෙන්නේ. හරිම හිමින් අහන. හරිම අමාරුවෙන් අහන්නේ. ඇහෙන්නේත් නැහැ. යම්දා. කොහොම හරි කන තියාගෙන යම්දා අහගන්න. දැන් විපාකෙ එන්නේ අන්න හරි ඕක මේ කන් දෙක තියාගෙන අම්මා මොනවා හරි කරගෙන අහගෙන ඉන්න බොහොම අමාරුයි. ඇහෙන්නෙත් නෑ. කොහොම හරි අහගන්නවා හැබැයි. මේකේ විපාකෙ එන්නේ කොහොමද කරගිලා? ඔය සමහර දැන් පෙන්නනවා සියඹල ගොලේ කොලේක ගහක් වැටුණොත් සද්ද ඇහෙනවා. ඒ සත්තුන්ට. ඒ කොහොමද විපාක? බුදිය ගන්නවත් සැනසෙල්ලි නැහැ. ඇයි? ගස්වල කොළ වැටෙනකොට උන්ට බෝම්බ පෙරලෙනවා වගේ. ඇයි ඒ මොකද එහෙම වෙලා තියෙන්නේ? අනුන්ගේ මගුල් හොයලා. අය වෙන මොකක් නැහැ. අනුන්ගේ මේව හොයලා. හොයලා හොයලා කර්ම විපාකෙට එහෙම කණක් හම්බුණාද නැහැ. නිවි සැනසෙල්ලි බුදිය ගන්නවත් නැහැ. ඇයි ගස්වල කොළ හැදෙනවා. නේද? ඒ උයි දෙලිය ඒ ගස්වල කොළ හැද බුඹුරනවා ඉතින්. අපිට බුදිය ගන්නත් නැහැ. ඒ උගේ කර්ම විභාගයට අපිත් ඊළඟට ඔවුන්ට බැන බැන අපිත් ඉන්නවා. දැන් ඊට පස්සේ වෙන්නේ මොකද්ද අර? ඇහෙන් බලන්න මොකද වෙන්නේ කියලා. හොඳට S2 යොමු කරගෙන ඉන්නවා. මේ හොඳට S2 අරගෙන බල්ලා නෙමෙයි මිනිස්සු. ඉන්නවා. ඉඳලා ඉඳලා මොකෝ වෙන්නේ ඉතින්? බල්ලෙක් වුණාට පස්සේ පෙරේතෙක් ගියත් පේනවා. තමුස්සෙ පේන බල්ලන් හරියටම. ඇයි ඉතින් දැන් මිනිහට පේන්නේ ඇයි ඒ? දැන් නිකම් මිනිස්සුන්ට පේන්නේ නැහැ. හැබැයි බල්ලන්ට පේනවා. බල්ලන්ට බුදන්න මුන්න පේනවා. ඇයි ඒ පේන්නේ? අර කර්ම විපාක එන විදිය. දැන් නිවි හැනිල්ල බුදිය ගන්නවත් විදියක් නැහැ. ඇයි අරුණුත් යනවා ඒ ඔය අස්සේ. අමනුස්සේ. ඉතින් මුං ඇහැරෙනවා. බාන කර්ම විපාක එන විදියනේ. මේ පෙන්වන්නේ අවිද්‍යා සමුදය, තණ්හා සමුදය, කර්ම සමුදය ගොඩ නැගෙන විදිය. දැන් මේ ඔක්කොම ගොඩ නැගෙන්නේ අනිත්‍ය හින්දාද නිත්‍ය හින්දාද? ආ නිත්‍ය සුඛ අත්හඳ. ඒකනේ අර වහගෙන ඉන්නේ. ඒකනේ අරම බලාගෙන ඉන්නේ. ඇස් දෙක යොමු කරගෙන බලාගෙන ඉන්නේ. නේද? ගල් ගෙඩි දෙක වගේ අරගෙන හොඳට හැවලාගෙන ඉන්න. කවුද යන්නේ? අතනින් යනවා එකේ මෙතනින් යනවා එකේ. පොඩ බලපන් කවුද දෙන්නේ කියලා. මම ගෙවල් වලට ඒ ගෙදරට යන මේ අපේ ගෙදරට වෙන ගෙවල් වලට යන උන් දිහා බලන්නේ. අපේ ගෙදරට එන එක නම් බැලුවට කමන්නේ නැහැ කියමුකෝ. මේ වෙන ගෙවල් වලට යන උන් දිහා අර අස්සෙන් බලන් ඉන්නවා අර මොකක් හරි පැලැල්ලවල් අස්සෙන්. මේ මොකද්ද මේ අර අර තියෙන ලනු පැදුරු අස්සෙන් හිල් හදාගෙන බලාගෙන ඉතින් අර වගේ තමයි අතන ඉන්න වෙන කර්ම විපාකේ ගෙව ගෙව. හෙල්ලන් දෙයක් නෙමෙයි මේ පෙන්නන්නේ හොඳයි. ආයි ගියොත් ගියා. ආයි පස්සේ රිවර්ස් කතන්දර කවදා වෙයිද දන්නේ නැහැ. ඒව ගැන හිතන්නවත් දෙයක් නැහැ. ඇයි ඉතින්? ඉන්න එපා අතර කරුණු. දවට අරුවට තියෙන පස් බිය වෛර දර. මුළු දවස දවස දිස්සෙම බයෙන් ඉන්නේ. ඒක තමයි මම කිව්වේ. දැන් තමන්ගේ ගෙදරට මිනිස්සු එක්කවට බැලුවට ඒක වෙනම කතාවක්. අපි බලන්නේ කොහෙද? පොල් අතු වැටෙන් අර වැටෙන් ලනු පැදුරෙන් අස්සෙන් ඔක්කොම බලන්නේ මොනවද? අනුන්ගේ ඒවා. බිත්තර බිත්ති වල හිල් වලින් හරි ඔක්කොම ඇස් යොමාගෙන ඉන්නවා ඊට පස්සේ. ඉතින් අර වගේම ඇස් දෙකකුත් හම් වෙනවා අර වගේම කන් දෙකකුත් හම් වෙනවා. ඉතින් පොඩි සද්දත් ඇහෙනවා යانے යانے ඔපේනවා. එහෙන් ගියක් පේනවා මෙහෙන් ගියක් පේනවා මුඹුරනවා ඒ ඇස්නේ. උන්ට අසනසිල්ලක් නැහැ අපිට අසනසිල්ලක් නැහැ. අපිට බුදිය ගන්නත් නැහැ. ඌට මොකක් කියන්න බෑ ඌට පේන හින්දා ඌ කෑ ගහනවා. ඌට ඇහෙන හින්දා ඌට කෑ ගහලා නැගිටිනවා. බලන්න කර්ම විපාක පළ වෙන විදිය. සෙල්ලන්නේ නැහනේ. ඉතින් ඒ වගේ එන අර ওই රූප සද්දත් එක්ක. නේද? ඉතින් ගන්ධත් මොකෝ? හැම තැනම ඉව කර කර යනවා ගන්ධ. පේන්නේ නැද්ද හැටි? ඒක කොහොමද ඇවිල්ලා තියෙන්නේ? කඩේකට මොකක් හරි ගනින් ඒක ඉඹිනෝ තියෙනවා මේක ඉඹිනෝ තියෙනවා මේක ඉඹිනෝ තියෙනවා තියලා තියෙන. ගන්නෙත් නෑ එකක්වත්. එලා ඒ තරම් සවුත්තු කරලා අල කලංචියක් කරලා එනවා කඩේ. ඊට පස්සේ ඉතින් බල්ලත් මොකෝ කරන්න යන්නේ යනකොට. හැම තැනම ඉඹ ඉඹ යනවා. මම මේ පෙන්වන්නේ හේතුවට ඵලය. හේතුවට ඵලය. ඵලය ඕන නම් તો ওই විදිහ තමයි. බලන්න එහෙම නැද්ද කියලා. ඒ බලන්නේ ඒ හැටි. ඒ ස්වභාවය උන්ගේ. හැම තැනම ඒ විදිහ. කන්න ගියත් ඒ වගේ මරා ගන්නවා. නේ මොකක් හරි දුන්නොත් මරා ගන්න. ඉතින් එහෙම මරාගෙන කාලා බීලා මොකද වෙන්නේ? අණ්ඩට එන ෆයිට් එක. කුකුල් අණ්ඩට. ඊට සාරහෙත් දැන් මේ මිනිස්සය වෙලා ඉන්නකොට මං කියන්නේ බල්ලන්ගේ නෙමෙයි. ගෙදර කුකුලා ඇති ඉන්න අණ්ඩ දෙකයිනේ. අඬු හතරක් තියෙනවා කුකුලන්ට. කඩෙන් කුකුලෙක් ගෙනාම අඬු කීයක් තියෙන්නේ? හරි ගෙදර පස් දෙනයි. දැන් මොකද වෙන්නේ? අණ්ඩට ප්‍රශ්නේ. අණ්ඩට ප්‍රශ්නේ වෙලා ඔහොම ඔහොම ගිහිල්ලා බැරි වෙලාවක බල්ලෙක් වුණොත් එහෙත් තියෙන්නේ අඬ වලට ප්‍රශ්නේ. කට්ටටමයි ප්‍රශ්නේ තියෙන්නේ. මරා ගන්නව කට්ටක් දුන්නොත්. අනිත් ඒවා එකෙක්ට දෙන්නේ නැහැ. එන්න ලඟ වෙන්න දෙන්නේ නැහැ. ගොරෝනෝ බුරනෝ ආයෙ දෙන්නේ නැහැ. ඉතින් අර එදිත් ඒ වගේ තමයි. කට්ටත් එක්ක බුදු ෆයිට් එක කුකුලත් එක්ක. තව කෑලි තියනවා. ඒ වුණ බෑ හරියන්නේ නැහැ කට්ටම ඕනේ. අන්න මේ අඬ මොන්නේ. අඬට ෆයිට් එක. මේ ගිහිල්ලා ඒ වගේම තමයි. මේ දියුණු බලන්නේ හැම එකක්ම හැදෙන විදිය. ඒතර මේ සංඛාර කෙරෙන්නේ මොන විදියටද? අන්න අපුන්‍යාවි පැත්තට. අපුන්‍යාවි පැත්තට සංඛාර කරනකොට අර අවිද්‍යාවෙන් ගත්ත තීරණය හොඳ පැත්තට නෙමෙයි තියෙන්නේ. ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් අරන් ඊට අනුකූලවම හා වෙලා ඊට අනුකූලම චිත්තේ ගොඩ නැගෙන්න ගන්න. මේ සංඛාරකෝ චිත්තේමනේ තනි කරන්නේ. එහෙනම් අර ගත්ත අදහස තව තව මොකද කරන්නේ? පෝෂණය කර කර කර කර මොකද කරන්නේ හිතෙන්? කර්මය සකසන. එන අවිද්‍යා සමුදය, තණ්හා සමුදය, කර්ම සමුදය. එන අවිද්‍යාව ගත්ත ගමන්, තණ්හාව ගත්ත ගමන් කර්මය සකසනවමද නැද්ද? කර්මය සකසනවමයි. දැන් අවිද්‍යාව තණ්හාව මුල් කරගෙන කර්මයක් හැදෙන්නේ නැහැ කිව්වොත් මෙන්න මේ ඥාණයට ගලපන්න. එන අවිද්‍යාව තණ්හා මුල් කරගත්ත ගමන් කර්මය සැකසෙනවාමයි. ඒක පුණ්‍යාවි වුණොත් ඉතින් පොඩ්ඩක් සී මේ ඒක වෙන්නේ කොහොමද ඉතින් පුණ්‍යාවිද අපුණ්‍යාවිද හොයාගන්නේ කොහොමද අපුණ්‍යාවි නම් වෙන්නේ මොකද්ද අනුන්ට නොවේවා මටම වේවා පෙරේතම තමයි ආය වෙන කතන්දර නෑ අනුන්ට නොවේවා මටම වේවා හැබැයි manussෝක පොඩ්ඩක් වෙනස් වෙනවා කොහොමද වෙනස් වෙන්නේ මටත් තියලා ඕගොල්ලෝ ගන්නකෝ. පොඩ වෙනස්. මටත් තියලා ඕගොල්ලොත් ගන්න. මනුස්ස. දේව මට්ටම. මට නැතත් කමන්නේ ඕගොල්ලෝ ගන්නකෝ. අන්න දේව මට්ටම. හොඳට තේරෙන්නේ තේරෙන්නේ නැති තැන් තුන. අනුන්ට නොවේවා මටම වේවා. දුගතිම තමයි. මටත් තියලා ඕගොල්ලන්ටත් ගන්න. ඒ මොකද? මිනිස්සෙයි මාන්නේ වැඩි තාම. එහෙනම් මටත් තියලා ගන්න එක. දේව ඊට වඩා වැඩි. පුණ්‍ය අභිපැත්ත වැඩි. මොකද්ද? මට නැතත් කමන්නේ. ඕගොල්ලෝ ගන්නකෝ. අලෝභේ වැඩිද අඩුද? අලෝභේ වැඩි. එහෙනම් අපිටද වැඩියෙන් ලැබෙන දෙවිවරුන්ටද? ඇයි එහෙම වෙන්නේ? මට නැතත් කමන්නේ ඕගොල්ලෝ. අසීමිතව ලැබෙන්නේ. මේ මට තියලා නේ ගන්න කිව්වේ. එහෙනම් හැමෝටම එක විදියට ලැබෙන්නේ නැහැ. ලැබෙනවා. පොඩ්ඩක් එහෙමෙන් අඩුයි. අරේ තිබ්බේ කොහොමද යට? අනුන්ට නොවේවා මටම වේවා. හැබැයි ඉතින් කන්න ගියහම මරා ගන්න වෙනවා. මේ මොකක් දැම්මත් සත්තු කොට දැම්ම මොකද වෙන්නේ? මරා ගන්න. එහෙට. අනිතර පුණ්‍යාභි පැත්තයි අපුණ්‍යාභි පැත්තයි ආනින්ජා පැත්තට එන්නේ. නැත්නම් කොහෙට හරි මේ කරුණ එනනම් අවිද්‍යා සමුදය ඉතින් මෙන්න මේ වෙන්නේ කොහමද? අර කාය සංකාර මුල් කරගෙන මේ මොකද්ද මේ පුණ්‍යාභි වෙන්නේ කොහමද? ඒ කාය සංකාර කාය සංචේතන කාය සංකාර මනෝ සංචේතන මනෝ සංකාර කියලා මේක මේ පාලි පැත්තට යන. ඒතකොට තේරෙනවා කාය සංචේතන වචී සංචේතන මනෝ සංචේතන. ඒතකොට මේ මොනවද කිව්වේ? නිකං චේතනාද? නෑ. සංචේතන. මොකක් කොහොම සංචේතන එන්නේ? අවිද්‍යාව තෘෂ්ණාව මුල් කරගත්ත විදිහට නම් චේතනාව පහළ වෙන්නේ අන්න ඒවා කර්ම බවටපත් වෙනවා. ඒ කියන්නේ මේ මොහොතේ කර්ම භවයක් හදන වැඩේ කරනවා. මොකටද? පුනර්භවය සඳහා. මතු උප්පත්තිය සඳහා. අර මාලෙට මුතු අමුණනවා මාලේ හදා ගැනීම පිණිස. ලේසි කරලා කිව්වහම. එහෙනම් ඔන්න සංකාර මේ කර්ම කිව්වේ අනිත් පැත්තේ මොනවද මේ? සංකාරම හදන. පුණ්‍යාභි සංකාර, අපුණ්‍යාභි සංකාර, ආනන්දි ආනන්දජාභි සංකාර කිව්වේ. ඒතකොට ඒ ඒ අනුව තමයි කර්මය සැකසෙන්නේ. ඒතර පුණ්‍යාභි නම් පාප පැත්තට යනවා. මේ දුගතියට යනවා. මේ අපුණ්‍යාභි නම් පුණ්‍යාභි නම් සුගති වෙනවා. ආනන්දජාභි නම් අරූපාවචරය යනවා. එතන ඔය ඔක්කොම යන්නේ අවිද්‍යාව තෘෂ්ණාව නැතුවද? අවිද්‍යාව තෘෂ්ණාව නෑ. එහෙනම් අවිද්‍යාව සමුදය, තණ්හා සමුදය, කර්ම සමුදය. එහෙනම් අපි මේ තුන ගත්තා දැන්. කර්ම සමුදය. එහෙනම් මේ අවිද්‍යාවට මුල් කරගත්ත ගම රූපයක් මුල් කරගෙන ඒක රූපේ කියන්නේ දැන් මේකේ ඇතුලේ ඔක්කොම කියනවා මම හොඳද? ඒ රූප රූප, සෝත රූප, ගාන රූප, ජීවා රූප, කාය රූප, මනෝ රූප, ධම්ම රූප ඔක්කොම කතා කරන්නේ මේ. එකක් විතරක් නෙමෙයි හොඳේ. දැන් ඒක විස්තර කරලා තියෙන හින්දා තමයි මේක මෙහෙම කරන්නේ. ඊළඟට මොකද වෙන්නේ? අවිද්‍යාවයි තණ්හාවයි කර්ම රැස් කරන්න රැස් කරන්න මොකද වෙන්නේ? සසර ගමනට ඕන කරන ආහාර ටික දෙනවා. ආහාර සමුදය රූප සමුදය. දැන් බලන්න එන පිළිවෙල ලස්සනට තියෙනවා නේද? එකක් පටන් ගත්ත ගමන් ඔක්කොම ටික ගහන්න පෙළ ගැසි ගැසි යනවා නේද? අවිද්‍යාව ගත්ත ගමන් තණ්හා වෙනවා තණ්හාව දැන් කර්ම වෙනවා කර්ම වෙච්ච ආහාර දෙනවා. දැන් මොකක් හරි අපි මේ අපි මේ හිතන්නකෝ මේ විපාක ලෝකය කියන්නකෝ මේ විපාක ලෝකයේ පැවැත්මටත් අපිට ආහාර ඕන ඕනද නැද්ද ඕන මොනෝද ඒ ආහාර මොකක් ආ කමන්නේ කියපු එක හරි නෑ අපි බලමු මොකද අපිට විපාකයේ මේ පැවැත්ම සඳහා මොනවද ඕන ආහාර කබලිකාර ආහාර තව මොනවද ඕන ආහාර මනෝ සංචේතන ආහාර තව ස්පර්ශ ආහාර තව විඥාන ආහාර ඔය මනෝ සංචේතන ආහාර දැන් කිව්වනේ කබලිකාර ආහාර ස්පර්ශ ආහාර මනෝ සංචේතන ආහාර විඥාන ආහාර කොහෙ ගිහින් නවතියිද දැන් මම ඇහුවේ මොකද්ද මේ විපාකය කය සඳහා ඕන ආහාර මොනවද කියලා ඇහුවේ මං ඇහුවේ මේ විපාක කය නඩත්තු කරන්න මොනවද ආහාර ඕනි කියලා ඇහුවේ මම. ආ බත් අන්න හරි. පාන් පිට්ටු මඤ්ඤෝක රොටි දෙයියනේ මං මං ඇහුවේ විපාක කය නඩත්තු කරන්න මොනවද ඕන ආහාර කියලා ඇහුවේ. වතුර ටික ඕනද නැද්ද? ඕනේ විලි වහ ගන්න ඇඳුම ඕනද නැද්ද? බේතා කේතා ඕනද නැද්ද? ඉන්න තැන. දැන් ඒ ටික ඒ ටික ගත්තට සසර ගමන හැදෙනවද? එහෙනම් ඉතින් අරියතුන් වහන්සේලාත් හැදෙන්නේ නැහැ. එහෙනම් අරියතුන් වහන්සේලාත් ওই ටික හැදෙන්නේ නැහැ. ඇයි? ඉන්න තැනක් තියෙනවා ආරාමයක්. අඳින්න සිවුරක් තියෙනවා. දාහනේ වළඳනවා. ලෙඩට දුකට බෙහෙත් ගන්නවා. සසර ගමන හැදෙනවද? ඈ? මං අහන්නේ සසර ගමන හැදෙනවද? හැදෙන්න බෑ. එහෙනම් ඒ ආහාර ගැන නෙමෙයි මේ කියන්නේ. ඒකින තමයි තථාගතයන් වහන්සේ කියන්නේ වචනේ වරද්දාගත්තොත් ඉවරයි. ආහාරේ ආහාරේ නිරෝධ කළ යුතුයි. අර කායේ කාය අනු වගේ තමයි. අර දුක්ඛ දුක්ඛ වගේ තමයි. ආහාරය ආහාරය නිරෝධ කළ යුතුයි. එක ආහාරයක් නිරෝධ කරන්න බෑ. එක ආහාරයක් නිරෝධ කරන්න පුළුවන්. හැබැයි අපි නිරෝධ කරන්න පුළුවන් ආහාර මොනවද කියලා දැනගන්නත් ඕනේ. නිරෝධ කරන්න බැරි ආහාර මොනවද කියලා දැනගන්නත් ඕනේ. හැබැයි මෙතන කතා කරන්නේ මොන ආහාරයක් ගැනද? අවිද්‍යාව මුල් කරගත්ත, තණ්හාව මුල් කරගත්ත, කර්මය මුල් කරගත්ත ආහාර වැඩපිළිවෙලක් ගෙනියනවා. දැන් මේ ආහාරය දෙන එක හොඳද නරකද? මේක නරකයි. මේක හොඳ එකක් නෙමෙයි. එහෙනම් ආහාර සමුදය රූප සමුදය. දැන් ආහාර කියන එකට පොඩ්ඩක් අර වගේම ඇතුළට යන්න වෙනවා. මේක ඇතුළේ ආහාර පෙන්වන්න ටිකක් අමාරු. ඒකට යන් ඉතින් ආහාර සූත්‍රය. ලේසින්. හරියටම සූත්‍රය තියෙනවා නමට. ආහාර දැනගන්න ආහාර සූත්‍රයට යන්නේ නැතු වෙන එකට ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒකටම යන්න ඕනේ නේද? මෙන්න මේක විස්තර කරනවා හරියටම මොකද්ද කියන්නේ. මහණෙනි උපන් සත්‍යාගේ පැවැත්ම පිණිසත් හොඳට අහගන්න. උපන් සත්‍යාගේ පැවැත්ම පිණිසත් උපදින්නා වූ සත්‍යයට අනුග්‍රහය පිණිසත් මේ ආහාර සතර ආහාර සතරකි. කවර සතරෙක් දෙයක් දල වූ හෝ සිව් මෝහෝ කබලිකාර ආහාරයයි. ස්පර්ශය දෙවන්නයි. මනෝ සංචේතනාව තෙවන්නයි. විඥානයේ සිව්වන්නයි. මේ සතර ආහාරය උපන් සත්‍යාගයේ පැවැත්ම පිණිසත් උපදින්නා සත්‍යාගයේ අනුග්‍රහය පිණිසත් පවතී. හරි. ඕක පැත්තකින් තියන්න ඕන නැත්නම් ඕක බලාගෙන ගියාම වැඩේ තේරෙන්නේ නැහැ. මොකද්ද කිව්වේ? ආහාර වර්ග හතරයි. මොනවද ආහාර වර්ග හතර? කබලිකාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංජේතන ආහාර, විඥාන ආහාර. මෙන්න මේ ආහාර හතර කියනවා උපන් සත්‍යාගයේ පැවැත්ම පිණිසත් උපදින්න ඉන්න සත්වයාට අනුග්‍රහය පිණිසත් ආහාර හතරයි කියලා. හරි. අපි එකක් ගමු. කබලිකාර ආහාර. කබලිකාර ආහාර කියන්නේ මොනවද? හපල කන. ඕ කියන් කියන් කමන්නේ. මස් මාළු එළවලු හරි. පස්මාළු එළවලු මොනවා හරි පොලොස් මෑල්ලු මොනවා හරි ඔය තියෙන ඔක්කොම අයිති රොටි ආරෝ මේවා ඔය සියල්ලම අයිති නේ මඤ්ඤොක්ක පිට්ටු ඔක්කොම අයිති හරි ඒක කබලිකාර ආහාර එතකොට තථාගතයන් වහන්සේට කබලිකාර ආහාර නිරෝධද නැද්ද ඈ තථාගතයන් වහන්සේට කබලිකාරහර නිරෝධද නැද්ද? මොකද හිතන්නේ? නිරෝධයි. ඈ? නිරෝධ නැහැ. හරි. පොඩකින් ඔව් බය වෙන්න එපා. දෙකක් තියෙනවා. දෙපැත්ත විසඳගමු. කට්ටියක් කියනවා නිරෝධ නැහැ. කට්ටියක් කියනවා නිරෝධයි. උත්තර දෙකක් තියෙනවා. උත්තර දෙකක් තියෙන්න බෑ. මොකක් හරි එකයි. හරි. ඇයි නිරෝධ නැහැ කියන්නේ? ඈ ඔය කයෙන් ජීවත් වෙනවා ඔද බුද්ධත්වය ලැබුවත් කයෙන් ජීවත් වෙනවා තමයි ඇත්ත දැන් අර කෝසල මල්ලිකා දානයක් දුන්නනේ ඒ දානේ මොනවද තියෙන්නේ කබලිකාර ආහාර තියෙනවා ලෞතර බුදුහාමරන්ට කබලිකාර හර නිරෝධයි. එහෙනම් හොඳට මතක තියාගන්න කබලිකාරාර කියන්නේ ආපියෝ කියන එක නෙමෙයි. අර සමහර කට්ටියව කබලිකාරාර නිරෝධයි කියලා. නිරෝධයි තමයි. තථාගතයන් වහන්සේට නෙමෙයි අනාගාමී උත්තමයටත් කබලිකාරාර නිරෝධයි. කබලිකාරාර නිරෝධ නැත්තේ සෝතාපන්න කෙනාටයි සකදාගාමී උත්තමයටයි. මේ දෙන්නට තාම නිරෝධ නැහැ. කෘතඥයට කොහොමත් නිරෝධ නැහැ. තථාගතයන් වහන්සේටත් ගටිකාරට කොහොද මේ අනාගාමී ඵලය පූර්ණ කරලා ඉන්න සියලුම උත්තමයන්ට කබලිකාරාහාර නිරෝධයි. එතකොට අනාගාමී ඵලය පූර්ණ කරලා හිටපු ගටිකාරගේ ගෙදරට කාශ්‍යප බුදු පියාණන් වහන්සේ වඩිනවා. වැඩලා උන්වහන්සේම දානේ බෙදාගෙන අය අම්මයි තාත්තයි ඇස් පේන්නේ බෙදාගෙන දානෙත් වළඳලා සුප් එකක් තියෙනවා. ඒකත් දීලා උන්නාන්දෙම වඩිනවා. ගටිකාර ගෙදරට ඇවිල්ලා අහනවා කෑම අඩුයි කවුද ආවේ කියලා. ඊට කියනවා අම්මයි තාත්තයි කියන මෙහෙම තථාගතයන් වහන්සේ වැඩියා. ඒ කියන්නේ මේ කාශ්‍යප බුදු පියාණන් වහන්සේ හොඳේ වැඩියා. වැඩිලා මෙහෙම දානෙත් අරගෙන ගියා කියලා. මෙන්න මෙතනදී ඇතිවෙච්ච චිත්ත ප්‍රසාදයට ගටිකාර ප්‍රීති ආහාර කරගෙන මාසයක් ජීවත් වෙනවා මාසයක් හරි තුන් මාසයක් හරි ජීවත් වෙනවා අම්මයි තාත්තයි ඊට වඩා අඩු කාලයක් සතියක් හරි සති දෙකක් හරි මේ ගටිකාර සූත්‍රයේ තියෙනවා මේ ජීවත් වෙනවා ප්‍රීති ආහාර කරගෙන අර තථාගතයන් වහන්සේ නමක් තමන්ගේ ගෙදරින් තමන් කන්න තිබ්බ එක වළඳලා ගියා කියන ප්‍රසාද හිතට තමයි ඒක වෙන්නේ හරිද? අපේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. අර ඒ ගෙදර අනාගාමී ඵලය පූර්ණ කළා ගටිකාර හිටියේ. තමන්ගේ අම්මයි තාත්තා ඇස් පේන්නේ නැති හන්ද හිටියේ යන්නේ නැතුව. එතකොට ගටිකාර අර බතු يعني ගටිකාර ගෙදර කට්ටිය දුවේ කෑමනේ තිබ්බේ උතන. ඒතර ඒක කෑවා. <coughs> ගටිකාරත් කාලා තියෙනවා. එතකොට ඒ අනාගාමී. හැබැයි සියලු කෙලෙස් ප්‍රහීන කරපු තථාගතයන් වහන්සේ ඇවිල්ලා දානේ වළඳලාත් ගියා. එහෙමනම් අපි කන බොන එක කබලිකාර ආහාර කිව්වොත් බත් ආදී බුදින ලද ආහාර කියලා කිව්වොත් උන්නාතර කබලිකාර ආහාර නිරෝධ නැහැ කියන්න අපිට සිද්ධ වෙනවා. සිද්ධ වෙනවනේ. හරි. දැන් මෙතන වාක්‍යයක් කිව්ව හොඳට අහගෙන හිටියනා. මොකද්ද කිව්වේ? උපන් සත්‍යාගේ පැවැත්ම පිණිසත් උපදින්න ඉන්න සත්‍යයට අනුග්‍රහය පිණිසත් තමයි මේ ආහාරය ගන්න කියලා කිව්වා. හරි. මම පොඩි ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්නේ එන්නේ උපදින්න ඉන්න සත්වය හම්බෙන්නේ කාටද? ආකාන්තාවට. හරියට හරි. එතකොට ඒක මේක වළංගු වෙන්න ඕනේ කාටද? ඒ උපදින්න ඉන්න සත්වයට අනුග්‍රහය පිණිස කියලා කියනවනේ. එහෙම ගත්තොත්. ඒතර පිරිමියයට. ඔව් උපදින්න ඉන්න සත්වය නෑ. ආ එහෙන අවුලක් නෑ ඒගොල්ලන්ට. එහෙම වෙන්න බෑ ඒ එහෙමනම් එහෙම වෙන්න බෑ. හැබැයි එහෙම එකක් නෙමෙයි. එහෙනම් බලමු අපි කොහොමද කබලිකාර ආහාරය වෙන්නේ කියලා. අන්න එතකොට තමයි හොයාගන්න. බලන්න ඊළඟ ඡේදයේ කියනවා. මොකද්ද කියන්නේ? මහණෙනි ආහාර සතර කුමක්ද යත් කුමක් නිදාන කොට කුමක් හේතු කොටගෙන කුම ප්‍රබෝ කොට ඇත්තේද මේ සතර ආහාරයෝ තෘෂ්ණාව නිදාන කොට තෘෂ්ණාව හේතු කොට තෘෂ්ණාව ಜಾති කොට තෘෂ්ණා ප්‍රබෝ කොට ඇත්තේය එහෙනම් අර ආහාර හතර කබලිකාර ආහාර වෙන්නේ කොහොමද? ආහාර හතරෙන් එකක් කබලිකාර ආහාර වෙන්නේ කොහොමද? තෘෂ්ණාව හේතු කොටගෙන තෘෂ්ණාව ප්‍රබෝ කරගෙන තෘෂ්ණාවම ජනිත කරගෙන යමක් ඇසුරු කරාද එය කබලිකාර ආහාරයකි. ඔන්න පැහැදිලිවම කබලිකාර ආහාර තියෙනවා. දැන් අපි මොකද කබලිකාර ආහාර කියලා කියන්නේ? ප්‍රශ්නයයි. මෙන්න මෙතන මෙන්න මේ ත්‍රිපිටකයේ සිංහල පැත්තේ මෙන්න මේ වරහන් ඇතුලේ දාලා තිනවා පිඩු පිඩු කොට බුදිනලද බත් ආදී ආහාර කියලා. දැන් ඕක නෑ pāli පැත්තේ. මේ මේ මේ අතින් දාගත්තේ මේ තියෙන්නේ. තේරුම් ගන්න බැහැ. අන කබලිකාර ආහාර කියන්නේ මොකද්ද එහෙනම්? තෘෂ්ණාව ප්‍රබෝ කරගෙන තෘෂ්ණාව ජනිත කරගෙන තෘෂ්ණාව අර ඊට ඉස්සෙල්ලා තිබ්බ මොකද ආහාර වලට උඩින් තිබ්බ කර්ම කර්ම වලට උඩින් තිබ්බ තෘෂ්ණාව තෘෂ්ණාවට උඩින් තිබ්බ අවිද්‍යාව එහෙනම් අපි දිවට ආහාරයක් කියන එකක් ගන්න තැනදී අවිද්‍යාසහගත මානසිකත්වයෙන් ගත්තොත් තෘෂ්ණාව මුල් කරගෙන අන්න ඒක කබලිකාර ආහාරයක් වෙනවා. අන්නේ ආහාරය මේ මොහොතේ දුක් විඳමින් ඒ සත්වයාට ආහාර පිණිස කර්ම භවය හදමින් මතු උපදින්න ඉන්න සත්වයාට අනුග්‍රහය පිණිසත් හදනවා. මං කියේ දිවක් හදනවා, කයක් හදනවා, නාසයක් හදනවා කියලා. අන්න කතාව. ඉපදිච්ච සත්‍යය තෘෂ්ණාවෙන් වෙලෙමින් කටයුතු කරමින් මතු උපදින්න ඉන්න කෙනාටත් අනුග්‍රහය පිණිසත් කන්න. මේ කතා කරන්නේ බත් කන එක ගැනද? මේ කතා කරන්නේ මැල්ලුම් කන එක ගැනද? මේ කතා කරන්නේ පොලොස් මාළු කන එකද? ඈ? නෑ. මේ කතා කරන්නේ මොකක් ගැනද? අවිද්‍යාසහගත මානසිකත්වයකින් යමක් ඇසුරු කරයිද ඒ සියල්ලම කබලිකාරා ආහාර වලට යනවා. කබලිකාර ආහාර වලට වැරදුනේ කොතනද අපි අනිත් එක අපි ගන්න එකයි. කබලිකාර ආහාර යනවා තුනකට. මොකද්ද? දිවයි, කයයි, නාසයයි තුනක් අයි තියෙනවා කබලිකාර ආහාර වලට. මේ අඳින ඇඳුම පවා තෘෂ්ණාවෙන් අරගන්නවා නම් අවිද්‍යාසගත මානසිකත්වයෙන් තෘෂ්ණාවෙන් කරගන්නවා නම් වහගන්න කයක් ඕනේ මේක වහගන්නේ කයක් ඕනේ එහෙනම් කයක් අරගෙන ඉපදෙන්න ඕනේ ඒක පංචකාමයේ භුක්ති විඳීම සඳහා නම් කබලිකාර ආහාර කරගන්නේ කාම ලෝකේ නැවත එන්න හේතු සැකසෙනවා කියන්නේ ඒකයි. එහෙනම් කබලිකාර ආහාර යනවා තුනකට. දිවයි, කයයි, නාසයයි. එතකොට අපි දිව ගැන විතරක් හිතන් හිටියොත් හරියද? මොකද කබලිකාර ආහාර නිරෝධයි කාටද? අනාගාමී උත්තමයට. අනාගාමී උත්තමයට මුතේ නිරෝධයි. අර මං උදේ කිව්වේ පොඩ්ඩක්. ඇහැයි කනයි තිබ්බට මුතේ නිරෝධයි. අනාගාමී ආයි නැවත කාම ලෝකෙට එන්නේ නැහැ. එහෙනම් කබලිකාරාර කියන්නේ ඊළඟට මොකද මේක කියන්නේ? තව ටිකක් කියන එහාට මහණෙනි තෘෂ්ණාව කුමක් නිදාන කොට කුමක් හේතු කොට කුමක් ಜಾති කොට කුමක් ප්‍රභව කොට ඇත්තේ? තෘෂ්ණාව වේදනාව නිදාන කොට වේදනාව හේතු කොටගෙන වේදනාව ಜಾති කොට වේදනාව නිදාන කොට ඇත. වේදනාව කුමක් හේතු කොටගෙනද ස්පර්ශය ಜಾති කොට ස්පර්ශයම හේතු කොටගෙන පස්සපච්චා වේදනා. වේදනාපච්චා තණ්හා. එහෙනම් මේ මොකක් ගැනද කතා කරන්නේ? පාටිච්ච සමුප්පාදයක් ගැන කතා කරන්නේ. එහෙනම් අපිට යම් කිසි තැනකින් ස්පර්ශයක් ගෙන දෙනවා මෘදු ලෙස. වේදනාව මොකද්ද? සුව. වේදනාව සුව. ඒ විපාකය. ඒකේ <clears throat> අන්නේ දැනෙන සුව වේදනාවක යම් කිසි කෙනෙක් රාගයෙන් බැඳෙනවා නම් ඒක යන මොකකටද? කබලිකාර ආහාරයට. ඒ වගේම දුක් වේදනාවක් එනවා ස්පර්ශය මුල් කරගෙන. ඒකත් එක්ක ගැටෙනවා. ඒකත් යනවා කබලිකාර ආහාරයට. උපේක්ඛා වේදනාවක් එනවා ඒක උපවිචාර කළා මුලාවෙන් බැඳෙනවා ඒකත් යනවා කබ එහෙනම් මෙන්න මේ වේදනාව අඳුරගත්තේ නැත්නම් වේදනාව ප්‍රබෝධ කොටගෙන වේදනාවම නිදාන කොටගෙන වේදනාවම මුදුන්පත් කරගන්නවා නම් ඒක කබලිකාර ආහාරයක් වෙන එක නතර කරන්න බැරි හන්ද තමයි තථාගතයන් වහන්සේ කිව්වේ මේ කය තොපගේ නොවේ මේ කය අනුන්ගේද නොවේ පුරාණංච කර්මයෙන් චේතනාව මුල් කොටගෙන වේදනාව වස්තු කොටගෙන ආව එකක්. එහෙනම් මේට උඩින් තිබ්බ චේතනාව කිව්වේ කර්මය කර්මය මුල් කරගත්ත ගමන් ආහාරයට ආවා. එහෙනම් ආහාරයට එන්නේ කොහමද? වේදනාව වස්තු කරගන්නවා කිව්වේ ඒක. එහෙනම් මට කියන්න ඔය අපි කන බොන ඒවා, අඳින පළදින ඒවා එකක්වත් කබලිකාර ආහාරද? නෑ. ඒවා තෘෂ්ණාවෙන් වෙලිලා ගත්තොත් මොකද වෙන්නේ? ආ එහෙනම් ඒ තෘෂ්ණාවෙන් වෙලිලා ගන්න මානසිකත්වය ගටිකාරට තිබ්බද? කාශ්‍යප බුදු පියාණන් වහන්සේට තිබ්බද? නෑ එහෙනම් උන්වහන්සේලාට කබලිකාර ආහාර නිරෝධයි. කබලිකාර ආහාර නිරෝධයි කය පවත්වාගෙන යාම සඳහා ආහාර පාන ටික ගත්තා. එහෙනම් කය පවත්වාගෙන යන ආහාර පාන කොයි වෙලාවක කබලිකාර ආහාර වුණොත් එහෙම බත් කියන්නේ කබලිකාර ආහාරයක් නම් උන්නාංශයේ දානයක් අපිට දෙන්න වෙන්නේ හාමුදුරු කෙනෙකුට මොන කොල්ලද? ඔ දියාරු දියබත් බෑ. ඒකත් හයියයි. ඔ දියාරු කරලා සුප් කරලා නිකන් බ්ලෙන්ඩරෙන් ආලා ඒක පෙරලා කරලා නිකන් මේ මේ මේ ඇල්ලතුරු වගේ දෙන්න ඕනේ. නේද? එහෙමනේ දෙන්න වෙන්නේ. ඇල්ලතුරු වගේ නේද දෙන්නේ. එතකොට අපි පිට්ටු දෙන්නේ කොහමද? ඇල්ලතුරු වගේ මඤ්ඤොක්ක දෙන්නේ. ආ ඒක බෝංචි දෙන්නේ. පොඩ්ඩක් කල්පනා කර මේ කොහෙද අපි හිටියේ කියලා. මොන ලෝකයකද අපි ජීවත් වෙන්නේ කියලා. ඔහේ කියපු දේ ගිරවුරැල්ල වගේ අපිත් ගියා. පාම් පෙත්තක් දෙන්නේ කොහොමද? කිරිබත් කෑල්ලක් දෙන්නේ කොහොමද? කොහොමද පූජා කරන්නේ? එහෙනම් අර අසද්දුස දාණය දුන්න කෝසල මල්ලිකා කොහොමද දෙන්නේ නැත්තේ? ඔය කියන්නේ කබලිකාර ආහාර කියන්නේ ඕවන මං අහන්නේ. තනිකර බෝතල් තියෙන්නේ නැත්තේ ඔක්කොම. ඔය ජූස්. අය වෙන එකක් බෑනේ. එහෙමනම් නේ. හැබැයි එහෙමද තියෙන්නේ? නෑ. අන්න. බලන්න එක වචනයයි වරදින්න ඕන. වැරදුනොත් අපිම දන්නේ අපි මොනවද කරන්නේ කියලා. එක චූටි වචනයයි. මෙච්චර පේන සූත්‍රේ මන් දන්නේ ඇයි පේන්නේ නැත්තේ කියලා. මෙච්චර පැහැදිලිවම තියෙනවා. ඔයගොල්ලන්ටත් කියවන්න පුළුවන් මේක. ඔයාලට කියවන්නේ නෙවෙයි දාන්න. කොහොමද ආහාර හතර එන්නේ කියලා කියනවා. ආහාර හතර එන්නේ කොහොමද? තෘෂ්ණාව ප්‍රබෝධ කරගෙන, තෘෂ්ණාව ජනිත කරගෙන. ඒක තෘෂ්ණාව ජනිත කරගත්තේ ප්‍රබෝධ කරගත්තේ මොකද්ද? වේදනාව ජනිත කරගෙන, වේදනාව ප්‍රබෝධ කරගෙන. ඒක කරගත්තේ කොහොමද? ස්පර්ශය මුල් කරගෙන, ස්පර්ශයම ජනිත කරගෙන. එහෙනම් පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා. එහෙනම් ඔන්න වැඩ පිළිවෙලට කියනවා බුද්ධ ශාසනය මොකද්ද? සසර ගමනට ආහාර හදනවා ආහාර සමුදය කියලා. නේද? මේකට කියනවා ආහාර සමුදය. හරියට තෝරගන්න. නැත්තම් වෙලතින් දැන් එහෙම ගත්තොත් එහෙම හාමතේ මැරෙන්න වෙනවා. නොකනොබි. ඒ ඉතින් ගෙදරින් මොකක් කන්නද? ඒකද අපි කියන්නේ දීප කියන්නේ ආ මොකද? ආ රූප කියන්නේ පුද්ගලයෙක් කියලා. අන්න ඒක දැන් රූප සමුදයන කියන්නේ. මේ මස්ලේ හැට පේන රූපයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ රූප සමුදය කියන්නේ. දැක්කද? අවිද්‍යා සමුදය රූප සමුදය. මේ රූපයක් උදා කරගන්න වැඩක් තියෙන ඊළඟ රූපේ හදන වැඩේ ඒකයි කිව්වේ උපන් සත්‍යයට පැවැත්ම පිණිසත් උපදින්න ඉන්නා සත්‍යයට අනුග්‍රහය පිණිසත් කියලා වචනයක් කිව්වේ. එච්චර පැහැදිලිවම. ඒ උපදින්න එක තෘෂ්ණාවෙන් වෙලීගෙන වැඩේ කරනකොට මොකද වෙන්නේ? උපදින්න ඉන්න කාටත් හේතු උපදින්න ඉන්න කාට හේතු ටික සකසනවා. ඇහක් හදනවා, කනක් හදනවා, නාසයක් හදනවා, දිවක් හදනවා, කයක් හදනවා. මේ පරිසම්වා චක්‍රේ කතා කරන්නේ. දවකන් තව ටිකක් එහාට ගියාම පෙන්වන්න අපි සත්ත්ව කියන එකට නෙමෙයි බුද්ධ ශාසනයේ සත්ත්ව කියන්නේ. අපි සත්ත්ව කියන්නේ කාටද? අම්මා අර කොට සත්තු, දිග සත්තු, අර සත්තු, මේ සත්තු කියලා ඉන්නවනේ. මේ ඔලු කඳ තීනෙවුම් ඔක්කොම කියනවා. බුද්ධ ශාසනයේ සත්‍ය කියන්නේ ඕකට නෙමෙයි පටිච්ච සමුප්පාදයට. පටිච්ච සමුප්පාදේ සත්‍ය තේරෙන්නේ නැතුව කරණීයමිත සූත්‍රය තේරෙන්නේ නැහැ. ඒක ඊළඟ ප්‍රශ්නේ. සත්‍ය කියන්නේ මේ සත්‍යත්වය ඇසුරු කරන ස්වභාවයට තමයි සත්‍ය කියන්නේ. ඇහැ රූපය මුල් කරගෙන චක්කු විඥානයක් ගොඩනගමින් චක්කු සම්පස්සය චක්කු සම්පස්සජා වේදනාවක් යමෙක් ඇසුරු කරයිද එය සත්වයි කියනු ලැබෙන්නේ. මේ ටික හොඳයි කියලා ගන්නවා. හොඳයි කියලා අරගෙන තමන්ගේ හිත දූෂිත භාවයකට පහත් පැත්තකට ගමන් කරනවා නම් අන්න ඒකට බුද්ධ ශාසනය කියන සත්ව කියනවා. තව පැත්තකින් කියනවා රාදා කියන භික්ෂුවට යමෙක් තෘෂ්ණාව මුල් කරගෙන යමක් ඇසුරු කරයිද එය සත්‍යයි කියනු ලැබෙනවා. ඔන්න ඔය සත්‍යත්වයෙන් මිදෙන්න කියනවා. ඔන්න ඔය සත්‍යත්වයේ තේරුම් අරගෙන ඒ සත්‍යත්වයෙන් මිදෙන්න වැඩ කටයුතු කරන කෙනා සත්ත්වය ඇසුරු කරගෙනාට සත්ත්වය ඇසුරු කරන ස්වභාවයන් අනුගත වෙලා ඉන්න අයට මෙත් වඩනවා සත්ත්වයෙන් මිදෙත්වා කියන. එහෙම නැතුව මෙත් වඩන ක්‍රමයක් නැහැ. තේරෙනවද? එහෙනම් මෙන්න මේක අපි අනිවාර්යෙන් තෝරගන්න. එහෙනම් මෙන්න මේකෙදි ආහාර කියන්නේ දැන් එතකොට කබලිකාර ආහාර කියන්නේ මේ විපාකයටයි තියෙ එකක්ද? අර අව්‍යාකෘත පටිච්චසමුපාදයටයි තියෙ එකක්ද කබලිකාර ආහාර කියන්නේ? මේ විපාකයටයි තියෙ එකක්ද කියලා අහන්නේ. නෑනේ. එහෙනම් අනිත් ආහාර හතර ඒවත් විපාකයට නෙමෙයි. ඇයි? මේ ආහාර හතරම තෘෂ්ණා මූල් කරගෙන තෘෂ්ණා ප්‍රබව කරගෙන තෘෂ්ණාව ජනිත කරගෙන වේදනා මූල් කරගෙන වේදනාව ජනිත කරගෙන වේදනා ප්‍රබව ස්පර්ශය මූල් කරගෙන ස්පර්ශය ජනිත කරගෙන එහෙනම් මේ ආහාර හතරම සසර ගමන හදන හතරක් මිසක් කන බොන ඒවා නෙමෙයි. කන බොන ඒවා නෙමෙයි. නේද? එතකොට ලෞතර බුදු පියාණන් වහන්සේ සිවුරක් පාවිච්චි කරාද නැද්ද? හැබැයි කබලිකාර ආහාර නෙමෙයි. හැබැයි අපිට පුළුවන් ඕන නම් අඳින ඇඳුම කබලිකාර ආහාරයක් කරගෙන ගන්න. නේ. අපි කියන්නේ එකයි තියෙන්නේ ලොවෙත් නෑ ආයි මං අන්නේ කියලා වැඩක් නෑ. බොහොම අමාරුවෙන් හොයාගත්තේ මේක. ආයි කඩේටම තිබ්බ එකයි. මේක ඇඳන් බලන්නකො තියෙන හැඩ. කබලිකාර ආහාර තමයි. කබලිකාර ආහාර කියන එකේ නිරුක්තිය පෙන්නනවා මොකද්ද? කයක් බලි කර ගැනීම සඳහා යමක් ඇසුරු කරමින් වැඩ කටයුතු කරයිද එය කබලිකාර ආහාරයයි කියනු ලැබේ. අර පාරේ යනකොට අපි කියනෝනේ සමහර අයට නෑ තොරම්බල් කරත්තයක් යනවා වගේ කියලා. නෑ බලියක් වගේ නේ. ඒක තමයි කිව්වේ කය බලි කර ගන්න අර්ථයෙන් කබලිකාර ආහාර. ඒතකොට අමතක කරන්න එපා කියුටෙක්ස් ලිප්ටික් කතන්දර ඔක්කොම ඔය ඔක්කොම කබලිකාර ආහාර වලට අයිති හොඳේ. දැන් බත් කියන කෑලි දාගෙන නාගන්න එපා. අනිත් ඔක්කොම අයිති. ඇයි? කය බලියක් කරන ආස්වාදයේ පිණිස යමක් ඇසුරු කරයිද ඔය ඔක්කොම කබලිකාර ආහාරයි. අඩයි කරා අරව කරා මේව කරා කියලා එක කෑලි නෑ ඔක්කොම අයිති පොදුලි. ඇයි? ඔක්කොම කයේ කතන්දර. ඔව් මාත්‍යා. අන්න හරි. සම්මුතිය මේ පාවිච්චි කරන ටිකක් තියෙනවා අපි. ඒ ටික අරියතුන් වහන්සේත් පාවිච්චි කරනවා. හැබැයි උන්වහන්සේට නැත්තේ මොනවද? කබලිකාර ආහාර නැහැ. ඇයි කබලිකාර ආහාර නැත්තේ? තෘෂ්ණාව නිරෝධයි. තෘෂ්ණාව නිරෝධයි. එතකොට අර පෙර කරන ලද කාමාවචර කුසල අකුසල මත ස්පර්ශයක් සිද්ධ වුණාම ඒක යථාර්ථයෙන් තේරුම් අරගෙන අනිච්ච බව දැනගෙන ඒ ස්පර්ශය ඇසුරු කරන්න ගියේ නැත්තම් වේදනාව ඇසුරු කරන්නේ වේදනාව ඇසුරු කරේ නැත්තම් තෘෂ්ණාව ඇසුරු කරන්නේ තෘෂ්ණාව ඇසුරු කරේ නැත්තම් කබලිකාර ආහාරයක් වෙන්නේ ඔව් ඒකේ විමාත දැන් කයට කයට මෘදුරලු වෙනවා. අනිත්වට ඉතින් උපේක්ඛානේ දැන් ඉතින් අර ඒව ඒව විස්තර කළා තමයි මේව කියන්නේ. ඒතකොට දැන් ටට්ටක් ගලා තේර පෙර කරන ලද කාමාචර කුසල අකුසල් මත මෘදුරලු එකක් එනවා කයට. ඒ වගේම අනිත් ඔක්කොමත් එක්ක එන්නේ උපේක්ඛා සහගතනේ. ඒක තේරුම් ගන්න බැරුව වේදනාව වස්තු කරගන්න යනවනම් ස්පර්ශය තේරෙන්නේ නැහැ ස්පර්ශපච්චය වේදනා වේදනාපච්චය තණ්හා. ඉතින් නැවත නැවත බලාපොරොත්තු වෙනවා කියන්නේ මොකද්ද? ඔය වැඩ පිළිවෙල යන්නේ. එහෙනම් ඔන්න ආහාර දෙන්න. මේ ආහාර තේරුම් ගන්න මම තව සූත්‍රයක් ගන්නවා. මොකද නැත්තම් මේක මේ හරි මේ මොකද මේ මේ මේ බුදු පියාණන් වහන්සේ ඒකයි දේශනා කරන්නේ කබලිකාර ආහාරය විතරක් තේරුම් ගත්තොත් බුදු පියාණන් වහන්සේ කියනවා අනාගාමි ඵලය පූර්ණ කරනවා මම ඇප වෙනවා කියන එක ආහාරය. හොඳයි ආහාර හතරෙන් එකයි. කබලිකාර ආහාර විතරයි. ඒක දැන ඒක පිළිබඳව බග කියා ගන්න ඕනේ. ඉන්ද්‍රියන් තුනයි දිවයි කයයි නාසයයි. ඔන්න ඔය ඉන්ද්‍රියන් තුන පිළිබඳව හරියට මනාලේ සානිච්ච දුක්ඛ අනත් අවබෝධයෙන් යමෙක් වැඩ කටයුතු කරගෙන යනකොට ඔහු අනාගාමී ඵලය පූර්ණ කරනවා කිව්වේ ඒකයි. ඊතුරු ආහාර තුනම ඉවර වෙන්නේ අරිහත් වෙනකොට. ඊතුරු ආහාර තුනම ඉවර වෙන්නේ අනාගාමී ඵලයේදී. ඊතුරු ආහාර තුනම ඉවර වෙන්නේ අරියත් වෙනකොට ආහාර හතරෙන් එකයි ඉවර වෙන්නේ අනාගාමී වෙනකොට. කබලිකාර ආහාර විතරයි. හරි. අපි බලමු මෙන්න මේ සූත්‍රය අරගෙන. පුත්තමාංශ සූත්‍රය. මේ සූත්‍රය තමයි මේ ආහාර හතර කොච්චර දරුණුද කියලා බුදුහාමුදුරුවෝ උපමා හතරකින් පෙන්නනවා දරුණු උපමා හතරකින්. ඒකෙන් තේරුම් ගන්න කබලිකාර ආහාර කොච්චර දරුණුද කියලා. මේ සූත්‍රය. ඒක පෙන්වන්නේ මේ සූත්‍රය ඔන්න ඔය විදිහට. ඒකයි. කුත්තමාංශ සූත්‍රය. අරකම කියනවා. මොකද්ද? මහණෙනි උපන් සත්‍යයාගේ පැවැත්ම පිණිසත් ඉපදින්න ඉපදීම අපේක්ෂා කරන සත්‍යයට අනුග්‍රහය පිණිසත් මේ ආහාර සතර ආහාර හතරෙහි කවර හතරෙක්දයක් ඕලාරිකෝ සූක්ෂම වූ කබලිකාර ආහාරයි. ඇයි මෙතන මේ ඕලාරිකෝ සූක්ෂම වූ කබලිකාර ආහාරයි කියන්නේ? ඕලාරික වශයෙන් කියනවත් තියෙනවා අරේ ධම්ම හැටියට සූක්ෂම ටිකකුත් තියෙනවා. ඒවත් මුල් කරගෙන මේ වැඩේ ගෙනියනවනේ. නේද? ඊයේ කෑවා කියලා වැඩක් නැහැ මාර කෑමක්. ඒ කොහෙන්ද ඒ ගත්තේ? ඒ සූක්ෂම. දැන් මේ වෙලාවේ කනවා බත් ගෙඩියක්. එතකොට ඕලාරික ලොකුට මේ වෙලාවේ කියන එක. අර සූක්ෂම එක. ඒ කිවරත් එක. අතීතේ ගෙවිච්ච එකක් එහෙම අදිවට. අන්න ඒ වගේ. කබලිකාරාහය දෙවැන්න ස්පර්ශ ආහාරයි තෙවැන්න මනෝ සංචේතන ආහාරයි සිංවැන්න විඥාන ආහාරයි මේ ආහාර හතර උපන් සත්වයාගේ පැවැත්ම පිණිසත් ඉපදීම අපේක්ෂා කරන්නාට අනුග්‍රහය පිණිසත් පවතී. හරි. එහි කබලිකාර ආහාර කවරේද? කබලිකාර ආහාරය කෙසේ දත යුතු වේදයක්? මෙන්න මේ කබලිකාර ආහාරය ඔබලා කොහොමද දැනගන්න ඕනි කියලා බුදුහාමුදුරු කියනවා. බලන්න උපමාවක් කියනවා ලස්සන. මහණෙනි යම්සේ අඹුසැමි දෙදෙනෙක් මද වූ මාර්ගෝපකරණයක්ගෙන කතර මගට පිළිපන්නාහුද. ඒ කියන්නේ මේ ගෙනියන ගමනක් යන්න යනවා. මේ ගමනක් යන්න යනකොට කන්න බොන්න බඩු ටිකක් ඒව අරගෙන යනවනේ වතුර කන්න බොන්න නේ අපි ට්‍රිප් එකක් යනවා කියන්නේ සමහරවල් මොනවද ගන්නෙ දැන් ගෙදර තියෙන රත්තරන් බඩුත් ගෙනියනවද ඕ නෑනේ නේද ටොයිලට් එකේ තියෙන ඒව ගෙනියන්නේ නෑනේ මොනවා බ්‍රෂ් ඒව මේව ගෙනියන්නේ නෑනේ මොනව ගෙනියන්නේ කන්න බොන්න ටිකක් ගෙනියනවා ඇඳුම් ටිකක් ගෙනියනවා වතුර ටිකක් ගෙනියනවා ওই ටිකට ගෙනියන්නේ නේද ඔන්න ඔහම මේ දෙන්න පිටත් වෙනවා පිටත් වෙන්නේ කාත් එක්කද මහණෙනි එකල්ලි කතරමකට පින ඒ දෙමහල්ලාගේ මද වූ යම් මාර්ග මාර්ගෝපකරණයක් වෙන එය ගෙවීමට නිමාව යන්නේය. දැන් මේගොල්ලෝ බඩු භාණ්ඩ ටිකක් මෙහෙම අරගෙන එනවා. කන්න බොන්න තියෙන. එනකොට මොකද? ඒ දෙමහල්ලන්ගේ මද වූ යම් මාර්ගෝපකරණයක් වීනම් එය ගෙවීමට නිමාවට යන්නේය. ඒක දැන් ඉවර වෙන්න යනවා. ඔහුන් විසින් තරණය නොකරන ලද කතර කතරමංශේෂයක්ද වන්නේය. ඒ කියන්නේ තාම ගමන ගිහිල්ලා ඉවර නෑ. හැබැයි ගමනට යන්න මේගොල්ලෝ ආහාර ටිකක් අරන් ඇවිල්ලා තිනවා. ඒ ටික දැන් මොකද වෙන්නේ? ඉවර වේගෙන එනවා. අපගේ මද වූ යම් මග වියදමක් නම් එයද ගෙවුනේය. මෙහෙම අදහසක් එනවා මේගොල්ලන් හොඳ එකල්ලි මේ දෙමාණන්ට මෙබඳු අදහසක් වන්නේ එයද ගෙවුනේය. අවසන් වූයේය. තරණය නොකරලද ඉතුරු යම් කතරමඟක්ද ඇත්ත. ඊට පස්සේ අපි ප්‍රියමනාප වූ මේගොල්ලන්ට ඉන්න එකම ප්‍රියමනාප පුතේ ප්‍රියමනාප වූ එකම පුතු නසා මොකද කියන්නේ ප්‍රියමනාප එකම පුතු නසා ඝනමසුත් කටම කටුමසුත් වෙම්මෙන් කොට මුතු පුතුගේ මස් කමින් අපි දෙදෙනම ඉතිරි කතර මග ඊතර කරන්න ඕනම් යෙහිකි මොකද්ද කියන්නේ මේ දෙන්නට ඉන්නවා එකම ප්‍රියමනාප පුතේ. දැන් ගෙනාපු කෑමත් ඉවරයි. යන්න විදිහකුත් නැහැ. කෑම ඉවර ඉවර වෙගෙන එනවා. තව ගමන ඉවරක් නැහැ. තව චුට්ටක් යන්නත් තියෙනවා. මේගොල්ල තීරණය කරනවා ඔක්කොම ඉවරින්දා එකම විකල්පයයි තියෙන්නේ මොකද්ද? එකම ප්‍රිය පුතා ප්‍රියමනාප පුතුව මරාගෙන ඝනමසුත් කටුමසු වෙන් වෙන් වශයෙන් කම් කියලා හිතේ. ඒ නිකන් මූණ නිකන් ඇඹුල් වෙලා වගේ තින්නේ. ඈ? ඒ මූණ වල ඇඹුල් වෙලා වගේ තින්නේ ඇයි? දෙයනේ උපමාවක් කියන්නේ. කබලිකාර ආහාරයේ දරුණුකම පෙන්වන උපමාවක් කියන්නේ. මූණ ඇඹුල් කරගන්න එපා. මේ පුත්තු මරන් කරන සාසනයක් නැහැ. හොඳේ. ඔමේ උපමාවේ තියෙන දරුණුකම පෙන්වන්න. මේ උපමාව ලස්සනට විස්තර කරනවා මුන්නාන්සේ. ඒකයි කියන්නේ. බය වෙන්න බෑ නැත්නම් ඒ මොකද වෙන්නේ? ඕකට තමයි කියන්නේ නාම රූප බහිනවා කියන. දේශයෙන් ඉන්නේ. අපි මේ මොකද්ද මේ කියන්නේ? අර මේ චුට්ටක මීට විනාඩියකට කලින් තිබ්බ අර මෘදු භාවයකෝ රළු වුණා නේද? දරදඬු වුණා නේද කය? එකපාරටම. කොහොමද එහෙම වුනේ? මනංච පටිච්ච ධම්මේච. ආගත්ත දෙත් එක ගත්ත අරගෙන කෑලි කෑලි ටික කමුණ ගත්ත දැන් ඉතින් අවෙන බහූතයක් හිතන. නිතර බුදුහාමුදුරු උපමාවක් කියනකොට කියන්නේ. ඇයි මෙසේ තේරුම් ගත යුතුයි කියලා කියනවා. මොකද්ද මේ කියන්නේ කියලා බලමු අපි. ඊට පස්සේ කියන ගෙවුනේය. ඊට පස්සේ කියන කතන මාකද අපි ප්‍රිය පුතා මෙහෙම කියනවා. ඊට පස්සේ කියනවා මොකද්ද? කමින් අපි දෙදෙනා ඉතිරි කතර මග ඈතර කරන්න ඕන බිය හැකියයි. ගමන ඉවර කරන්න පුළුවන් කියලා කියනවා. නැත්තම් වෙන්නේ මොකද කියනවා අපි සියලුම තිදෙනම නොඇසෙන්න ඕන මානේ ඉක්බිත දෙමාල්ලෝ නොනැවසී යන්න විදියක් නැහැ. එලා දෙමාල්ලෝ ප්‍රියමනාපු එක් පුතු නසා ඝනමසුත් කටුමසුත් වෙන්වෙන් කොට පුතුමස් කමින් මෙසේ ඉතිරි කතරමක තරණය කරන්නාය ඔහු පුතුමස් කන්නායම එකම පුතු කොයිද එකම පුතු කොයිදයි ලේ පහරද දෙන්නාහුය කියලා කියනවා මේකේ මහණේකෙමයිද ඔන්න කියන ඕන තැන මොකද්ද කියන්නේ දැන් කොහොමද අහනවා මේක කරන්නේ කියන මොකද්ද අර පුතාගේ මස් කනවා අර කියන්නේ අර මස් කන කතාවනේ කිව්වේ නේද ඔය පුතාගේ මත් කෑ ඔහොම ඇත්තටම කනවා නම් ඔහොම එකක් මේ කියන්නේ. අර චිකන් අණ්ඩ කනවා වගේ කනවද? ඈ? නෑ මොකද්ද කරන්නේ? කරන්න දෙයක් නැතිකමට කන. ඇයි? තාම කතර මගේ ඉවර නෑ. එන්නේ මොකද්ද මේ කියන්නේ බුදුහාමරෝ? ඔබලා තාම ගමන නිමා කළා ඉවර නෑ. ගමන නිමා කරන්න මේ ආවේ. එනකොට උඹලට මේ ගමන යනකොට කයේ වෙහෙස හින්දා ආහාර පාන ටිකක් ඕනේ. අන්න ඒක කන විදිය කියනවා. එහෙනම් අරම පුතෙක්ගේ මස් කවුරු හරි එහෙම මස්තයක් කනවනම් අපි පුතා පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. දැනට තේරුම් ගන්න ඕන නම්. මෙහෙම හිතන්න. ගෙදර හදපු එකම කුකුල මරාගෙන කනවා කවුරු හරි. අර කඩෙන් ගේන කුකුල කනවා වගේ කනවද? කනකොට මොකෝ හිතෙන්නේ? අයියෝ. හිතෙනව නේ. අර වගේ නෑනේ නේද? ආ. එහෙනම් මේකේ තථාගතයන් වහන්සේ මොකක්ද ඊළඟට කියන්නේ? අන්න ඒක කන්නේ මොකටද කියලා අහනවා. මොකද්ද? ඔව් ක්‍රීඩා පිනිස ක්‍රීඩා පිණිසෝ ආහාර ගන්නාවුද? මදේ පිණිසෝ ආහාර ගන්නාවුද? අලංකාරය පිණිස ආහාර ගන්නාවුද? සැරසීම පිණිස ආහාර ගන්නාවුද? වහන්ස මේ නොවේමය. මහණෙනි ඔහු කතරමඟ තරණය කිරීම පිණිසම මේ ආහාර ගන්නා වූ නොයේද එසේමය කබලිකාරාරය මෙසේ දැනගත යුතුය. එහෙනම් මේ මොකද්ද මේ කියන්නේ බුදුහාමුදුරු උපමාවෙන්? අපිටත් කෑම බීම ටිකක් ඕන වෙනවා. එහෙනම් මේ කතරගම මේ මේ කතරමඟ ඈතර කරගන්න, ඈතර වෙන්න, සසර ගමන ඉවර කරන්න ජීවත් වෙනකන් ආහාර ටිකක් ඕන වෙනවා. අන්නේ ආහාර ටික තෘෂ්ණාවෙන් තොරව පරිහරණය කරන්න කියනවා මේ ගමන නිමා කරගන්න. ඒකට දෙන උපමාව තමයි අරක මොකද මේ පුතෙක්ගේ විදිහට කවුරු හරි කෙනෙක්ගේ මස් කෑව කවදාකවත් ක්‍රීඩා පිණිස, මදේ පිණිස, කාම සංගෝභයේ පිණිස අරක කන්නේ නැහැ. මොකටද කන්නේ කියනවා මේ ගමන නිමා කරන්න තියෙන හින්දා. අන්නේ වගේ ඔබලා ඔබලාගේ ආහාරය ගන්න විට මොකද කරන්න ඕනේ? තෘෂ්ණාව පිණිස නෙමෙයි, මදේ පිණිස නෙමෙයි, හැඩවැඩ වීම පිණිස, අලංකාරය පිණිස නෙමෙයි. මෙන්න මේ උතුම් වූ භ්‍රාමචාරයේ වසාගෙන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිමා වඩාගෙන මේ සංසාර ගමන නිමා කිරීම පිණිස මේ ආහාර ටිකක් ගන්නවා මිසක් හොඳ හොඳ ඒවා තෝර තෝර හොඳ හොඳ ඒවා ගන්නව නෙමෙයි. අපිට ඕනේ මේ ගමන නිමා කරන්න කයේ යම්කිසි 10ක් තියෙනවා නම් ඒ 10 නිවා ගන්න යම්කිසි ආහාර ටිකක් ඕන වෙනවා. ඒ වගේම හැඩ වැඩ වීමට විසිතුරු වීම ලස්සන වීමට නෙමෙයි යම්කිසි විලි වහ ගන්න ඇඳුමක් ඕන වෙනවා. ඉන්න හිටින්න නිවහනක් ඕන වෙනවා. ලෙඩක් දුකක් හැදුනොත් බේතක් හේතක් ඕන වෙනවා. ඔන්න ඔය ටික පරිහරණය කරනවා මොකටද? මේ කතරමඟ නිමා කර ගැනීම සඳහා. එහෙනම් කබලිකාර ආරයෙන් තොරව පරිහරණය කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හැබැයි අපි අර අර ඉස්සල්ලා හිතාගෙන හිටපු විදිහට කබලිකාර ආරය කවදා නිරෝධ කරන්නද? නිරෝධ කරන්නේ නිරෝධ කරන හිතන්නවත් බෑ. මොකද කරන්න බැරි එකක් නේ කරන්නේ. කබලිකාරාරි කිව්ව ඒවා නෙමෙයි. අනේක පදයයි. දැන් ඉතින් මේක අරන් ගිහිල්ලා හෙට ගමේ ගිහලා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියන්න එපා හොඳේ. අද තමයි කබලිකාරාහාරය දැනගත්තේ අම්මා මෙහෙන්න මෙහෙන්න වට වෙලා ඔක්කොටම කියලා දෙන්න කියලා. ඔව් තමන්ගේ නිවම්මක වඩා ගන්න. හොඳේ. මං කිව්වනේ මේවා තියෙන ප්‍රවෘත්ති සාකච්ඡා තියන්න නෙමෙයි ලිඳ ළඟ සංගම් නෙමෙයි. ඇහුවොත් විතරයි කියේ. නැත්තම් නෑ. එච්චරයි. ඒක හොඳට මතක තියාගන්න. බුදුහාමුදුරු දුන්නු අවවාදේ මම දෙන එකක් නෙමෙයි. මේ එහා පැත්තේ චුන්දසූකට බණ කියන්නේ ගියේ නෑ බුදුහාමුදුරු. ආනන්ද හාමුදුරු ඉල්ලීම කරනවා. බුදුහාමුදුරු කියනවා නෑ මං දයානුකම්පාවෙන්මයි බණ කියන්නේ නැත්තේ. ඇයි? මටත් බැලලා ධර්මයටත් බැලලා අටමහා නිරයට යනවා. දැන් යන්නේ ඔසුපත් නරයට. ඔසුපත් නරයට ගියාම කොයි වෙලාවක හරි දහම් ඖෂධය ලැබෙන්න ඕන පසුතලය හැදෙනවා. අටමහා නිරේ ගියොත් ඒකත් නෑ. ඒ හින්දා මම බණ කියන්නේ නැහැ කිව්වා. නම් දයනුකම්පාවෙන් බණ නොකිය හිටපු අවස්ථාවක් තියෙනවා. ඒක. ඒකින්ද පරිස්සමෙන් කටයුතු. හරි. මේක ඊළඟට කියන මොකද්ද? මහණෙනි කබලිකාර ආහාර පිරිසිඳ දත් කල්ලි පංචකාමික ගුණ රාගය පිරිසිඳ දත්තේ වේ. අන්න මොකද්ද පිරිසි මොකද්ද අයින් වෙන්නේ? රාගය අයින් වෙන්නේ. මැල්ලුම් අයින් වෙන්නේ නැහැ. බෝංචි අයින් වෙන්නේ නැහැ. පොළොස් මාළු අයින් වෙන්නේ නැහැ. මොකද්ද අයින් වෙන්නේ? රාගය අයින් වෙන්නේ. දැන් රාගය අයින් කරන්න කිව්ව එකට මැල්ලුම් අයින් කරොත් නේද? ඇයි දැන් කබලිකාර ආහාරය කියලා හිතාගෙන ඉන්නේ මැල්ලුම් නම් බත් නම් ෆ්‍රයිඩ් රයිස් එක නම් ඒක අයින් කරනවා රාගය අයින් කරන්න කිව්ව එකට. අයින් මොකද්ද මේ අයින් වෙනවා කියන්නේ? රාගය අයින් වෙන්නේ. ඒක රාගයෙන් තොරව කන්න වෙනවා. නැත්නම් කොහොමද විපාකය? ඇයි රාගයෙන් රාගය ඕන්නේ නැහැ කය නඩත්තු කර. හැබැයි මේ සත්වයාට පැවැත්ම පිණිස මොකද්ද ඕනේ? රාගය ඕනේ. ඒතර මතු උපදින්න සත්වයාටත් මොකද්ද ඕනේ? රාගය ඕනේ. නැත්තම් මේ ගෙනියන්න බෑනේ ගම. දිවක් හද කයක් නාසයක් හදන්න බෑනේ නේද? ඔව්. ඔවර ඒක ඉතින් පළවෙනි දවසේම කොහොමද මම හැමදාම කිව්වේ නෑ ඔය පුටුවක් දීලා තින්නේ බත් එකක් දීලා තින්නේ නිවන් දකින්න. බුදියගෙන ඉන්නවත් නිකන් යන්නවත් නෙමෙයි. ඒක පෑදිලි මොකෝ ඉතින් හැමදාම කියන්නේ නැහැ. නැත්තම් වෙන්නේ මොකද? සංසාරෙම ණයකාරයෙක් වෙනවා. එච්චරයි. ආයෙ වෙන මොකක් කරන්නේ නිකන් ණයකාරයෙක් වුණා වගේ බැංකුවට ණය වුණා වගේ නෙමෙයි. ඇයි? මහා මිනිස්සෙක් දුක් මාංශයෙන් හම්බ කරලා අර එදා පෙන්නපු සූත්‍රයට අනුව මිත්‍ත සූත්‍රයට අනුව තමන්ගේ ලේ ඥාතිය වෙනුවෙන් නෑදෑය වෙනුවෙන් ඥාති හිත මිත්‍රාදිය වෙනුවෙන් ඒ කට්ටිය දහමක් අවබෝධ කරගෙන අනේ මේ අයටත් මෙන්න මේ දහම අවබෝධ කරගන්න අවස්ථාව උදා වේවා කියන යහපත් චේතනාවකින් බත් එකක් දෙන්න පූජා කරලා තිනවා නම් කීයක් හරි පුටුවක් වාඩි වෙලා ඉන්න ඒ පස්ත ප්‍රත්‍යපහසුකම් ටික සකසලා දීලා තිනවා නම් ඒක කරගන්නේ නැතුව නිකන් කාලා ඇඳලා බීලා නිදාගෙන ගියොත් එහෙම ඉතින් වෙන විපාක මෙහෙමයි කියලා කියන්න දන්නේ ඒක තම තමන්ම බලා ගන්න වෙනවා. මට කරන්න දෙයක් නැහැ ඒවට. මම පුළුවන් තරම් නැගිටවන්නෙත් ඒකයි. ඒ සසරේ තවත් ගනුදෙනු මදිවට තව ගනුදෙනු හදාගන්න එපා කියන එහෙන් තමයි ඒ කියන්නේ. නැත්තම් තව ගනුදෙනු පිට ගනුදෙනු. පොඩි නෙමෙයි නේ. අනුස්සෙක් නිකන් අමාරුවට නෙමෙයි සල්ලි වියදම් කරන අද කාලේ ආර්ථිකයේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි. නේ පොඩි වියදමක් නෙමෙයි මෙහෙම සාකච්ඡාවක් කරනවා කියන්නේ දවස් 10ක් 15 දැන් තව දවස් 7කුත් වැඩි වෙන එකේ. දවස් 13 දවස් 20 සාකච්ඡාවක් කරනවා කියන්නේ පොඩිද? මේ මෝල් එකක් අරන් කෑමක් දීලා ඔක්කොමත් කරලා ලේසි නෑ. මේ හැම දෙනෙක් කෙනෙක්ගේ මහා උපකාරයකින් කරන. එතකොට ඕගොල්ලෝ සියලු දෙනාට නිවන් දකින්න තමයි ඒ සියලු දෙනා මේ ප්‍රත්‍යපහසුකම් ටික සකසලා දෙන්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ යන්නේ ඒක කබලිකාර ආහාරයක් නොවන විදිහට වැඩ කටයුතුත් කරගෙන ධර්මයත් අවබෝධ කරගෙන ඒ අයටත් අවසානයේ පිනක් අනුමෝදන් කළා වැඩේ බේර ගන්න. නැත්තම් ඉතින් මේවා නිකන් නෙමෙයි බුදු පියාණන් වහන්සේ කියන්නේ මේක. අර දැලිපියෙන් කිරි කනවා වගේ වැඩක් කියන. පොඩ්ඩක් වරද්දා ගත්තොත් සානිසංසේ ශාසනයේ ආනිසංසත් එමටයි වරද්ද ගත්තොත් විපාකත් එමටයි. දෙපැත්තම ඒකින්ද හැම වෙලාවෙම පරිස්සමෙන් මොකද්ද මන්? ඔව් ඒකටම තමයි එන්නේ. ඊට පස්සේ කියනවා රාගය පිරිසිඳ දන්නේද වෙයි පංචකාමික ගුණික රාගය පිරිසිඳදත් කල්ලි ඔන්න කියනවා මොකද්ද යම් සංයෝජනයෙන් යුක්ත වූ ආර්ය ශ්‍රාවක තෙමේ නැවත මෙලවට නොඑන්නේ නම් ඒ සංයෝජනය නැත්තේ මොනවද නැත්තේ? ඒ සංයෝජන ඔහුට නැහැ. ඇයි ඒ නැත්තේ? කබලිකාර ආහාර නිරෝධාන්න. එහෙනම් කාම ලෝකයට නැවත එන්නේ නැහැ. ඒ කියන්නේ මනුස්ස ලෝකයට නැවත එන්නෙත් නැහැ. දිව්‍යතල හයට නැවත එන්නෙත් නැහැ. උප්පත්තිය ලැබනවා නම් උප්පත්තිය ලබන්නේ රූපාවචර බ්‍රහ්මතලයේ විතරයි. රූප sorry සුද්ධාවාස බ්‍රහ්මතලයේ විතරයි අනාගාමි ඵල. ඒ හින්දා තමයි ගට්ටිකාර කබලිකාර ආහාර නිරෝධයි රූපරාග රූපරාග කැඩුවේ නැහැ. අනාගාමි ඵලේ විතරයි පූර්ණ කරලා හිටියේ. ඒ හින්දා සුද්ධාවාස බ්‍රහ්මතලයේ යටම බ්‍රහ්මතලයේ වෙච්ච සද්ධාවට අග්‍ර අය තැම්පත් සද්ධාව අග්‍ර කරගත් අය උප්පත්ති ලැබන බ්‍රහ්මතලයේ උප්පත්ති ලැබනවා ගට්ටිකාර. ඒ බුදු සාසනේ අසිරිමත් සිදුවීම කියන අන්න ඒක තමයි. මොකද බුදු පියාණන් වහන්සේ ඕනම බුදු කෙනෙක් ඔබ අප සියලු දෙනා කවදාවත් මේ වෙනකන් 31 තලයේ සැරිසරපු නැති එකම තල පහ සුද්ධාවාස බ්‍රහ්ම තල පහ තමයි ඔබ අප සියලු දෙනා කිසි දවසක ගිහින් නැති තැන. මොකද හේතුව එතනට යන්නේ අනාගාමි නම් විතරයි. එහෙනම් ලෞතුරා බුදු කෙනෙක් බුදු වෙනකන් කවදාකවත් ආපු සංසාර ගමනේදීම අසංකේය කල්පලක්ෂ ගාණක් පෙරම් කුල්ල පෙරම් කුල්ලා ඒ සියලු අත්බව් වලම ඔන්න ඔය තල පහට යන්නේ නැහැ. කියන්නේ සුද්ධාස බක්ම තලයට යන්නේ නැහැ කවදාවත්. අනිත් සියලු තලවල සැරිසරනවා. අපි යන්නෙත් නැහැ කවදාවත්. කවදාවත් කියන්නේ කියන්නේ නිවන් දකින්න දහම අහගන්න කලින් යන්නේ නැහැ කියලා මේ කියන්නේ. අන්න තථාගතයන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා ඉවරලා මේ සුද්ධාවාස බ්‍රහ්ම තලයට වඩිනවා. වඩින වෙලාවේ ගටිකාරව හම්බ වෙනවා. තමන්ගේ ජෝතිපාලයි ගටිකාරයි කියන මානවක දෙන්න යාළුවෝ දෙන්න. කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ බුද්ධාන්තරයේදී අනාගාමී ඵලය පූර්ණ කරපු ගටිකාරව හම්බ වෙනවා. එදා යාළුවා වෙච්ච ජෝතිපාල නමින් අද ගෞතම නමින් බුද්ධත්වයේ ලැබලා අර බ්‍රහ්මතලයට වඩිනකොට ගටිකාර තාමත් ඉන්නව හම්බෙන්නේ. බුද්ධාන්තරයක් ගිහිල්ලා. ගටිකාර අහනවා ඔබ වහන්සේට මාව මතකද කියලා. ඊටසේ කියනවා ඔව්. එදා මා ජෝතිපාල නමින් ඉන්නකොට මාව බණ කියන්න බලෙන් එක්කගෙන ගියා. අද මා බුද්ධත්වේ ලැබලා ඔබ අනාගාමී වෙලා තාම භක්මතලයේ ඉන්නේ. හරි කලාතුරකින් සිද්ධ වෙන සිදුවීම. ඇයි එකම බුද්ධාන්තරයක යාළුවෝ දෙන්න වෙලා එක්කෙනෙක් අනාගාමී වෙලා එක්කෙනෙක් මොකක්වත් නැතුව ඉඳලා ඊළඟ බුද්ධාන්තරයේදී බුද්ධත්වයේ ලැබලා යාළුවා හම්බ වෙනවායි. සුද්ධාස බ්‍රහ්මතලේ. හරිම ඒක අසිරිමත් සිදුවීමක් හැටියට තමයි විස්තර කරන්නේ. හරි. එතන මම පෙන්නුවේ එහෙනම් අර කාම ලෝකෙට එන්නේ නැහැ. එහෙනම් කාම ලෝකෙන් නිදහස් වෙන්න තියෙන ප්‍රධානම දේ තමයි කබලිකාර ආහාර නිරෝධ කරගන්නේ. කබලිකාර ආහාර නිරෝධ කරගන්න අපි අපි පුළුවන් තරම් සැලකිලිමත් වෙන්න ඕනේ මොකද්ද? දිවෙන් ආහාරයි, කයෙන් පහසයි, නාසයෙන් ගඳයි කියන තුන. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. අපි හිතමු අපි ඇහෙන් රූපයක් දකිනවා. ඒ කියන්නේ කෑමක් දකින්න ඇහෙන්. කඩේ තියෙනවා. අපි කැමති ඇහැ පිනෝ පිනව ඉන්නද දිව පිනෝ පිනව ඉන්නද? දිව පිනවන්න තමයි කැමති. ඇහෙන් තමයි දැක්කේ. ඒ වගේ අපිට කනට ඇහෙනවා අහවල් කඩේ තියෙන හොඳ කෑම. කනට තමයි අපිට ඇහුනේ. ඊළඟට වෙන්නේ මොකද අපි? අපි කැමති ඒක අහගෙන නවතින්නද නැත්නම් දිව පිනව ගන්න ගන්නද? ඔය අපි ඇහැට දකිනවා අහවල් කඩේ හොඳ ඇඳුම් තියෙනවා. ඒක නිකන් බලලා ඉන්නද කැමති? නෑ කය. ඒ වගේම අපි කනට ඇහෙනවා අහවල් කඩේ හොඳ ඇඳුම් තියෙනවා කියලා. අසේල් දාලාලු මෙහෙමයි මෙහෙමයි කියලා. අපි කැමති ඒක අහගෙන විතරක් ඉන්නද නැත්නම් ගිහිල්ලා අරගෙන එන්නද? අන්නේ අරගෙන එන්නකොට ඒක වස්තු කරගෙන එනවා නම් තමයි අර වස්තුකාම කිව්වේ. මම අර උදේ කිව්වේ වස්තුකාමයි ක්ලේශකාමයි. නෑ මේ જાතියම මට ඕනේ. මේකමයි මං හොයපු බ්‍රෑන්ඩ් එක. මේකම මට ඕනේ. අහවල් මේ කඩෙන්මයි මං ගන්නෙ. පෙනේවන්නේ. මං ඒකමයි වස්තු කරගෙන ඉන්නේ. දන්නේ නැතුණා. බ්‍රෑන්ඩ් හදාගෙන ඉන්න එකේ ඒ වස්තු කරගෙන ඉන්නේ. නේ. බලාගෙන යනකොට මොනවද වස්තු කරන්නේ? හොඳට බැලුවොත් ඉංග්‍රීසි අකුරු. ඒක ඒත් අර වගේම තමයි. දැන් අපි හිතමු අහවල් මෙන්න මෙහෙම ගත්තොත් හරි. ඔක. අපි හිතමු එක්තරා කඩයක් තියෙනවා. මට ඕනේ ඒ කඩෙන්ම ගේන්න කන්න. ඒ කඩෙන්ම අරගෙන තමයි මට මට වෙන කඩවල හරියන්නේ නැහැ. වස්තුකාම අයින් වුණාම මොකක්ද දන්නව දෙන්නේ? කොහෙන් හරි කමන්නේ නැහැ. හොඳට කන්න තියෙන්නේ. ඒ ක්ලේශ කාම වලට. හැබැයි අරය හොඳට කන්න මේක මොන්නේ. දැන් සමහර අය ගන්නෙ මට මොනෝ නැතත් වැඩක් නැහැ. මං නෝන උයන එක විතරමයි කන්නේ. ඒක කාවද වස්තු කරගෙන නෝනමයි නෝන හදන කෑමයි. ඊට පස්සේ මොකද කවුරු හැදුවත් කමන්නේ හොඳට කන්න පුළුවන්. ඒ අරගෙන පස්සේ. ඊට පස්සේ අවසානයේ දුන් දෙයක් ගනි නොදුන් දෙ නොගනි. මේක සම්පූර්ණ නිවුණාට පස්සේ මොකද වෙන්නේ? හරියත් උත්තරමයි. දුන් දේ ගනි නොදුන් දේ නොගනි. දැන් දුන් දේ නම් ගන්නේ නොදුන් දේ නොගන්නේ නම් ඔය ඒතකොට අර වස්තු කරගන්න දේවල් නැහැ. කොහෙන් හරි හොඳ එකක් ගේන එකක් නැහැ. දුන් දේම ගනි බලන්න ඒක ලස්සන්ට ගන්නට ගැලපෙන්නේ එහෙමයි. ඒතර අර අපි ඇහෙන් කනෙන් ඇහෙන් දැකලා කනෙන් ඇහුවට අපේ ප්‍රධාන භුක්තිය තියෙන්නේ මොකක් එක්කද? එක්ක දිවත් එක්ක, එක්ක කයත් එක්ක, එක්ක කොලාසයත් එක්ක. දැන් අපි කඩේ පේන්න තියෙන කොලොන් එකක්. මොකක් හරි. හොඳ සෙන්ට් එකක් තියෙනවා. අපි ගිහින් මොකද කරන්නේ? නිකන් එහෙම බල්ලා එනවද? නැත්නම් මොකද කරන්නේ එතනට ගිහිල්ලා? ගහලා. ඒක ඊට පස්සේ ගන්න බලනවා. මේ කඩේ එහෙම තියෙද්දි එන්න කැමති නෑ. ඔය බලලේ. තියලා ඔය බලලේ නෝන රූප රාග. අර වස්තු කරගන්න නැතුව. ඇයි රූපෙනේ තියෙන්නේ? ඒක ගෙනාවේ නැහැනේ. වස්තු කරේ ළඟට ගෙනාවේ නැහැ. ආ. එහෙනම් මෙන්න මේකේ කබලිකාර ආහාර නිරෝධ නම් මොකද්ද වෙන්නේ? අනාගාමී ඵලය කිව්වේ ඒකයි. කෙනා අනාගාමී. ඒතර අපි හොඳට එදිනෙදා ජීවිතේ කටයුතු කරනකොට සතර සතිපට්ඨාන මම පස්සේ විස්තර කරන්නම් කරනකොට ඊට අමතරව කනකොට බොනකොට මේ කරනකොට මොකද වෙන්න ඕනේ දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයේ තේරුම් අරගෙන මේවෙන් ආස්වාද ඉෂ්ට සිද්ධ කරන්නේ නැති බව තේරුම් අරගෙන අනිච්ච බව දැනගෙන ඒක පරිහරණය කරන්න පුරු පුරුදු වෙන්න වෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න කබලිකාර ආහාරය ගොඩ නැගෙන්නේ නැති හන්දා ආහාර නැහැ. ආහාර නැතුනේ නිකන්ද? නිකන් ආහාර නැති කරන්න බෑ. එහෙනම් අර අපි ඇහැට අපිට දිවට රස කියලා දිවට රස ආපු වෙලාවේදී වේදනාව මොකද උපේක්ඛා උපේක්ඛායකේ අවිද්‍යාවෙන් බැඳෙනවා අවිද්‍යාවෙන් බැඳෙනාම තෘෂ්ණාව තෘෂ්ණාවට පස්සේ කර්ම කර්මට පස්සේ ආහාර එහෙනම් අවිද්‍යාවෙන් බැඳෙන්න යන තැන අනිත්‍ය සීකරා අනිත්‍ය සීකර ගාම අවිද්‍යාව නැත්තම් තෘෂ්ණාව නැහැ තෘෂ්ණාව නැත්තම් කර්ම නැහැ කර්ම නැත්තම් ආහාර නැහැ වන් හරියට එක තැනක් කඩාගත්තොත් පේලියම කැඩෙනවා නැත්නම් එක තැනක් වරද්දාගත්තොත් පෝලිමම යනවා එහෙනම් ඔන්න ආහාර වලට අනිත් එක දැන් ස්පර්ශ ආහාර මේකටත් කියනවා අර වගේම උදාහරණයක්. බලන්න කියන්නේ උදුල සම් උදුල සම්මැති දෙනක්. ඒ කියන්නේ මේ හරකෙක් ඉන්නවා, එළ දෙනක් ඉන්නවා. මේ එළ දෙනාගේ සම්පූර්ණයෙන්ම හැම ගලවනවා. එළ දෙනාගේ මං කිව්වේ ඒක මේ උපමා හතර හරි ටිකක් දරුණුයි කිව්වේ. මේ උපමා හතර හරිය නිකන් මේ සුරංගනා උපමා හතරක් නෙමෙයි දෙන්නේ. ටිකක් දරුණු උපමා හතරක්. ඒ කියන්නේ ආහාරය කොච්චර කොච්චර කියන්නේ ප්‍රබලද ඒකයි මෙච්චර උපමාවක් දෙන්නේ බුදු පියාණන් වහන්සේ. ඒකට සම්පූර්ණයෙන් හැම ගහපු එළ දෙනක් ඉන්නවා. ඒ කියන්නේ දැන් ලේ පෙරෙන ඔන්න ඔහම. මේ මේ හරකාගේ ලේ ඇයි දැන් හැමනේ ගහලා තින්නේ. ලේ පෙරෙනවා හැම පැත්තෙම. මෙන්න මේ එළ දෙනක් මොකද කරන්නේ? දෙනක් ඉතින් බිත්තිය ඇසුරු කොට සිටින්නේය. ගිහිල්ලා මොකද වෙන්නේ? බිත්තියකට හේතු වෙනවා. අර ලේ පිටින් ගිහිල්ලා බිත්තියකට හේතු වෙනවා. බිත්තිය ඇසුරු කළ ප්‍රාණි හුවෙද්ද ඔවුන් නැය කන්නාහ. දැන් මොකද්ද වෙන්නේ? අර බිත්ති ඇසුරු කරගෙන ඉන්නෝ නේද එක එක ප්‍රාණී. උන් මොකද කරන්නේ? උන්ව කන්න උන් කඩි කූඹින්න උන් කන්න ගන්නවා. ඊට පස්සේ මේ මොකද එළදෙන කරන්නේ? ඉතින් රුකක් ඇසුරු කොට ඇත්තේ නම් ඒ රුක ඇසුරු කළ ඉන්න යම් ප්‍රාණී වෙද්ද ඔවුන් ඇය කන්නා. ගහකට ගිහිල්ලා හේතු වෙනවා. ගහෙත් ඉන්නෝනේ ඔයගේ. අර බිත්තියකට හේතු වුණා ගහකට හේතු වුණා ඒත් හරියන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? ඉතින් ජලය ඇසුරු කොට සිටින්නේ නම් ජලය ඇසුරු කළ ප්‍රාණී වෙද්ද ඔවුන් කන්නා. දමාලු ඉන්න කොටනවා අරම ඒ ඒත් පුළුවන් ද සැනසෙල්ල ඉන්න බෑනේ ඒකයි කියන්නේ ඊට පස්සේ කියනවා ඉතින් අහස ඇසුරු කොට සිටින්නේ නම් ප්‍රාණි වෙද්ද ඒ කියන්නේ දැන් මූ හිතන බිම කොහයක්වත් ඉන්න බෑනේ ඉගිල් වෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ කුරුල්ල කොටන්න ගන්නවා ඔය ඔවුන් ඇය කන්නාහය මහණෙනි උදුල සමැති දෙනක් යමක් යමක් ඇසුරු කොට සිටින්නේ නම් ඔන්න උදුල දෙනක් මොකද කරන්නේ යමක් යමක් ඇසුරු කොට සිටින්නේ නම් අර හැමතැනම ගිහිල්ලා මොකද්ද කරේ? ස්පර්ශයක් හෙව්වේ. පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා. එහෙනම් අපිට අර විපාක වශයෙන් එන ස්පර්ශය අපිට තේරුම් ගන්න බැරි වුණොත් අපි ඒ ස්පර්ශයට බැඳෙන්න ගියොත් මොකද වෙන්නේ? පස්සපච්චා වේදනා ඒ බැඳෙන එකට මම කියව සම්පස්සේ කියලා. පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා. එහෙනම් අර අවිද්‍යා මානසිකත්වයේදී මොකද වෙන්නේ? තණ්හා මුල් කරගෙන ආපහු පොළනවා. ගොඩ නැගෙනවම තමයි මේක. එතකොට එහෙමනම් මේ මොකද්ද මේ බුදු පියාණන් වහන්සේ මේ මේ උදාහරණෙන් කියන්නේ? මේ ලෝකේ ඇසුරු කරන්න තැන සුදුසු නෑ කියලා කියන්නේ. ස්පර්ශ කළා. ඇහෙන් ස්පර්ශ කරනවා, කනෙන් ස්පර්ශ කරනවා, දිවෙන් ස්පර්ශ කරනවා, නාසයෙන්, කයෙන්, මනෙන්. එහෙම ස්පර්ශ කරලා යමක් බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ හමක් නැති එළදෙනෙක් කෘමීන් කන්නාසේ මහා දුක්ඛ ස්කන්ධයක් විඳින්න වෙනවා කියලා කියනවා. ස්පර්ශ ආහාර. එතකොට අපි ස්පර්ශ කරනකොට හරි ස්පර්ශ කරනකොටම තේරෙන්න ඕනේ දැන් අර මේ උදාහරණය උපමාව. ඒක නේ උපමාවක් දෙන්නේ දැන් මේක තේරුම් ගන්න අමාරු හින්දානේ බුදුහාඳුර උපමාවක් දෙන්නේ. මම වෙලාවෙම කියන්නේ ඒක උපමාවක් දෙනකොට උපමාවෙන්ම ගන්න ඕනේ. මොකද නෙయ్య කට්ටියට තේරුම් ගන්න උපමාව කියන්නේ. දැන් මේච්චර විස්තර කරේ නැහනේ දාරුචීයට. මෙච්චර විස්තර කරා ධාර්ජී මහරතන අතර නෑ. සරියුත් හාමුදුරන්ට මෙච්චර විස්තර කරෙත් නෑ. හැබැයි හැමෝටම එහෙම බෑ. ඊට වඩා සෑහෙන හිතන දෙයක් තියෙන. දැන් මේ දැන් මේ කබලිකාර ආහාරය වරද්ද ගත්තා නම් මේක ඉතින් කොහොමවත් වරදිනවනේ. මේක ඊට පස්සේ දින එකක්. එනේ කබලිකාර ආහාරය නොවි අනාගාමි වෙන්න බෑ. අනාගාමි නොවි අරියත් වෙන්න බෑ. එහෙනම් කබලිකාර ආහාරය වරද්ද ගන්නවා කියන්නේ ස්පර්ශ ආහාරය. වරදිනවම තමයි. මොකද හේතුව? මේකේ අවසානය කියන්නේ මොකද්ද? මහණෙනි ස්පර්ශ ආහාරය පරිඤ්ඤත කල්ලි වේදනා තන්ත්‍රය පරිඤ්ඤත කල්ලි වේදනා තන්ත්‍රය පරිඤ්ඤත කල්ලි ආර්ය ශ්‍රාවකයාට මත්තේ කටයුතු කිසිවක් නැත. අර කිව්වේ මත්තේ නැහැ කියලාද කිව්වේ? කාම ලෝකෙට නැවතෙන්නේ නැහැ කියලා කිව්වේ. අර කබලිකාර ආහාරය. හැබැයි ස්පර්ශ ආහාරයට කියන මොකද්ද? මත්තේ කටයුත්තක් නොමැත. ඒ කියන්නේ අරියත් ඵලයේ පූර්ණයි. එහෙනම් ස්පර්ශ ආහාර නිරෝධ වෙන්නේ කවදටද? අරියත් වෙනවා. හැබැයි මේ ස්පර්ශ ආහාරවල තියෙනවා කබලිකාර ආහාරයට අදාළ ස්පර්ශ. ඒතර කබලිකාර ආහාර නිරෝධ වෙනවා කියන්නේ ඒ මට්ටමට ස්පර්ශය නිරෝධයි. හැබැයි යම් මට්ටමක් ඉතුරු වෙනවා. අන්නේ ඉතුරු වෙන මට්ටම ඉවර වෙන්නේ කවදටද? අරියත් වෙනකොට. ඇයි? රූප රාග ස්පර්ශ කරනවා. අරූප රාග ස්පර්ශ කරනවා. මානය ස්පර්ශ කරනවා. අවිද්‍යාව ස්පර්ශ කරනවා නම් මාන උද්දච්ච අවිද්‍යයි. එහෙනම් ඒ පහ මුල් කරගෙන ස්පර්ශයක් හැබැයි ඒ උත්තරයට එනවද කාමරාග පටික දෙක. ඒක ඉවරයි. එහෙනම් කබලිකාර ආහාර නැහැ. එහෙනම් ස්පර්ශ ආහාර. ඔන්න ඒ උපමාව. ඊළඟට කියන මනෝ සංචේතන ආහාර. මහණෙනි යම්කිසි යම්සේ පුරුෂ ප්‍රමාණයකට අධික වූ පහ වූ ගිනිසලු ඇති වූ පහ වූ දුම් ඇති අඟුරෙන් පිරුණු අඟුරු වලක් වේද මෙන්න මේකේ කියනවා මොකද්ද මේ වගේ අඟුරෙන් sorry අඟුරෙන් පිරුණු අඟුරු වලක් තියෙනවා මෙන්න මේ අඟුරු වලට පුරුෂයෝ දෙදෙනෙක් ඇවිල්ලා මොකද කරන්නේ ඔවුන් වෙත එක් අතකින්ගෙන ඒ අඟුරු වල කරා අදින්නා මේ අඟුරු වලට අදිනවා මේ මනෝ සංජේතන ආහාර මහණෙනි එකල්ලේ මේ පුරුෂයාගේ සිතුවිල්ලේ දුරම වන්නේය. පැතුම දුරම වන්නේය. අපේක්ෂාව දුරම වන්නේ. ඒ මොකද්ද? දැන් මෙන්න මේ මේ මිනිස්සු දෙන්න මේ වලට ඇදලා දානකොට මේ පුරුෂයාගේ පැතුමක් තියෙනවා මොකද්ද? නිවන් දකින්න. දැන් මේ අනාගාමි ඵලයෙන් පස්සේනේ කතා කරන්නේ. නිවන් දකින්න ප්‍රාර්ථනයක් තියෙනවා නේ. නිවන් දකින්න තාම කැමැත්තක් තියෙනවා. හැබැයි අර අඟුරු වලට පැන්නොත් මොකද වෙන්නේ? Tamange පැතුම දුර වෙනවා කියන්නේ. ඇයි මේ මේ කතා කරන්නේ මොකද? අර ගිනි අඟුරු වලක් ගන්න කතා කරන්නේ. දැන් මේකකට පයින්නවා කියන්නේ. කවුරු හරි මේකට ඇදලා දානවා කියන්නේ. වැටෙනවා කියන්නේ. මරණය හෝ මරණයට සමාන දුකක් දෙනව නේද? හැබැයි මේක හරිය ලස්සන දෙයක් කියන. මොකද්ද? මේ අඟුරු වල හරියට දුම් පේන්නෙත් නැහැ. ගිනි ගන්නෙත් නැහැ. හරියට අර එකම උපමාව තියෙන අර කම්මල් වල තියෙන අර මයින්හම ළඟ අර රතු පාට ලස්සනට තියෙන්නේ. අන්න ඒ වගේ මේක තියෙනවා. දැන් ඔය වල හරි ප්‍රියමනාපද නැද්ද? හැබැයි මේක ප්‍රියමනාපයි කියලා. මේකට අපි පැන්නොත් මොකද වෙන්නේ අපේ පැතුම? නැතුව පොඩ්ඩ දුරස් වෙනව නේද? ඒ කියන්නේ මේ මොකද්ද කියන්නේ? ප්‍රියමනාප தත්ත්වය තාම ඉවර නෑ රූප රාග මට්ටමට තියෙනවා අරූප රාග මට්ටමට තියෙනවා. එතකොට ඒක හරිය ලස්සනට ඒවට බැඳෙන්න ගන්නවා. අන්නේ බැඳෙන්න ගන්න තැනත් මෙන්න මේ විදිහට කියනවා අර අඟුරු වලට වැටුනොත් මොකද වෙන්නේ මම මේ අඟුරු වලට වැටෙන්නේ නම් ඒ හේතුයෙන් මරණය හෝ මරණයට පමාණු දුකකටපත් වෙන්නේ අය ඒ පුරුෂයා විසින් දක්නාලද්ද එහෙයින් මානෙනි මනෝ සංචේතන ආහාර මෙසේ දැනගත යුතුයි. එහෙනම් මේ මනස හැම වෙලාවෙම මොකද කියන්නේ අපිට? මෙන්න මේකට තමයි මම අර කිව්වේ මනේන්ද්‍රිය රජ කරනවා කියලා. මනේන්ද්‍රිය නිතරම තීරණය කරනවා මොකද්ද? මේක හොඳයි, ලස්සනයි, වටිනවා කියලා තීරණය. එතකොට අපි අර දැන් අර අඟුරු වලේ තියෙන අඟුරු ටික හරිය ලස්සනට තියෙනවා අපිට හිතෙන්නේ මොකද්ද? පයින්නනේ පිච්චෙනවා කියලා දන්නේ නැතුණා. හැබැයි කියනවා අන්න ඒකට පැනලා දුර ඉඳන්ම දකිනවා මේකට වැටුනොත් මරණය හා මරණයට සමාන දුකක් දෙනවා. මෙතන මරණය හා මරණයට සමාන දුකක් කියලා බුදු පියාණන් වහන්සේ නිතරම උපමා කරන්නේ මෙන්න මෙහෙම එකක්. අපිට දැන් මේ නිවන් දකින්න තියෙන වෙලාවේ මෙහෙම දෙයකට බැඳිලා අපිව අර වගේකටපත් වුණොත් අපේ අර මේ මම අර මෙතන පෙන්නුවා වගේ අර ඉස්මතු කරගන්න තියෙන උත්තරමයාගේ ಗುಣ මහාන් තත්ත්වය ඉස්මතු කරගන්න තියෙන එක මොකද වෙන්නේ? නැති වෙනව නේද? අන්න අපේ ಗುಣ මහාන් තත්ත්වය මරා ගන්නවා. අන්න නිවනෙන් ඈත් වෙනවා. ಗುಣ මහාන් තත්ත්වය මරා ගන්නවා. ඒකින්ද කියනවා මරණය හෝ මරණයට සමාන දුකක් දෙන හේතුව ඇයි ඒ? මායයට අහුවෙන. මේ කතා කරන්නේ කයේ මරණයක් ගැන එහෙම නෙමෙයි උපමාව දීලා පෙන්නන්නේ. අපි අරකට පටිච්ච වෙන ඔන්න කොටින්ම. ඉතින් පටිච්ච වෙනකොට අපිට අනිච්ච දැන් ඒක මතක් කරලා ඒකත් එක්ක ගොඩනගා ගත්තේ නැත්නම් අපේ නිවම්මක මොකද වෙන්නේ? නිවන දුරස් වෙනවා. මායයට ගොදුරු වෙනවා. මරණය හෝ මරණයට සමාන දුකකට පැනන අර අපේ ඉස්මතු වෙන්න තිබ්බ උත්තරමය ඉස්මතු කරගන්න බැරුව යනවා. ඒකයි ඒ කියන්නේ. එහෙනම් මේකෙදිත් කියනවා ඒ මනෝ සංචේතන ආහාර යමෙක් ප්‍රහීන කරාද මත්තේ කටයුත්තක් නොමැත. ඒ කියන්නේ අරියන්. ඊළඟ හතරවෙනි එක. විඥාන ආහාරයක් මෙසේ දැනගත යුතුයි. මහණෙනි යම් වරදකරු සොරකුගෙන් දේවයන් වහන්සේ මේ ඔබට වරද කර සොරකි. ඒ කියන්නේ මේ මේ රජුරවන්ට කියනවා මේ ඔබට වරදක් කරපු හොරේ. යමක් කැමැත්තෙන් නම් ඒ දඬුවම ඔහුට පමවන මැනවි. රජුරවන්ට කියනවා ඔබ කැමති දඬුවම් මෙයාට දෙන්න කියලා. රජහට දක්වන්න හොද. රජ තෙමේ මොහුට පින් පින්වන්තය යව මේවා ගෙනල්ලා මොකද කියන්නේ? පෙරවරු අඩයට සියකින් මේ පුරුෂයා පෙළව. මෙසේ කියන්නේය. පෙරවටු පෙරවරු අඩයට සියකින්. ඒ කියන්නේ අර උදේ වරුවේ කසපාරවල් 100කින් ගහන්න කියලා කියනවා. එතෙම හොරකමක් කරපු කෙනෙන්නේ. ඊට පස්සේ මේ රජ්ජුරුව අහනවා දවල් වරුවේ අර රාජපුරුෂයාගෙන් අහනවා අර මිනිස්සයාට මොකද කියලා. ඊට පස්සේ කියන රජතේ මේ මද්ද මද්දේ මද්දහනේ. කියන්නේ දවල්ට අහනවා මේ පුරුෂිත මේ කෙසේදයි මෙසේ කියන්නේ. ඊට පස්සේ රජපුරුෂය කියනවා දේවයන් වහන්සේ එසේම ජීවත් වෙයි. ඒ කියන්නේ හොඳින් ජීවත් වෙනවලු. දැන් රජුට මොකෝ හිතෙන්නේ? දැන් උදේ කසපාරවල් 100ක් ගහලා ඉවරලා අහනවා දවල් කොහොමද අරු කොහොමද ඉන්නේ කියලා. ඊට පස්සේ කියනවා හොඳින් ඉන්නවා කියලා. රජුර මොකද? එහෙනම් තව 100ක් ගහපන් කියනවා. මත් දාන්න. හරි? ඊට පස්සේ ඔහම ගහනවා. ගහලා දවල්ට 100ක් ගහනවා. ගහලා ඔහම එනවා. රාත්‍රී කාලේ. අවස් යාම එනවා. තවස්සෙයි. ඊට පස්සේ මොකද යන්නේ? ආයි අහනවා කොහොමද ඒ පුරුෂයාට කියලා. ආයි අර මේ රාජපුරුෂය කියනවා දේවයන් වහන්සේ එසේමයි කියනවා. හොඳින් ඉන්නෝ කියනවා. ඊට පස්සේ මෙයා කියනවා ආයි මොකද්ද? රජතුමෝ කියනවා එහෙනම් තව සවස් වරුවේ තව අඩ යටි 100කින් තප්පෙලව කියනවා. මෙන්න මෙහෙම කියනවා මොකද? කසපාරවල් 100කින් ගහන්න 300කින් ගහන්න කියනවා. මෙන්න මේ කසපාරවල් 300ක් ගහද්දි ඉවසගෙන ඉන්න පුළුවන් නම් අන්නේ උදාහරණ අරගෙන බුදුහාමර කියනවා ඔබලා විඥානාහාරය මෙසේ නිරෝධ කළ යුතුයි. ඒ කියන්නේ අවසාන ආහාරය ටික උදේ 100ක් ගහනවා දවල් 100ක් ගහනවා හවස 100ක් ගහනවා නම් ඒත් ශෝක පරිදේව දුක්ඛ දෝමනස හදාගන්නේ නැතුව ඉන්නවා නම් අන්න අරකට ආහාර නැති වෙනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම මේ මොකද කරන්නේ? විඥානේ විඥානයති මායාකාරය අපිට කරන්නේ මොකද්ද? නැති දෙයක් ඇතිසේ මවල අපි ඇයි අවිද්‍යාව තණ්හා කර්ම ආහාර සසර ගමන හදන්න ආහාර දෙන විඥාණයට ආහාර දෙනවා කිව්වේ ඕකම තමයි. ඉතින් මෙන්න මේ වැඩේ කරනකොට මොකද වෙන්නේ? කරන්න කරන්න අර ඒකට අපි මේ ඉවසීමේ ගුණයත් එක්ක අන්නේ කියන්නේ අපේ අදිෂ්ඨාණයෙන් ඒ විඥාණයට ආහාර දෙන්නේ නැතුව අර කියන්නේ හැම වෙලාවෙම මනස කියන්නේ මොකද්ද? අරක කරපම් මේක කරපම් කියලානේ කියන්නේ. අන්නේ වෙලාට ඊට එරෙහිව නැගී හිටින එක කියනවා හරියට නිකන් කසපාරවල් 100ක් කනවා වගේ කියලා. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? ආස්වාදයේ පැත්තට යන තැනක ඒකෙන් අයින් වෙන්න අනිච්ච මෙනෙහි කරන එක හරියට නිකන් කසපාරවල 100ක් කනවා වගේ කියලා මේ කියන්නේ. ආයි මේක ඒකයි කියන්නේ මේක නිකන් මේ බුලත් ටිකක් කාලා වටපිට බලලා කරන්න පුළුවන් එක. හිමි. දැන් උපමා මං කියගෙන උපමා හතර හින දරුණුයි කියලා. එතකොට එහෙම කියලා ඉන්නකොට ආයි එනවා එකක්. දවල්. ආයි තව 100ක් කනවා වගේ කියනවා. දවල්ටත් ආහාර නොදී ඉන්නේ. ඒගොල්ලෝ ආයි හවස් වරු වෙනවා. ආයි එතකොට මෙන්න මේ දවසකට කසපාරවල් 300ක් කනවා වගේ අමාරුවෙන් තමයි කියනවා විඥාණයට ආහාර නොදී ඉවසන්න වෙන්නේ. ඔන්න ඔහොම කරා නම් කියන තථාගතයන් වහන්සේ මත් ඒ කටයුත්තක් නොමෙත කියලා. හැබැයි දැන් වැඩේ තියෙන්නේ අපි මේ මේ අවස්ථාවට එන්න කලින් අර හොඳට තේරෙන එකක් තියෙනවානේ කබලිකාර ආහාර. ඒක තේරුම් ගන්න ඔක්කොම. ඒක ඒක නිරෝධ කරාට පස්සේ තමයි අර මං කිව්වේ මේකේ අර ලොකු ලොකු තියෙන ටික අයින් වෙච්චට පස්සේ ඊට පස්සේ තමයි ඉතුරු එක පේන්න ගන්න. හැබැයි ඒක කොච්චර ඒක සිවුම් සිවුම් වුණාට වැඩේ තියෙන්නේ සීමා සහිත වෙනවා ටිකක්. හේතුව ඇයි? ඇයි දැන්? වස්තු කරගන්නේවත් අයින් වෙලා. නේද? දැන් වස්තු කරගන්නේම අයින් වුණාට පස්සේ නිකන් දකින්න ඉතින් සීනරීස් නේ වැඩිපුර තියෙන්නේ. එතකොට ඉතින් මොනවද ඒවා? රූප රාග මට්ටම් ඒවා. ඒකයි. එහෙනම් මෙන්න මෙහෙම විඥානාහාරය දැනගත යුතුයි කියන්නේ. මොකද්ද මිස් මනෝ සංචේතනාහාරයට උදාහරණ. ඒ කියන්නේ දැන් අර මනස අපෙන් කියනවා. මොකක් හරි දැන් අපි හිතමු උදාහරණයක් ඇටියට හිතෙනවා බුරියානි එකක් කන්න යන. ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න යන. එතකොට මොකද හිතෙන්නේ මුලින්ම? අර ඒකට දුන්න උදාහරණය මොකද්ද මනෝ සංචේතනාහාර වලට? අර අඟුරු වලකට වැටෙන එකනේ කිව්වේ නේද? දැන් අපි කඩේ යනකොට හොඳ ලස්සනට ගහලා මේම ෆ්‍රයිඩ් රයිස් එක තියෙනවා මේ පැත්තෙන් තක්කාලි පෙත්ත ගහලා මේ පැත්තෙන් අර සලාද කොලේ ගහලා දැන් ලස්සනට තියෙනවා. දැන් අර අඟුරු වල වගේ හරි ලස්සනයි. අඟුරු වල කියලා පෙන්වන්නේ මොකද එතන රතු පාට ඒකනේ කියන්නේ දුම් රහිතයි අර ලස්සනට තියෙනවා රතු පාට. දැන් අරක දකින්නකොටත් මොකද හිතෙන්නේ? අර ලස්සනයි නේද? දැන් අර කන්න අරකට හිතෙනවා ආසාවෙන්. දැන් ආසාදේ පිණිස හිතෙනවා. අන්න අරකට යනකොට අර අඟුරු වලට වැටෙනවා වගේම මෙන්න මේකට තෘෂ්ණාවෙන් වෙලුනොත් මොකද වෙන්නේ මට කියලා අර දැන් මනස හැබැයි කියන්නේ මොකද නෑ කමන්නේ කා ඊට සිතන මේ පැත්තෙන් හිතන මොකද අනිච්චයි නේ උනාට ඉතින් අනිච්ච ලෝකෙකම හරි හරි අනිච්ච හරි ඒ උනා අනිච්ච උනාට ඉතින් අදට විතරක් හරි ආයි නා හිතෙනවා නෑ ඕන්නේ නෑ ඉතින් මොකටද මේ ආහාර සතර ගමන කියලා ආයි ඉන්නෝ ටිකක් කියලා ආයි ඔව් ඉතින් අනිත්‍යයි දුක්ඛ අනාත්තයිනේ මොකටද මේ අනිත්‍ය දුක්ඛ අනාත්තයි ලෝකේක මේ දිවක් පිනවන්න යන්නේ මං අහගත්තෙත් ඕකනේ හරි කතාව ඇත්ත තමයි අනිත්‍යයි තමයි ඒ වුණාට ඉතින් අද්දට විතරක් ආයි ඔහොම ඔහොම ඔහොම ටික ටික ටික ටික දෝලණය වෙනවා ඔය දෙපැත්තට පොඩි කාලයක් යනකම් මේකට ෆයිට් එකක් තියෙනවා පොඩි නැත්තේ නෑ ඉතින් ඔහොම ගිහින් ගිහින් ගිහින් ගිහින් ගිහින් අර අඟුරු වලට පනින්නේ නැතුවම හිටියනම් අන්න මනෝ සංජේතන ආහාරය දුරු කරා වෙනවා කියන්නේ. ඒතර ඒක ඒක අරගත්තේ දිව මුල් කරගෙන නම් අන්නේ මට්ටමට කබලිකාර ආහාරය නිරෝධයි එතකොට. ඒතර මනෝ සංචේත මේ ආහාර තුනම බලපානවා කබලිකාර ආහාරයට. හොඳේ. මේ තුනම බලපානවා කබලි. ඒතර කබලිකාර ආහාරය නිරෝධ අපි හිතමුකෝ මේ ආහාර තුනත් එක්ක කබලිකාර ආහාරය තියනවා කියලා 100ට 70ක් උදාහරණයක් හැටියට. දැන් 170 ඉවරයි. හැබැයි 130 තාම ඉවර නැහැ. 130ක් තියෙනවා අරිහත් වෙනකම්. මේ තුනම. 170 ඉවරයි. ඒතොර ඒ 170 කොටසක් මේකෙත් තියෙනවා. මේක නැතුව නෙමෙයි. ඒ විඥාණයටත් දෙනවා. අර වගේ දෙනවා ඉතින්. ඈ විඥාණයට. විඥාණයට වෙන්නේ තරක තමයි. ඊට පස්සේ මොකද කියන්නේ? අර වගේම ඉතින් නැවත නැවත සිහි මේ එකම දේ මනසෙම තියෙන ස්වභාවයන් ටිකක් විශ්මේ තියෙන්නේ. නැතුව මේ වෙන වෙන වෙන වෙනම නෙමෙයි. එක එක ස්ටේජස් වලට යනවා මනස. තව ටිකක් ඩිවෙලොප් වෙනවා. දැන් අතන පෙන්වන එක අර දැන් මේකේ තියෙන අර කසපාරවල් දානවා. ඉතින් ඉවසනවා නෑ. මට දැන් දැනුත් හිතෙනවා. ඉතින් දවලුත් හිතෙනවා නෑ. යන්න දෙන්නෙම නෑ. ඔව් මම අර මේ සතරදාතිපට්ඨාන එන තැන තුම්පෝමම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. අන්න ඒකෙදි පෙන්වන්නම් තවත්. අර ඔය සතරදාතිපට්ඨානේ තියෙන ආතාපි කියලා වචනය. ආතාපි සම්පජානෝ කියලා වචනය. ඒ ආතාපි කියන්නේ කෙලස් තවන වැර ඇතුව. අන්න වැර ඇතුව මේක තවන්න බෑ. දෙන්නේ නෑ. අර මනේන්ද්‍රිය රජ කරන්න යන තැන ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රබල කරනවා. නෑ දෙන්නේ නෑ. නෑ වොන් නෑමයි. අන්න. ඒක තමයි. දැන් උපෝ අර දැන් අරකට යන්නනේ හිතෙන්නේ මිස්. යන්න නොහෙන්න මොකද කරන්නේ? අර ප්‍රඥා ඉන්ද්‍රියෙන් ගත්ත අනිත්‍ය දුක්ඛ අනාත්ම මානසිකාරය වැඩි වෙන්න ඕනේ. වැඩි වෙන්න වැඩි වෙන්න තමයි අර උපවිචාරයට පහර වදින්නේ. ඒ ඒ පැත්ත අඩු වෙනකොට අර පැත්ත වැඩි වෙනවා. ඒතර මේ පැත්ත වැඩි කරගන්න එක තම තමන්ගේ වැඩ කටයුතු. මොකක්ද සානේ? දැන් වැඩේ තියෙන්නේ පරදින්නේ විහිං. ඒ කරන්න බැරි දෙයක් කරන්න කියලානේ පරදින්නේ. දැන් කරන්න දෙයක් කරන්න පුළුවන් දෙයක් කරලා පරදින්නේ නැහැ ජීවිතේට. දැන් අන්න එක මං කිව්වේ අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ මේ වැඩේ පටන් ගන්න නම් මේ වැඩේ කරලා ඵලයක් ලබන්න බෑ කියලා. ඒ කියන්නේ අපි මේ බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙන්නේ නෑ කියලා මුලින් තේරෙන්න ඕනේ. අන්න ඊට පස්සේ තමයි අපි ඒක ඉෂ්ට කරගන්න යන මානසිකත්වයේ ටිකෙන් ටික අඩු වෙන්න ගන්නේ. හැබැයි දැන් අර මම එදා උදාහරණෙත් කිව්වේ මුලින්ම තේරෙන්න ඕනේ ඉබ්බගේ පියාටු නැති බව. දැන් ඉබ්බගේ පියාටු නැති බව තේරුම් ගත්තට පස්සේ අර ඉබ්බට දාන දෙන ඇට්‍රැක් ඇට්‍රැක්ෂන් එක ටිකක් එන්න එන්න මොකද වෙන්නේ? අඩු වෙනවා. නැත්තම් දැන් හිතනකොට නෑ මේකේ නැතුණාට වෙන ඉබ්බෙක් ළඟ ඇති කියන මොකද වෙන්නේ? ආයි අර පැත්තට උපවිචාරක නේ නං ඒ ඒ ඉබ්බ මොන වගේද උපවිචාර කරනවා. අන්න හරි. අර මං කිව්ව පටිවිරති කියලා එකක් කිව්වේ. අර මේ පැත්තට කියන්නේ නිවන පැත්තට බැඳිලා ලෝකෙට පැත්තට යන එකට අකමැත්තෙන් අර පැත්තට කරනවා. එතකොට ඇත්තටම කරන්නේ කරන්න දෙයක් නැතිකමද. අර ඕකට එක වචනයක් තියෙනවා මේ අර මරන්න ගෙනින හරකෙක් ගෙනියනවා වගේ කියනවා. හරි දැන් වෙන්නේත් නැහැ. මේක ටිකක් අමාරු වෙන්නේ මෙන්න මෙහෙමයි. මේ කියන එක එකෙක්වත් තේරෙන්නේත් නැහැ. gedara කෙනෙක්ට. දැන් ඕනයි මාත්‍යයි ළමයිනුයි ඔක්කොම මේක අහනවා නම් පොඩ වැඩේ ගොඩ දාගන්න ලේසි. අපි තු නෝන විතරයි අහන්නේ. ඉතින් නෝන කියන දේ එකෙක්වත් තේරෙන්නේ නැහැ. නේ නෝන දකුණට යනවා මහත් අන් කට්ටිය වමට යනවා. ප්‍රශ්නේ උත්තරයි තියෙන්නේ. එකක් දක්ෂිනාවුත එකක් වහමාවුත. මේ ඉතින් දෙන්න හැම වෙලාවෙම මොකෝ වෙන්නේ? මූණට මූණේ හම්බෙන්නේ ඇට ඇට. එකම පැත්තට යනවා නම් අවුලක් නැහැ. ඒ කලින් ගියේ වාමාවුතෝනේ. ඒතර අවුලක් නැහැ එකටම යනවා ඉතින්. අවුලක් නැහැ අත්තල් බැඳගෙන යනවා. දැන් වැඩේ තියෙන අත්තල් බඳින්න බෑ මොකද දෙපැත්තේ ක්‍රොස් වෙන්නේ නිතරම. ඇයි එක්කෙනෙක් දකුණට එක්කෙනෙක් වමට. ඇයි එක්කෙනෙක් නිච්චයි සුඛයි අත්තයි කියලා වමට යනවා. අනිත් එක්කෙනා අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා දකුණට යනවා. එතන මේ දෙක මොකද වෙන්නේ එතකොට? පොඩි ඝට්ටනයක් එනවා. එතකොට ඝට්ටනේදී ඉවසන්න වෙන්නේ කාටද? දකුණට යන කෙනාට. වමට යන කෙනාට නෙමෙයි. ඇයි වමට යන කෙනා මේක දන්නේ නැහැ. ඒතකොට ඒ අය ඒ අය කෙරෙහි දයනුකම්පාවෙන් තමන්ගේ වැඩේ කරගෙන. ඒ අය කෙරෙහි ගැටි ගැටි මේක කරන්නේ කියොත් ඉතින් අර පැත්තටම තමයි යන්නේ. ඒ මිනිස්සු දන්නේ නැහැ. ඉතින් දන්නේ නැති මිනිස්සෙක් එක මොකටද ගැටෙන්නේ? දන්නේ නැති මිනිස්සෙක් එක ගැටලා වැඩක් නැහැ. ඒතර අනිත් පැත්තට යන එක ටිකක් ලේසි නෙමෙයි අමාරුමයි කියනවත් නෙමෙයි. නමුත් ඉතින් අපිට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ එච්චරයි. දකුණට හැරෙන එක විතරයි කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. ඒකයි වැඩේ. මම අර උදෙත් කිව්ව එකයි 18 පොරම ලොස්. කොච්චර දැඟලුවාද? ඒ 18ෙම නැත්තම් ඉතින් මොකද කරන්නේ? 18ම ලොස්. අපරාධය අපි සම්නි නැටි. ඒකයි කිව්වේ. ඇති දෙයක් නැහැ. ගන්න එක අපි තේරුම් අරගෙන ඉතින් මෙන්න මේකෙදි හරි. එතකොට ඔන්න අවිද්‍යා සමුදය, තණ්හා සමුදය, කර්ම සමුදය, ආහාර සමුදය. දැන් වැඩේ පටන් අරගෙන යන්නේ අවිද්‍යාවෙන් රූපෙට බැඳුනා. අර රූප සද්ද ගන්ධ ඔක්කොම අයිති. බැඳුනා. ඒවත් එක්කම හාවෙවි ඉන්නවා. ඒකටම කර්ම හදනවා. ඒකටම ආහාර දෙන්නේ. කබලිකාර ආහාර දෙනවා, ස්පර්ශ ආහාර දෙනවා, මනෝ සංචේතන ආහාර දෙනවා, විඥාන ආහාර දෙනවා. මේ ඔක්කොම කියන්නේ මොනවද? අර තෘෂ්ණාවෙන් වෙලි වෙලි වෙලි වෙලි තව තව තව තව තව තව පෝෂණය කරනවා. මෙන්න මේ පෝෂණය කරනකොට පස්වෙනි කාරණේ සිද්ධ වෙනවාමයි. ඒකට කියනවා නිබ්බන්ති ලක්ෂණා කියලා. ඒකයි ඒකට සමුදේ කියන්නේ. මොකද්ද මේ? නිමක් නැති ලෝකයකට අන්ධෙක් වගේ බැඳින්න ගත්තා. එලොවක් මෙලොවක් නොපෙනෙන මනක්කල්පිත ආස්වාදයක් උදෙසා කිසි දවසක ඉෂ්ට සිද්ධ නොවන මනක්කල්පිත ලෝකයක අන්ධෙක් වගේ නිමක් නැති ලෝකයක් හදාගෙන ඔන්න යන්දේ වගේ බැඳි බැඳි ගිහිල්ලා ඊළඟ ඇහැ හදනවා කන හදන නාසය දිව කය හදන මතු සත්‍යාගේ ආහාරය පිණිස හදන්න ඕන සියලු වැඩ පිළිවෙල කරගෙන යනවා. ඒකට කියනවා නිබ්බන්ති ලක්කනා කියලා. ඔන්න රූපයක් මුල් කරගෙන පැහැදිලිද? එතකොට මේ හතර ගියාට පස්සේ මේක නතර කරන්න පුළුවන්ද? ඈ? මේ පස්වෙනි කාරණේ නතර කරන්න පුළුවන්ද? බැහැ. ඔන්න පස් ආකාරක දුකක් උරුමකම් කර කරගන්න. දැන් 25 ආකාරය බලන්න ඕන. දැන් පස් ආකාර දුක. ඔන්න. එතන මේ රූපයකට බැඳෙනවා, සද්දයකට, ගන්ධයකට, රසකට, ස්පර්ශයකට, සිතුවිල්ලකට. ඔන්න ඕක පස්සේ බැඳෙනවා කියන්නේ මොකද්ද? රූප සංඥා. ඊළඟ ඇහැ, කන, නාසය, දිව, ශරීරය ඔක්කොම හදනවා. ඊළඟට එනවා මොකද්ද? ඔන්න මේ වේදනාව. වේදනාව එන්න කලින් අන්න සූත්‍රය අපිට ඕනේ ආයේ. මම මේ හැම වෙලාවෙම මේ සූත්‍රය පෙන්වන්නේ ඒකයි. මොකද්ද? මේකයි තොපගේ නොවේ. මේකයි අනුන්ගේ නොවේ. චේතනා මුල් කොටගෙන වේදනා වස්තු කොටගත් එක. අවිද්‍යා සමුදය වේදනා සමුදය. අවිද්‍යා සමුදය වේදනා සමුදය. එතකොට මේ මොකද්ද වෙන්නේ? අර වේද අපිට වේදනාවක් ආවා විපාක වශයෙන්. ඒතර අර රූපත් එක්ක ආව උපේක්ඛා එකක්. අන්නේ උපේක්ඛා එකක් එක්ක ආපු වේදනාවෙන් නැවත අවිද්‍යාවෙන් බැඳි බැඳි මොකද කරන්නේ? ඊළඟ වේදනා ස්කන්ධේ විඳින්න ඕන දැන හදමු. අර හැදුවේ රූප ස්කන්ධේ. දැන් හදන්නේ වේදනා ස්කන්ධය. මේ මොනවද ඔක්කොම කරන්නේ? මනසෙන්. චෛතසික ධර්ම ගොඩනගනවා කිව්වේ ඒකයි. ඒතර මේ ලෝකේ නිර්මාතෘ කවුද මේ? හිත. ඒතර ඊළඟ සත්‍යයේ නිර්මාතෘ කවුද? තම තමන්ගේ හිත. ඒකයි සත්‍යත්වයේ ගොඩනගනකොට පටිච්චසමුප්පාදේ කිව්වේ. එහෙනම් පටිච්චසමුප්පන්නව ඇසුරු කරනවා කියන්නේ ඊළඟ සත්‍යත්වය හදනවා. එහෙනම් අවිද්‍යාව සමුදය වේදනා සමුදය. එතකොට ඒ වේදනාව අවිද්‍යාවෙන් බැඳිලා වේදනාවක් ලැබෙනවා කියලා සුව වේදනාවක් ලබන්න පුළුවන් කියලා හිතෙන තාක්කල් පුළුවන් තරම් ඒ වේදනාව මුල් කරගත්ත ඒවට බැඳෙනවද නැද්ද ආයි? ඒවටම බැඳෙනවා. ආයි ඒකටම හා වෙනවා. ඒකටම දැන් ඉතින් ලේසි දැන් වෙලා යනවා. ඒකින්ද ඒකටම කර්මය හදනවා. ඒකටම ආහාර දෙනවා. ආහාර දීදී දැන් මොකද කරන්නේ? ආය නිබ්බන්ති ලක්. මොන දහාකාර දුක. දැන් මෙයා මස් කැටිය ගත්තට පස්සේ වෙන දෙමේ කියන්නේ. නේ අර උකුස මස් කැටිය ගත්තට පස්සේ වෙන දේ දහාකාර දුක. ඔන්න දැන්. ඊට පස්සේ ඉතින් අවිද්‍යාව ඊට පස්සේ මොකද්ද? දැන් ඔන්න සමහර කට්ටිය දැන් බෙදෙනවා අර රූපෙට. දැන් රූපෙට බැඳෙනවා කියන්නේ අනිත්‍යයට බැඳෙන්නේ නැද්ද? අනිත්‍යත් එනවා පසුපස අරින් ටිකක්. හැබැයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහෙන් යම් කිසි කෙනෙක් එකක් අග්‍ර කරගන්නවා. එක්කෝ එයා රූප රූපයක් විතරයි. නැත්නම් සද්ද රූපයක්. එක්කෝ වේදනාවක්. ඒ වගේම තව කෙනෙක් සංඥාව අග්‍ර කරගන්නවා. අර මං කිව්වේ මේ මොකද්ද අර රෝස පාටයි නිල් පාටයි කිව්වේ. අර ඒ කියන්නේ ආ එහෙම එන්න බෑනේ මිනිස්සු. ඇයිද එක වෙලාවට එක හිතින් හට ගන්න. ඔව් එහෙම හට ගන්න නෑ. ඒ කියන්නේ රූපෙට බැඳිලා නැවත වේදනාවට බැඳෙන්න පුළුවන්. හොඳේ. වේදනාවටයි රූපෙට එක සැරේ බැඳෙන්න බෑ. ඒ කියන්නේ වේදනාව වෙනමයි රූපේ වෙනමයි. සංඥා වෙනමයි. හැබැයි දැන් මේක අතිශීඝ්‍රයෙන් සිද්ධ වෙන හන්ද ඔක්කොම පහම පෙරපසු නැතුව ඇති වෙලා තමයි එකට එන්නේ. එතන වේදනාව එකක් සංඥා වෙන එකක් රූපේ තව එකක්. අර මම උදේ කිව්වේ රූපේ සතර මහා භූත තියෙනවා. වේදනාවේ උපේ සැප දුපේක්ෂාවේ තියෙනවා. සංඥාවේ තියෙනවා වර්ණ ගන්ධ ඒ සංඥා ටිකක් තියෙනවා. ඊළඟට එනවා මොකද්ද? අර වගේම එනවා සංඥා සමුදය. එතකොට මේ හැම වෙලාවෙම මේ රූප සමුදය, වේදනා සමුදය, සංඥා සමුදය කියන්නේ මොකක්ද අනිත් පැත්තේ? පංච උපාදානස්කන්ධ වැඩ පිළිවෙල. ආ වෙන එකක් නෙමෙයි. ඒතර පංචස්කන්ධය මුල් කරගෙන අවිද්‍යාවෙන් බැඳිලා තණ්හා වෙවි කර්ම හදමින් ආහාර දිදී නිමක් නැති ලෝකයකට අන්ධෙක් වගේ බැඳි බැඳි යනකොට මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධය ගොඩ නැගෙනවා. මෙන්න මේ වැඩපිළිවෙලම ගොඩ නැගෙන්නේ ලෝකයම අනිච්චහන්දද ඉච්ඡහන්දද? ආන ලෝකේම හොඳයි වටිනවා සාරහන්ද. අනිච්චහන්ද නෙමෙයි. හැබැයි දැක් අපි මාතෘකාව තිබ්බේ මොකද්ද? අනිච්චානුපස්සී අස්ස සිස්සාමි සික්කති අනිච්චානුපස්සී පස්ස සිස්සාමි සික්කති කේනට්ටේන අනිච්චා. දැන් මේ තියෙන්නේ මොකද්ද? සමුදේ වෙන පැත්ත මේ ඔක්කොම පෙන්නන්නේ. ඊළඟට එනවා මොකද්ද? අර වගේම අවිද්‍යා තණ්හා කර්ම ආහාර ආයි නිමක් නැති ලෝකයකට සංකා. දැන් මේ මොකද්ද මේ කියන්නේ? ඒව ගැන හිත හිත හිත හිත හිත හිත අවිද්‍යාවෙන් හිතෙනවා ඒවට බැඳෙනවා ඒවා හිතනවා ඒවටම කර්ම රැස් කරනවා, ආහාර දෙනවා. මේ තනිකර මොකකද ජීවත් වෙන්නේ? මනෝ ලෝකයක ජීවත් වෙන්නේ. මනෝ සංකාර ලෝකක ජීවත් වෙනවා. සංකාර ගුණය. මේ ඔක්කොම කරන්නේ මොකක් උදෙසාද? ආස්වාදයේ උදෙසා. ඒකයි ආස්වාදයේ ආදීන නිස්සරණ දැක්කම නිවන් දැක්ක කිව්වේ. මේ ඔක්කොම කරන්නේ මොකක් උදෙසා? ආස්වාදය. ඒතර ආස්වාදය කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස ඔය තියෙනේවද? මාත්‍රයක්වත් නැති එකක් මනක්කල්පිතයක් හැටියට හදාගන්න. ඒකට සංකල්පනා කිව්වේ. අන්නේ සංකල්පනාවක් ගොඩනගමින් හිත තුල සංකල්පනාවක් ගොඩමින් ගොඩනගමින් ඒ සංකල්පනාවේ ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා මොකද්ද කරන්නේ? එළියේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස පස්සේ දුවනවා. කවද මේක වෙයිද? මනස තුල සංකල්පනාව ගොඩනගමින් බාහිර ලෝකයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස පස්සේ දුවනවා. ඇයි ඉබ්බ ඉන්නේ බාහිරනේ. පියාට තියනවා කියලා හිතන්නේ. මනසින්. දුවන්නේ. ඔව් ඉබ්බ පස්සේ. දැන් උගේ ළඟ නැහැ. නැති වෙනකොට කේන්ති. දූට බයිනවා. දැන් සංකල්පනා තියෙන විදියක් නැහැ නුඹලා. සංකල්පනා උන් ළඟ තියෙන්න පුළුවන්. බෑ බයි. බැලලා බැලලා මොකෝ කරන්නේ? මේ ඉබ්බ ළඟ නැතුණාට වෙන ඉබ්බෙක් ළඟ තියෙනවා. ආයි දුර ටික කාලයක්. ආයි ඔක්කොටම දානවා. ෆිල්ම් වලට දාන්න, ඕන එකකට දාන්න, ඇඳුම් වල ඕන එකකට දාගන්න. කයටම දදා බලන්න. බලනකොට තේරෙයි. ආ, අතාව මේක නේද කියලා. මුලින් මේක දැනගන්න එපා මොනව කරන්න. නේද? මොකද බුදුහාමුදුරු කියන්නේ? ඇයි මෙහෙම කියන්නේ? තථාගතයන් වහන්සේ පේනවා දන්න අයට මම දකින විදිහ කියනවා. නොදන්න අයට දකින විදිහ කියන්නේ නැහැ. ඇයි ඉතින්? දන්නේ නැති කාට කොහොමද කියන්නේ දකින විදිහ? දන්න දක්නායට කියමින් නොදන්න නොදක්නායට නොකියමි කිව්වේ මේකයි. හැමතැනම සූත්‍ර කියනවා දන්න දක්නායට කියනවා නොදන්න නොදක්නායට කියන්නේ. එහෙනම් මුලින් තමා තුලින් මේක දකින්න නම් හරියට මේ දකිමින් යන්න නම් හරියට ඒක දකින්න ඕන. අන්නේ දැක්ක කාරණේට අනුව තමයි දැන් මේක තමා තුලින් දකින්න පුළුවන් වෙන්නේ. අවසාන එක අවිද්‍යාව තණ්හා කර්මාහාර අර වගේ මොකද්ද? විඥාන. ඉතින් මේකට තමයි අන්තිම කියන්නේ මොකද්ද? මායාකාරයකට අහුවෙවි ගියයි කියලා කියන්නේ මොකද? එහෙනම් අවිද්‍යා තණ්හා කර්ම ආහාර නිබ්බන්ති මුල් කරගෙන මොකද වෙන්නේ? රූපස්කන්ධය උදා කරගත්තා, වේදනාස්කන්ධය උදා කරගත්තා, සංඥාස්කන්ධය උදා කරගත්තා, සංකාරස්කන්ධය උදා කරගත්තා, විඥානස්කන්ධය උදා කරගත්තා. සියල්ලටම කිව්වා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛස්කන්ධා කියලා. එහෙනම් 25 ආකාරයකට දුක්ඛ ස්කන්ධයක් උදා කරගත්තා. අර ගාතාව කවිය කිව්වේ මස් කැටිය ගත්ත උකුසට 25 බය දුකකට ලක් වෙන්න වෙනවා කියලා කිව්වා. ඔන්න ඒක කියන තැන කතාව. දැන් ඔන්න ඔකට කියන. ඉතින් මෙන්න මේක පෙන්වන ඊළඟට මොකද්ද? අර විදියටම රූපස්කන්ධම් වයම් පස්සති. ඉස්සල කිව්වේ මොකද්ද? රූපස්කන්ධම් උදයම් පස්සති. උදා කරගන්න විදිය. දැන් කියනවා අනිත් පැත්තට මොකක්ද? රූපස්කන්ධං වයම්පස්සති. උදා වීමට යන උපාදානස්කන්ධේ නිරෝධ වීම මෙලෙස අවබෝධ කරගන්න වෙනවා. කොහොමද කරන්නේ? අවිද්‍යා නිරෝධා. අවිද්‍යා නිරෝධ කරන්න මොකද කරන්න ඕන? මොකද්ද මෙනි කරන්නේ? අනිච්ච. කියන්නේ රූපයක් එක්ක අවිද්‍යාවෙන් රූප සද්ද ගන්ධ රස ඔය ඕනම එකක් එක්ක අවිද්‍යාවෙන් බැඳෙන්න යන තැන මොකද්ද සී කරන්න ඕනේ? අනිච්ච සී කරා මොකද වෙන්නේ? රූප නිරෝධා. ඔන්න දැන් අනිත් පැත්ත. අර පැත්තෙන් අවිද්‍යා සමුදය රූප සමුදය. එතකොට ඒක උනේ කොහමද? නිච්ච සුඛ අත්තහන්දා. මේක වෙන්නේ කොහමද? අනිච්ච දුක්ඛ අනාත්ම. හැමතැනම අරකේ උනේ මොකද්ද? හේතුවකින් ඵලයක් හටගත්තා. මෙතන වෙන්නේ මොකද්ද? හේතු නිරෝධයෙන් ඵල නිරෝධයි. දැකද දෙක වෙනස්. දුක පැත්තට තියෙන එක හැම වෙලාවෙම වෙන්නේ මොකද්ද? හේතු සමුදයකින් ඵලය උදා වෙනවා. හේතුවක් නිසා ඵලයක් හට ගන්නවා. මෙතන වෙන්නේ හේතු නිරෝධයෙන් ඵල නිරෝධයි. මේ ඵලයේ නිරෝධයි. කදකත් නිවන කියන එක හේතු නිරෝධ කියන්නේ හේතු නිරෝධයෙන් උදා වෙන ඵලයක් කියන්නේ නැහැ. ඒක නිරෝධයි කියන්නේ මේකයි. මේක නිරෝධයි. එහෙනම් අවිද්‍යා නිරෝධා. ඉතින් අනිත්‍ය දකින්නකොට මොකද වෙන්නේ? දැන් රූපයක් එක්ක බැඳෙන්න යනකොට අනිත්‍ය දකින්න තැනක ඒ රූපෙත් එක්ක හා වෙනවද? තණ්හා නිරෝධා රූප නිරෝධා. ඒකට කර්ම හදනවද? නෑ. එහෙනම් ආහාර දෙනවද? ඇයි? අරක අපිටම කබලිකාර ආහාර කියලා. කබලිකාර ආහාරයක් කරගන්න යන තැන. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න දකින්න මොකද වෙන්නේ? රූප නිරෝධා. ඊළඟ අවසානයේ තියෙන මොකද්ද? විපරිණාම ලක්ෂණ කියලා. මෙන්න මේක මොකද්ද මේ කියන්නේ? අර විපරීතතාවයකට හිත අසහනයකට පීඩාවකට පත් වෙන්න ගිය හිත එහෙම පත් නොකර ගන්න පුළුවන් වුණා නම් මුළු සමස්තේම හටගත්ත අවිද්‍යාව මුල් කරගෙන ගොඩනගන්න ගිය අර විපරිණාම දුක්ඛතා සංඛාර දුක්ඛතා නේද? එයි මේ තෘෂ්ණාවෙන් වෙලි වෙලිනේ මේ යන්නේ තනිකර වැඩිපුරම. ඉතින් ඔන්න ඕක අයින් වුණා නම් මොකද වෙන්නේ? අර සංඛාර දුක්ඛයක් මුල් කරගෙන විපරිණාම දුක්ඛයකට යන්න ගියා නම් එන්නේ ඒක අනිච්ච දැකලා අයින් කරා නම් විපරිණාම ලක්ෂණයෙන් නිවන් දැක්කා කිව්වේ ඒකයි. හොඳට තේරෙනවා පළවෙනි පැත්ත මොකද උනේ? පටිච්චයෙන් දුක්ඛස්කන්ධය සමුදය හෝති අනිච්චයෙන් දුක්ඛස්කන්ධය නිරෝධෝ. පටිච්චයෙන් දුක්ඛස්කන්ධය හැදුවා අනිච්චයෙන් නිරෝධ වුණා. දැන් ඉතින් අවිද්‍යාවට වේදනාව බැඳෙන්නේ කොහමද? අර රූපේ කට්ට රූපයෙන් ආපු වේදනාව උපේක්ඛා, උපේක්ඛා එකක අවිද්‍යාවෙන් බැඳෙනවා. අවිද්‍යාවෙන් බැඳුණා නම් ඒවට හා වෙනවා. ඒ හා වෙවි ගියක අනිත්‍ය බව දැනගත්තා. අවිද්‍යාව නිරෝධය තණ්හා කර්මාහාර නිරෝධහන්ද විපරිණාම ලක්ෂණේ වේදනා නිරෝධය. සංඥා. එතකොට මේ දැන් මෙහෙම සංඥාව නිරෝධ කරාට පස්සේ අවිද්‍යාව මුල් කරග අපිට උදාහරණයකට රූපයක් ගමුකෝ. රූපේ රූපේ තියෙන වර්ණ සංඥාවක් දැන් මෙන්න මේ මේකේ තියෙන වර්ණ සංඥාවක් කහපාට. මේ පේන එකේ නේද? දැන් මේක මේකත් එක්ක බැඳෙන්න ගිය අවිද්‍යාව නිරෝධ කරගත්තයි නිරෝධුණයි කියලා මේ කහපාට සංඥාව අයින් වෙනවද? ඒක අයින් වෙන්නේ නැහැ. හොඳ ඒක අයින් කරොත් එම සංඥා විපල්ලා ඊට පස්සේ. ආන්න චන්දරාගය අයින් කරනවා කියන්නේ. කහපාට සංඥාව කහපාටයි. කහපාට කෙලෙස් නැහනේ. කහපාට අරගෙන කෙලෙස් හදාගන්න එක වෙනම කතාවක්. වර්ණ සංඥානේ තියෙන්නේ නේද? එහෙනම් සංඥා හැඩතල අයින් වෙනව නෙමෙයි. ඒවත් එක බැඳෙන්න ගිය අවිද්‍යාවෙන් ගත් එකයි මේ අයින් කරේ. ඒතකොට මේ මෙහෙම රූපයක හැඩතලයක් වර්ණයක් තිබ්බයි කියලා අවිද්‍යාව නෙමෙයි. ඒකත් එක්ක බැඳෙන්න ගත්ත අවිද්‍යාව නිරෝධ වෙච්ච හින්දා තණ්හාව නිරෝධයි තණ්හාව නිරෝධ වෙච්ච හින්දා කර්ම නිරෝධයි කර්ම නිරෝධ වෙච්ච හින්දා ආහාර විපරිණාම ලක්ෂණ හින්දා අන්න උදා කරගන්න ගිය සංඥා උපාදානස්කන්ධේ නිරෝධයි උදා කරගන්නේ සංඥා රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය ඔයාලට මම ලේසි වෙන තමයි මෙහෙම හරි ගස්සලා පෙන්නන්නේ. එතකොට මේ අරකේ තිනවා එහෙනම් අර වගේම සංකාර. දැන් මෙන්න මේ නිරෝධ කරන තැන චිත්තය මොකද වෙලා තියෙන්නේ? දැන් චිත්තේනේ සංකාර කිව්වේ. දැන් චිත්තේ කිලුට වෙලාද? මොකද වෙලා තියෙන්නේ? එහෙනම් අර පටන් ගත්තෙම අපේ දැන් මොකක් රූපයක් ඝට්ටණය වෙන තැනම හිත පටන් ගත්තෙම කිලුට වෙලාද අපිරිසිදු වෙලාද? පිරිසිදුනේ පටන් ගත්තේ. ඒක කිලුට වෙන්න ගියා නේද? කිලුට වෙන්න ගියේ පටිච්චයෙන් නේද? අන්නේ පටිච්චයෙන් කිලුට වෙන්න ගිය තැන අනිච්ච දැක්කා නේද? දැන් ආයි මොකද උනේ? ආයි. දැන් ඔන්නෝක අපි නිතර නිතර ප්‍රැක්ටිස් කරනකොට මොකද වෙන්නේ? අර පටිච්චයට තියෙන කාල සීමාව අඩු වෙවි අඩු වෙවි එන්න ගන්නවා. ඒක ඒක කරන්න නම් මොකද කරන්න ඕනේ? අනිත්‍ය මෙනෙහි කිරීම වැඩි වෙන. ඇයි ඒ? මෙතෙක්කල් පටිච්ච මෙනෙහි කිරීම තමයි වැඩි කරේ. දැන් පටිච්ච මෙනෙහි කිරීම අපි හිතමුකෝ කෙනෙක් ලක්ෂ වාරයක් කරලා අනිත්‍ය මෙනෙහි කිරීම දෙකක් විතර කරනවා. දැන් පටිච්ච මෙනෙහි කිරීම ලක්ෂ වාරයක් විතර කළා අනිත්‍ය මෙනෙහි කිරීම දෙකක් විතර කරොත් මොකක් වෙයි? ඊට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙනම් අරක ලක්ෂයට මේ ලක්ෂ එකමාරක් විතර අනිත්‍ය මෙනෙහි කරන්න ඕන. එතකොට තමයි අරක බලේ වැඩි වෙන්නේ. මේ පැත්තට බලේ වැඩි වෙන්න එපා. බලේ වැඩි වෙන්නේ නැතුව බෑ. නැත්තම් අරක නිකන් පොඩි මට්ටමින් යන්නේ. මේ පැත්ත වැඩි වෙන්න ඕනේ දැන්. ඊට පස්සේ ඉතින් අර වගේ මොකද්ද? විඥාන නිරෝධ. මෙන්න මේකට කියනවා මොකද්ද බලන්න. දැන් මේකේ අවසානේ පෙන්නේ මොකද්ද? විපරිණාම ලක්ෂණ. හැබැයි මේ හැම එකෙම නිරෝධා නිරෝධා තිබ්බ නේද? ඒ වගේම අනිත් එකේ මොකක් තිබ්බේ? සමුදය සමුදය නේද? ඒකේ අවසානේ තිබ්බේ නිබ්බන්ති ලක්ෂණ නේද? මේකේ තිබ්බේ විපරිණාම ලක්ෂණ කියලා නේද? ඒ කියන්නේ අවසානයේ ගත්තොත් මෙන්න මේ හතර නිරෝධ කිරීමේ අවසාන රිසල්ට් එක තමයි විපරිණාම ලක්ෂණ. අර ඉස්සෙල්ලා පෙන්නපු එකේ ඒ හතරේ සමුදේ රිසල්ට් එක තමයි නිබ්බන්ති ලක්ෂණ. එහෙනම් අවසානයේ මේක අපිට ඥාණයට එන්නේ මොකොද්ද? නිබ්බන්ති ලක්ෂණ සහ විපරිණාම ලක්ෂණ කියන එක විතරයි. ඒ හින්දා මේක පෙන්වනවා මොකද්ද? ඥාන 73 6 වෙනි ඥානය හැටියට පෙන්වන තථාගතයන් වහන්සේ මොකද්ද? කතම් පච්චුප්පන්නා ධම්මා මේ මොහොතේ හටගන්නේ මේක. පච්චුප්පන්න මොහොතේ. අතීතයකවත් අනාගතයකවත් නෙමෙයි. ධම්මා පච්චුප්පන්න ධම්මානං විපරිණාමානුපස්සේන ස්පඤ්ඤාව උද්‍යව උද්‍යව ඥානුපස්සනා ඥාන. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? අර විපරිණාම විපරිණා කියන්නේ විපරිණාම ලක්ෂණේ බව අවබෝධ වෙච්ච කෙනා ප්‍රඥාවෙන් අන්න ඒක දැකලා පහල කරා තමන් නිරෝධ කරා නම් ඒකට කියනවා මොකද්ද? උද්‍යව්වේ ඥානේ එක කොටසක්. ඊට පස්සේ කියනවා ජාත රූපම් පච්චුප්පන්නන් තස්සං නිබ්බන්ති ලක්ෂණා. අන්න ඒක තෝරගත්තනම් ඒ විපරිණාම ලක්ෂණය මුල් කරගෙන අනුපස්සනා ඥානයක් කරනවා. ඒ හින්දා මේක අවසානයෙන් කියන මොකද්ද? උද්‍යව ඥානය කියන්නේ මොකද්ද? නිබ්බන්ති ලක්ෂණාවකින් දුක්ඛ ස්කන්ධයක් උරුම කරගන්න විදියත්, පටිච්චෙන් දුක්ඛ ස්කන්ධය උරුම කරගන්න විදියත් අනිත්‍ය දැකලා විපරිණාම ලක්ෂණේ නිවන් දකින්නත් ඥානය පහළ වුණා නම් ඔන්න ඔය ඥානයට කියනවා උද්‍යව්‍ය ඥානය හෙවත් තව පැත්තකින් සම්මා දිට්ඨි ඥානය කියලා. ඇයි මේ මොකද මේ කියන්නේ මේ මේ මේ මේකම නේද මේට වඩා තනි වචනෙන් කච්චායන මහරතන කච්චායනකොත් අහමුදුර ඇහුවේ සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා ඇහුවා ඒක මොකද්ද බුදුහාමුදුර කිව්වේ හට ගන්නවා නම් හටගන්නේ දුකක් නිරුද්ධ කරා නම් නිරුද්ධ කරේ දුකක් කිව්වා දැන් මේ කිව්වෙත් ඒක නෙමෙයිද මේ පැත්තේ 25 ආකාරයක් මේ පැත්තේ 25 ආකාරයක් කිව්වා. ඔය 25 ආකාරය 25 ආකාරය 50 ආකාරයටම කියන්න පුළුවන් මොකද්ද? හට ගන්නවා නම් හටගත්තේ දුකක් අනිත්‍ය දැකලා නිරුද්ධ කරා නම් නිරුද්ධ කරේ දුක. හැබැයි මේක ඔටෝ නිරුද්ධ වෙන්නේ නැහැ. අර අවිද්‍යාව නිරුද්ධ කරන්න අනිච්ච මෙනෙහි කරන්න ඕනින්ද කිව්වා මොකද්ද? අනිච්චානුපස්සී අස්ස සිස්සාමි සික්කති අනිච්චානුපස්සී පස්ස සිස්සාමි. එහෙනම් මෙන්න මේ ඇසුරු කරන්න යන එක අනිච්ච බව දැනගත්තට පස්සේ ඒ අනිච්ච සංඥාව තුලින් ඒක පහ කරන්න පුළුවන් හින්දා කිව්වා අනිච්චානුපස්සී පස්ස සිස්සාමි සික්කති. අනිත්‍ය බව දැනගෙන පහ කරා නම් ඉන්ද්‍රියන් හයෙන්ම හික්මුණා නම් අන්න ඒකට කියනවා පස්ස සිස්සාමි සික්කති හික්මුණා. හැබැයි ඇසුරු කරන්න ගියෙත් මොකද්ද? අර රූප ශබ්ද ගන්ධ රස ටික මුල් කරගෙන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ මුල් කරගෙන අවිද්‍යා තණ්හා කර්ම තමයි ඇසුරු කරන්න ගියේ. ඒක ඇසුරු කරන්න යන එක තුල අනිත්‍ය බව වැටුණා. අනිත්‍ය බව දැනගෙන පහ කරා නම් අනිච්චානුපස්සී පස්ස සිස්සාමි සික්කති. ඇසුරු කරන්න ඕන එක හරියට දැනගෙන පහ කරානම් කියනවා උද්‍යව ඥානය පහළ වුණා. එහෙමත් නැත්නම් සම්මා දිට්ඨි ඥානය කියලා. දැන් මට කියන්න මෙන්න මේ ඥානය මොන හේතුවකින් හරි මට කියන්න නිකම් බලලා ඇති වෙනව නැති වෙනව කියලා ගන්න පුළුවන්. දැන් කිට්ටු කරන්නව පුළුවන්. මොනවද අපි කරන්නේ? ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව බලනවා කියලා කියන්නේ කට්ටිය. ඇති වෙන්න මොනවද දන්නේ නැහැ නැති වෙන්න මොනවද දන්නේ නැහැ ඔහි කි මෙච්චර ඥානයක් මේක මේක නිකන් මේ මේ කෑල්ලෙන් අයින් කරන්න පුළුවන් ඒවා එහෙම බලන්න පුළුවන් ඒවා නෙමෙයි අර කියන ඒවා ඉතින් මේ මේ මොකක්වත් ඕනේ නැහැ නේද ප්‍රශ්නේ තියෙන්නේ වේදනාවට නම් ඉතින් ඔක මේ රූපෙට නම් කොහොම හරි කියාගත හැකි තටමන තටමන හරි ඔව් ඉතින් මේව හදාකල් නැහැ ඇති වෙනවා නැති වෙනවා ඔහොම තමයි වේදනාව ඒක චෛසික ධර්මයන්නේ දැන් සංඥා ඒකත් චෛසික ධර්ම සංකාර චෛසික ධර්ම. විඥාන චෛසික ධර්ම. එච්චර පුළුවන් නම් ඊසි කරන්න උද්‍යව විඥානයේ විස්තර කොට ආහාර වලට බුදුහාමුදුරුවෝ අච්චර උපමා හතරක් දීලා ආහාර නිරෝධ කරන්න අච්චර දරුණුට කියන්නේ නැහැ. ඔක ඩොග් ගාලා ඔහම යනවනම් කඩලා නේද? දැන් මේ විදර්ශනාව තුලින් තමයි ඒවා හැබැයි මේකක් තියෙනවා. දැන් ඕගොල්ලෝ මේ මේ මේ කාරණේ හරියට මේ දැන් මේක කරුණු කාරණා දැනගත්තට පස්සේ ඕගොල්ලෝ පාරේ යනකොට රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් දකින්න තැනකදී පටිච්ච වෙන යනකොට අනිච්ච සිහි කරනවා කියන්නේම උද්‍යව විඥාණයට අනුව නේද? එහෙනම් ඔක ප්‍රැක්ටිස් කරනකොට Tamanටම තේරෙයි උද්‍යව විඥාණය තියෙනවද නැද්ද කියලා. බලන්න. ඒකයි කියන්නේ මගඵල පළමුව ලැබේ ඥාන පසුව ලැබේ කිව්වේ. Tamanට ඥාණයට ගෝචර වෙන්නේ පස්සේ. ඵලය ලැබෙන වෙලාවෙම නෙමෙයි. ඒකයි බුද්ධ දේශනාව සඳහන් කරන්නේ. මගඵල මුලින් ලැබේ ඥාන පසුවල. අන්න Tamanටම තේරෙනවා වෙන්ද වගේ නෙමෙයි දැන්. ඌව දැක්කා කියලා වැඩි දඟලන්නෙත් නැහැ, මරා ගන්න යන්නෙත් නැහැ, මොනවත් නැහැ ටික. උඩ නියම් අංගුම්බ Tamanටම ඔන්න ඔකට කියනවා උද්‍ය උද්‍යවේ ඥානය. ආමෙන්. නෑ, ප්‍රත්‍යක්ෂා ඥානය කියන්නේ මේක නෙමෙයි. ප්‍රත්‍යක්ෂා ඥානය වෙනම විස්තර කරනවා. ඒක මම මේ සබ්බාස සූත්‍රය කරනකොට පැහැදිලිව විස්තර කරලා දෙන්නම්. ඒක වෙනම විස්තර කරනවා. ප්‍රත්‍යක්ෂ මේකටම තමයි ආසවක් කෙනානේ කියන්නේ. අන්න ඒක හරි. ආශ්‍රව. ඒ කියන්නේ කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිද්‍යාශ්‍රව ගොඩ නැගෙනවා. ඒක අනිච්ච බව දැනගෙන පහ කරා නම් ආසවක් කෙනානේ. මම ඕක හැමදාම ඕගලන්ට අර මෙන්න මේක තමයි මේකේ විවිධින් මම කිය කච්චානගත සූත්‍රය. අන්න බලන්න මේකේ කියන ටික. චූටි වෙලාවක් දෙන්න. අර මම කච්චානගත සූත්‍රය ඕගලන්ට එක කොටසයි පෙන්වුවේ. මෙන්න ඒක තවදුරටත් පෙන්වනවා. ඉක්බිති ආයුෂ්මත කච්චානගත ස්ථිරතමේ භාගතුන් වහන්සේ කරා එළඹ. භාගතුන් වහන්සේ සකස ඇඳ එකත් පසකුම් එකත් පසකුම් ආයුෂ්මත් කච්චානගත ස්ථිරතමේ භාගතුන් වහන්සේට මේ සැලකලේය. වහන්ස සම්මාදිට්ඨිය සම්මාදිට්ඨින කෙතකින් සම්මාදිට්ඨිය වේද? කච්චායන මේ ලෝකයේ අස්තිතිය. ඒ කියන්නේ ශාස්ත්‍රෝතය, උත්තේජය. මේ යන දෙකොටසින් බේවින් ඇසුරු කලේය. කච්චායන ලෝක සමුදයත් තත්ත්ව පරිද්දේ මනානුවණින් දක්නාව ලෝකේ යම් නැති ස්වභාවයක් ඇද්ද? එය නොවේය කච්චායන ලෝක නිරෝධයේ තත්ත්ව පරිද්දෙන් මනානුවණින් දක්නාවට ලෝකේ යම් අස්තිතාවයක් ඇද්ද? එය නොවේය කච්චායන මේ ලෝකය තෘෂ්ණාදද පටිත සංඛ්‍යාත උපාදාන අබිනිවෙස්සතගෙන් බැඳුනේද සිත පිහිටන තැන වූද උපාදාන සංකේත කියලා මේක මොකක්ද අන්තිමට කියන්නේ උපදින්නේ දුකම උපදී නිරුද්ධවන්නේ දුකම උපදී කෙටියෙන්ම කියනවා මොකද්ද සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා උපදින්නේ දුකම උපදී එතකොට ඒක තව ටිකක් විස්තර කරගත්තොත් අවිද්‍යාව පත්‍ය සංකාර විඥාන පටිච්චසමුපාදේ දුකක් උපදී පටිච්චසමුප්පාද නිරෝධේ දුක. එහෙනම් උපදින්නේම දුකක්, නිරුද්ධ කරේම දුක. එහෙනම් උපදින්නේ පටිච්චයෙන් නිරුද්ධ කරන්නේ අනිච්චයෙන් බව දැනගත්තා නම් ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. ඊට පස්සේ කියනවා ඔහුට කියනවා මේ පුද්ගලයේ සැක නොකරේද විචිකිච්ඡා නූපදය මෙයිලා ඔහුට පරපත්‍ය රහිත භාවනාවෙන් ආත්ම ප්‍රත්‍යක්ෂේ ප්‍රත්‍යක්ෂාවෙන් කච්චායන මෙතකින් සම්මාදිට්ඨි වේ. ඒ කියන්නේ ඔහුට මොකද මෙතනින් එහා කියන්නේ? පරපත්‍ය රහිතයි කියන්නේ. ඒ කියන්නේ පරයාගේ පරය කියන්නේ පිටින්. පිටින් යම් කිසි උදව්වක් නැතුවත් තනියම වැඩේ කරගෙන යන්න පුළුවන් කියලා කියන. එහෙනම් සම්මාදිට්ඨියටපත් වෙන්න විතරයි පරයාගේ උදව්ව ඕන වෙන්නේ. පරය පරය කියන්නේ පිටින් කල්යාණ මිත්‍රයෙක්ගේ උදව්ව ඕන වෙන්නේ මොකටද? වැඩිපුරම සම්මාදිට්ඨියටපත් වෙන්න. පත් වුණාට පස්සේ පුළුවන්. ඉතින් හැබැයි ඒක තුල තව තව සාකච්ඡා කරන යෝ කරනකොට මොකද එන්නේ ගමන ඉක්මන් වෙනවා. ඒ කියන්නේ ගමන නිමා කරන පැත්ත ඉක්මන්. මෙන්න මේක කිව්වට පස්සේ මේ ඉතින් මේකේ කච්චානකොත් ආම්දුරන්ට කියන්නේ ඒකයි උපදින්නේ නම් දුකක් නිරුද්ධවන්නේම දුකම උපදී. ඉතින් මේකේ ලෝකේ යථාර්ථය අරිසව් සිව් අරිසස් නොදැනීම හේතුවෙන් ආස්වාද ආදී නිස්සරණ නොදන්නා කමින් පංච උපාදානස්කන්ධේ අවිද්‍යාව කිව්වේ මොකද්ද? ලෝකේ යථාර්ථය හෙවත් සිව් අරිසස් නොදැනීම හේතුවෙන් ආස්වාදයේ ආදීන නිස්ස නොදන්නා කමෙන් පංච උපාදානස්කන්ධය උදා කරගන්න. ඒකම තමයි අර කිව්වේ. ඉතින් මේකේ තණ්හාව කිව්වෙ මොකක්ද තැන් තැන් වල හා වෙනවා, පටිච්ච වෙනවා. ඒ ආස්වාදයේ හේතුවෙන් පංච උපාදානස්කන්ධයෙන් උදා කරගන්න. ඊට කර්ම කිව්වේ මොකද්ද? තමන් කරන පුණ්‍යාභි සංකාර, අපුණ්‍යාභි ආනෙන්ජාභි සංකාර හේතුවෙන් පංච උපාදානස්කන්ධයක්ම තමයි ඒත් උදා කරගන්නේ. අනිත් පැත්තෙන් ආහාර කිව්වේ මොනවද? අර වගේම සතර ආහාරයි මෙන්න මේ ආහාර හතර තමයි උදා කරගන්නේ. සතර ආහාරම තෘෂ්ණාව හේතුවෙන් පංච උපාදානස්කන්ධය උදා කර. ඒක යටින් දැම්මේ මේකයි නැත්තම් මොකද වෙන එකක් හිතන්න පුළුවන් කෙනෙක්. තෘෂ්ණාව මුල් කරගත්තොත් විතරයි මේ ආහාර හතර එන්නේ. නැත්තම් ආහාර හතර එන්නේ නැහැ. ඇඳුමක් ඇඳ බලියට එන්නේත් නැහැ. පුටුවක වාඩිලා හිටියයි කියලා සතර ආහාර ගොඩ නැගෙන්නේ නැහැ. කෑමක් කෑවා කියලා සතර ආහාර ගොඩ නැගෙන්නේ නැහැ. ආ තෘෂ්ණාව මුල් කරගෙන යමක් ඇසුරු කරොත් විතරයි. නේද? ඒ හින්දා බස් එකේ යනකොට උනත් සීට් එකත් එක්ක ඕ පරිස්සමෙන් යන්නේ නැත්නම් කබලිකාර ආහාරයක් වෙයි අපරාධය. අහක බස් CTV බස් අපෙත් නෙමෙයි. ඈ? ඔය ඒක තමයි දැන් ඉතින් අය මේ ස්පර්ශයක් මුල් කරගෙන ආහාර කරගෙන යනවා. අපෙත් නෙමෙයි. බස් අනුන්ගේ බස්. හැබැයි අපි ගමන හදාගෙන. කොහොමද? ඈ? මේ ආහාර ගැන දහන්නේ. ඔය ඇහෙනවනේ. ඔය දැන් බස් එකේ යනකොට අපිට සින්දුවක් ඇහෙනවා. දැන් ඒක නතර කරන්න පුළුවන්ද? ආ සීමාව හොයාගන්නේ කොහොමද කියලා නේ අහන්නේ. ඔය සීමාව හොයාගන්නේ අනිත් සෙල්කල්ලම තමයි. ඒසොට දැන් මෙහෙම වෙන්න පුළුවන්. මම පොඩි උදාහරණයක් කියන්නම් එතකොට. අපි දැන් පැයට කිලෝමීටර 150 විතර වේගයෙන් බස් එකක් එන්නේ. අපි අත දානවා බස් එක නතර කරගන්න. අපි අත දාන දෙනම් බස් එක නතර කරනවද? නෑනේ. මොකද කරන්නේ? මීටර 10ක් 15ක් 20ක් විතර ගිහලා බස් එක නතර කරා. සමහරවල්. මේ හැබැයි අපි අත දැම්මේ මෙතනදී. බස් එක ටික දුරක් ඇදිලා ගියා. හැබැයි ටික දුරක් ඇදිලා ගිහිල්ලා හරි නතර කරගත්ත නේද? ඒ කියන්නේ අපිට මොකද්ද? දකින්න තැනම අනිච්ච මෙනෙහුනේ නෑ. පොඩි වෙලාවක් ගිහිල්ලා මතක් වුණා. හැබැයි කලින් බැලුවොත් නතර කරගන්න උවමනාවකුත් නෑ. ඒකත් එක දිගටම ඇලි ඇලි ගැටි ගැටි යනවා. දැන් අඩු ගානේ නතර කරගන්න පුළුවන්. ඒක මොකද අර මම එදත් කිව්ව එකනේ. ඉස්සෙල්ලා මොකද උනේ පිස්සට හැතක්ම නැහැ. අර පිස්සට හැතක්ම නැහැ කියන්නේ. යන දුරක් දන්නේ එන දුරක් දන්නේ යන්න ඕන දුරක් දන්නේ ඔහේ යනවා. හැබැයි දැන් පිස්සු බව දැනගත්තානේ. අන්න පිස්සු බව දැනගත්තා හින්දා බෙහෙත මතක් වුණා. බෙහෙත මතක් මතක් වුණේ චුට්ටක් පරක්කු වෙලා හැබැයි. එන පොඩ්ඩක් ඇදිලා ගියා. ඒ හින්දා සුතවත් ආර ශ්‍රාවකයෙක්ගේ සීමාව කොහොමද එන්නේ? අවිද්‍යාව පටන් ගන්නවා, උද්දච්චය එනවා, මාන්න එනවා, අරූප රාග එනවා, රූප රාග එනවා, කාම රාග එනවා, පටිග ළඟට ඇවිල්ලා නවතිනවා. ඒ කියන්නේ අර අත දාලා පටිග ළඟට ඇවිල්ලා නවතිනවා. යන්නේ නැත්තේ කොහෙටද? අටවෙනි භවයට යන්නේ නැහැ කිව්වේ. විචිකිච්ඡා, සීලපත පරාමාස විචිකිච්ඡා, සක්කාය දිට්ඨි ළඟට යන්නේ නැහැ. අර පිස්සට හැතක්ම නැහැ වගේ දිව්වේ ඒ ටික තමයි. ඒ ටික යන්නේ සීමාවේ නවතිනවා. මෙතන ඉහාට යන්නේ නැහැ කවදාකවත්. ඔතනින් ඉවර වෙනවා. ඊළඟ දැන් අපි මේක ප්‍රැක්ටිස් කරන්න කරන්න මොකද වෙන්නේ දැන්? අන්න ඊළඟට අපිට මම අර කිව්ව එකයි තෝරා බේරාගෙන ඉන්න වස්තුකාම ටික ගන්නවා. ඒක ප්‍රැක්ටිස් කරනවා අනිච්ච විදියට. ප්‍රැක්ටිස් කරනකොට මොකද වෙන්නේ ටිකෙන් ටික? අර මේ මේ සීමාව මොකද වෙන්නේ දැන්? එන්න එන්න අඩු වෙන්න ගන්නවා. ඒතර මේ මේක අනිච්ච මෙනෙහි නොකර හිටියොත් මොකද වෙන්නේ? ඒ ඔච්චරයි සීමාව. ඒ සෝවාන් විතරයි. එතනින් එහා මොකක් නැහැ. නිකන් හිනලා. ඇයි බුදුහාමර මොකද කිව්වේ? සීල මේ සීල සූත්‍රයේ. සෝවාන් වෙන අනිත්‍ය දුක්ඛ අනත මෙනෙහි කරන්න. සකදාගාමී වෙන අනිත්‍ය දුක්ඛ අනත මෙනෙහි කරන්න. අනාගාමී වෙන අනිත්‍ය දුක්ඛ අනත මෙනෙහි කරන්න. අරියත් වෙන අනිත්‍ය දුක්ඛ අනත මෙනෙහි කරන්න. එහෙනම් දැන් අපි අනිත්‍ය දුක්ඛ අනත මෙනෙහි කරනවා. කරනකොට මොකද වෙන්නේ මේ මේක? අර අර වගේම බස් එක යනකොට නතර කරන දන්න. දැන් කලින් මීටර 10ක් ගියා නම් දැන් මීටර 5යි යන්නේ. දැන් යන එක ටිකක් අඩු වෙලා. ඒතකොට අන්න ටික දවසක් යනකොට තේරෙයි. දැන් අර වස්තු කරගෙන ඉච්චර දඟලන්නේ නැහැ නේද? අර මේ අරක මොනේ මේක මොනේ කියලා එහෙම දඟලන්නේ නැහැ නේද? ඒවා තිබුණයි එහෙම අර එහෙම අසහනයක් පීඩාවක් එන්නේ නැහැ. තමන්ටම තේරෙනවා ටික දවසක් යනකොට. කොහොමෝ ටිකෙන් ටික ටිකෙන් ටික ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා කවදා හරි දවසක රූපේ දකින්න තැනම බ්‍රේක් එක වදිනවනේ. අනිත්‍ය පූර්ණයෙන් පූර්ණයි. එදාට දිත්තේ දික්ඨමත්තා අරියත්ම තමයි. එතකන් දිත්තේ දික්ඨමත්තා වෙන්නේ නැහැ. දිත්තේ දික්ඨමත්තා හොඳයි එතකන් කියෝ කියෝ ඉන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඒක යනවා. ඇයි සංයෝජන හැදෙන්න ඕනේ තා. තාම ඉවර නැහැනේ ඔක්කොම. හැබැයි මේක අපි මෙනෙහි කරන්න කරන්න මොකද වෙන්නේ? සංයෝජන වලට ඉඩ අඩු වෙන්න ගන්නවා. අඩු වෙන්න අරන් අරන් අරන් අරන් දැන් අපි හිතමුකෝ දිවෙන් රසත් එක්ක කබලිකාර ආහාර පැත්ත නිරෝධයි. හැබැයි කයෙන් ඉවර නැහැ. කෑම් බීම බැලුවම කොනක්වත් අවුලක් නැහැ කිසි දෙයක් නැහැ කිසි ප්‍රශ්නයකුත් නැහැ. එහෙම හොයාගෙන යන්නෙත් නැහැ දඟලන්නෙත් නැහැ මොකක්ද දිවෙන් හරි. හැබැයි කයේ කෑල්ල ඉවර නැහැ. දැන් කයේ කෑල්ල ඉවර නැතුව කබලිකාර ආහාර නිරෝධ වෙන්නේ නැහැ. දිවේ මට්ටම දිව පැත්තට ඉවරයි. කය පැත්තට ඉවර නෑ. අපි දැන් කය පැත්තත් ඉවරයි, දිව පැත්තත් ඉවරයි. නාසය පැත්ත ඉවර නෑ. තුනම ඉවර වෙන්න ඕනේ කබලිකාර හරින්න ඕනේ. ඔය තුන පිළිබඳවම අපි වැඩිපුර මෙනෙහි කරන්න ඕනේ. එතකොට තමයි ඒක ඉෂ්ට සිද්ධ වෙන්නේ ටිකෙන් ටික. අර වගේම කියනවා මොකද නිබ්බන්ති ලක්ෂණ කිව්වේ මොකද ඉතින් නිමක් නැති ලෝකයකට අන්ධෙක් වගේ බැඳි බැඳි පච්චුප්පන්න මොහොතේ ආස්වාදයක් පසාවම සැරිසරමින් මේ පංච උපාදානස්කන්ධ වැඩපිළිවෙලම උදා කරගන්න. මේකම තමයි අන්තිමට හම්බෙන්නේ. කියන්නේ මොකද්ද මේ? දුක්ඛ ස්කන්ධයම හම්බුණා කියන එකයි ඔය කියන්නේ. වෙන එකක්වත් හම්බුන්නේ නැහැ. ඉතින් මේක අනිත් පැත්ත පෙන්වනවා විපරිණාම ලක්ෂණය කියන්නේ මොකද? ඒ පච්චුප්පන්න මොහොතේ උදා වෙන ආස්වාදය මොනම අයරකින් අක පවත්වන්න බෑ. ඇයි බැරි? ඒක මනක් කල්පිතයක් හන්දා. මනෝමූලිකින් දැයි පවත්වන්න බැරි. නැතුව ඒවා කැඩිලා බිඳිලා විනාශ වෙන හන්දා නෙමෙයි. මේ හිත තුල ගොඩනගාගත්ත මනක් කල්පිතයක් සඳහා. අන්න ඒක යථායුරින් අවබෝධ කරගෙන නොබැඳීම ඉන්නකොට අනිච්ච මෙනෙහි කළා පංච උපාදානස්කන්ධයම නිරෝධ යෝගම කෙටියෙන් කිව්ව මොකද්ද? උපදිනවා නම් උපදින්නේ දුකක්, නිරුද්ධ කරන්න නිරුද්ධ කරේ දුකක් කියලා කියනවා. ඒ හින්දා මෙන්න මේ දසබල ඥාන සූත්‍රය විස්තර කරන තථාගතයන් වහන්සේ මොකද්ද? ඕනම කෙනෙකුට දසබල පිහිටන්නේ කොහොමද කියලා ඒකත් පෙන්වලා ඉවර කරන්න. මෙන්න මේකේ කියනවා මානින දසබලං සමන්විත සිව්වැදෑරුම් විචාරද බැවින්ද යුක්ත තථාගත තෙමේ ශේෂ්ඨ ස්ථානයකට පැමිණ පිරිසක් මැද සිංහනාදේ කෙරෙයිද? ඒ ධම්මචක්කේ පවත්තයි. මොකද්ද කියන්නේ? රූප, රූපය, රූපය හට ගැනීම, රූපේ නිරෝධය දෙකයි. රූපේ හට ගැනීම, රූපේ නිරෝධය දෙකයි. වේදනාවේ හට ගැනීම, වේදනාවේ නිරෝධය දෙකයි හතරයි. සංඥාව හට ගැනීම, සංඥාවේ නිරෝධය. සංකාරේ නිරෝධය, සංකාර සංකාරය හට ගැනීම සංකාරය නිරෝධය විඥානය හට ගැනීම විඥානය නිරෝධය හට ගන්න පහයි නිරුද්ධ කරන පහයි ඔන්න ඔය පහයි පහයි කියනවා 10යි ඔන්න ඔය 10ට කියනවා දස බල ඥාන පහළ වුණා කියලා නැත්නම් අපි හිතන් ඉන්නේ දස බල ඥාන කිව්වම මොනවද දස බල කිව්වහම ඈ අපි හිතන් ඉන්නේ මොකක් හරි අමුතු නිකන් දැන් අර කයේ හයියක් ඔය එකද දසබල කියලා හිතන් ඉන්නේ. නෑ මේ මොකද්ද කියන්නේ? දසබල ඥාන. පං හට ගැනීම පහයි, Nirodhe පහයි දැනගත්තනම් පහයි පහයි 10යි. ඔන්න ඔය 10ට කියනවා දසබල ඥාන පහළ වුණා කියලා. නේද? දැන් මොකද කරන්නේ? දසබල ඥාන පහර කරගන්න වැඩ කරගෙන යන්නේ. ඇයි ඒ? මේක කාට පොදු ධර්මතාවය. හැබැයි තථාගතයන් වහන්සේගේ ඥාණය අපිට හම්බ වෙනවද? ඒක හම්බෙන්නේ නැහැ හොඳේ. හැබැයි නිවන් දකින්න පැත්තට ඕන ටික සිද්ධ වෙනවා. එහෙනම් සෝතාපට්ටි සූත්‍රය ඔච්චරයි තියෙන්නේ මොකද්ද? එතන කියන මොකද්ද? උද්‍යංගම අත්තංගම කියලා වචන දෙකක් තියෙනවා. සමුදයංග අත්තංගම. නේද? ඒ සමුදය අත්තංගම කියලා වචන දෙකක් තියෙනවා නේද? ආ දැන් ඒක ඒකමද මේ ඔයගලන්ට මම පෙන්නුවා මතක ඇති මේ මේ සූත්‍රයේ මුලින්ම දවසේ කිව්වා පංච උපාදානස්කන්ධයේ උද්‍යංගමත් අස්තංගමත් ආස්වාදයත් ආදීනව නිස්සරණයත් අතුසේ දනි. දැනට ඕගොල්ලෝ ආස්වාදය ආදීනව නිස්සරණය විතරක් දැනගන්න මේ උද්‍යංගම අස්තංගම කියන්නේ මොකද්ද කියලා අවසානයේ කියන්නම් කියලා. මතක ඇතිනම් පළවෙනි දවසේ සෝතාපන්න සූත්‍රය වෙනන ඕක කිව්වම. හරි. අන්නේ මොකද්ද කියන්නේ තමයි දැන් යන්නේ. එහෙනම් කියනවා මොකද්ද? දුක්ඛ සමුදය සූත්‍රයේ ඒකේ සමුදයංච කියන්නේ මොකක්ද? අත්ංගමයක් දේශනා කරනවා. සමුදයංචත් අත්ංගමයක් දේශනා කරනවා අසන්න කියනවා. අන්න තථාගතයන් වහන්සේ කියන මොකද්ද? චක්කුංච පටිච්ච රූපේච uppajjati takku විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා දුක්ඛ සමුදයා කියලා කියනවා. ඒ වගේම කියනවා සෝත ගාන. ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්මත් එක්ක පටිච්ච වෙවි ගොඩනගන වැඩපිළිවෙලට කියනවා සමුදයංච කියලා. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා කතා කරපු එකේ උද්‍යව්‍ය පැත්ත. අර උදා වෙච්ච පැත්ත. ඊළඟට කියනවා අත්ංගමේ මොකද්ද කියලා. ඔන්න උද්‍යංගම පෙන්නවා. ඊළඟට කියනවා මොකද්ද අත්ංගමය? මොකද්ද කියන්නේ චක්කුංච පටිච්ච රූපේ චක්කු විඥානං අන්නේ ගිය තණ්හා උපාදාන කරගන්න ගිය වැඩ පිළිල තණ්හාය අශේෂ විරාගෝ උපා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධෝ භව නිරෝධෝ ජාති නිරෝධෝ ශෝක පරිදේව දුක්ඛ දෝමනස නිරෝධෝ මේ දුක්ඛ ස්කන්ධ අත්ංගමයි කියලා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? වැය, නිරෝධය. එහෙනම් උද්‍යංගම අත්ංගම කියන්නේ මොකක්ද අනිත් පැත්තේ? උද්‍යව්‍ය ඥාණයටම තමයි. ඒරේ උද්‍යව්‍ය ඥාණය බව වැටහෙන්නේ උද්‍යංගම අත්ංගම වැටෙන්නේ කොහොමද? ආස්වාදය ආදීනෝ නිස්සරණේ තතුසේ දැනගත්ත කෙනාට තේරෙනවා එහෙනම් අපි මේ ආස්වාදයක් උදෙසා කියලා උදා කරගන්නවා නම් උදා කරගන්නෙම දුකක් නිරුද්ධ කරා නම් නිරුද්ධ කරේ දුකක් බව දැනගත්තා නම් ඒකට කිව්වා උද්‍යව ඥානය අනිත් පැත්තෙන් ආසවක්ඛ්‍ය ඥානය තව පැත්තෙන් සම්මා දිට්ඨි ඥානය එකම දේ විවිධාකාරයෙන් කියන එකම කතාව තියෙනවා බලන්න ඒක එකක් කියලා මේක එකක් කියන්නේ නැහැ හැබැයි කියන විදිය වෙනස් අතන කිව්වේ අවිද්‍යා සමුදය තණ්හා සමුදය ආහාර සමුදය මෙතන කියන්නේ මොකද රූපම් පටිච්චං uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. අන්න නිකන් නෙමෙයි. ඔය තුන එකම සංගතියක් හදනවා. මං කිව්වේ නිකන් නෙමෙයි මේ කියන්නේ. පටිච්ච වෙන්නේ මොකෙන්ද? අවිද්‍යා තෘෂ්ණාව මුල් කරගෙන සංගතියක් හදනවා. අන සංගති පස්සෝ පස්සපච්චා වේදනා. එතකොට ඒ ගතියට අනුව තමයි ස්පර්ශය ඒ ස්පර්ශය. එතකොට මේක රාගයෙන් නම් බැලුවේ මේ දිහා. රාග ගතිය, දේශයෙන් නම් බැලුවේ. දේශ ගතිය, මෝහෙන් නම් බැලුවේ. මෝහ ගතිය. ඊට අනුකූලව තමයි වේදනා. එතකොට අර පින්නේ මොකද්ද? උපේක්ඛා වේදනාව අවිද්‍යාවෙන් බැඳුණා. සංඛාර දුක්ඛේ විපරිණාම දුක්ඛේ දුක්ඛ දුක්ඛතා තුනට ලක් වෙන්න ගිය එක නිරෝධ කරාට කියනවා අත්ංගමේ කරාට. උද්‍යංගම අත්ංග. එහෙනම් අතන පෙන්නවා උද්‍යංගම අත්ංගම ආස්වාදී ආදීන නිස්සන්නේ තතුසේ දැනීද? දැන් ඒක උද්‍යංගම අත්ංගම කියලා තේරෙන්නේ ආස්වාදී ආදීන නිස්සන්නේ තතුසේ හරියට දැනගත්තට පස්සේ නේද? ඒකම තමයි කියලා තින්නේ කියලා. සම්මා දිට්ඨියමයි කියන්නේ. නැත්තම් එදා එකපාරට මම මේ ටික කිව්වනම් මොකද වෙන්නේ? අර පළවෙනි දවසේ. උදයන්ග මත්තංග මත ඒකස්සේ කිව්වනම් ආස්වාදයේ විස්තර කරන්නේ නැතුව. ඒ ඉතින් මේ ඔක්කොම විස්තර කරන්න එපා එතකොට. එතකොට ඒක නිකන් ඒකයි කිව්වේ ඒක අවසාන දවසේ කියන්නම්. එතකොට මොකක්වත් කියන්න දෙයක් නැහැ. හේතුව මොකද? අර දේම තමයි මේ ඉස්සරහින් කියන්නේ. එතකොට ඇත්තම තියෙන්නේ මොකද්ද අපි? ඔන්න ඔය පහෙන්ම කියනකොට මොකද්ද වෙන්නේ? මේ උදා කරගන්න වැඩි පිළිවෙල නිරුද්ධ කරන්න පුළුවන්. උද්‍යංග මත්තංගෝ. එහෙනම් ඊළඟට එනවා මොකද්ද? මොකද්ද අපි උදා කරගන්නේ එහෙනම්? ආස්වාදේ උදා කරගන්න. ඒකේ ආදීනවයක් තියෙන හින්දා අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කරගත්ත කෙනාට නිස්සරණය කරන්න පුළුවන්. ඒතර අන්නේ නිස්සරණය කරන වැඩ පිළිවෙල කරන කෙනා ඇත්තම අන්තිමට තියෙන්නේ මොකේද? උද්‍යංග මත්තංගම ඒවත් උද්‍ය විඥාණයම තමයි. දැන් ඔය ඕක මේක හොඳට තේරුම් ගන්න පුණ්‍යානුමෝදනා කරන වෙලාවේදී හැම වෙලාවෙම කියනවා මොකද්ද අපි ඉමිනා පුඤ්ඤ කම මොකද්ද මුලින්ම කියන්නේ ආකාසට්ටාච බුම්මට්ටා කියලා කියනවා. ඒ ඒ ඒ මොකටද ඒ කියන්නේ? ඒ ටික කියන්නේ කාටද? ආකා පින් දෙන්න. ඊට පස්සේ කියනවා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු. ඒ කියන්නේ කාටද? ඒ අනුන්ට නෙමෙයි හොඳේ. ඔව් ඒ තමන්ට. ඉදම් මේ පුඤ්ඤං ආසවාක්‍ය වහන් උතු. ආ ඒ තමන්ට හොඳේ. ඒ අවසාන දෙකම කියන්නේ Tamanට. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වාං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤති. ආසවක්ඛ්‍ය ඥානෙ. ඒවත් උද්‍යව්‍ය ඥානෙ. ඒක තව වර්ධනය කරගන්න මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා කියනවා. නැතුව අර මේක අනුන්ට එකක් නෙමෙයි හොඳේ. Tamante. හැබැයි අනුන්ට දෙනවා කොටසක්. මොකද්ද? කරපු උදව්කාර කරපු උදව්කාර කරපු දෙවි දෙවිදාන් වහන්සේලාට ඒ සියල්ලටම අර දීලා ඉවරයි. එහෙනම් මේකම කියනවා ලෝක සමුදය සූත්‍රය. ඒත් අර වගේමයි කියන්නේ උද්‍යංගම අත්ංගම දේශනා කරනවා කියනවා. උද්‍යංගම කියලා කියන්නේ සමුදයංගම අත්ංගම දේශනා කරන සමුදය කියන්නේ මොකද්ද? මේවට පටිච්ච වෙලා හදන වැඩ පිළ ඒ හින්දා එකට කියනවා ලෝක සමුදය කියලා මතක ඇති මම ආයතන විග්‍රහදී තෙල ලෝකේ නමුදුවේ කියලා වචනයක් කිව්වා. අර ඇස සමුදුර කි රූපෙන් නොපිරෙනා කිව්වේ. අන්න එදා. ඒක ලෝකය කියලා කියන්නේ ඒක. එහෙනම් මේ ලෝකය කියන්නේ දුක කියන්නේ එකක්ද දෙකක්ද? දුක්ඛ සමුදය ලෝක සමුදය. එහෙනම් ලෝකේ දුකෙන් පිරී කියනව නේද? ඔය කියලාම තින්නේ මොකක් ගැනද ඔය? පටිච්ච සමුප්පාදයේ මිසක් gederi ඉන්න නෝන මහත්තයාගේ දොර යාන වාහන බඩු මුට්ටු ගැන එහෙම නෙමෙයි හොඳේ. <laughs> ඔය බැරි වෙලා අක්කා ලෝක සමුදය දුක්ඛ සමුදය gederi ඉන්න කට්ටිය කිව්වොත් එහෙම. ඔය ඒව නෙමෙයි කියන්නේ. මේ පටිච්ච සමුප්පාද වැඩ පිළිලක් තියෙන්නේ. ඒ තම තමන්ගේ ලෝකේ ගොඩනගා ගන්න කවුද? තම තමන්ම තම. ඒක දන්නේත් කවුද? ඒ ගොඩනගා ගන්න ලෝකේ අනිත්‍ය ලෙස දකින්නත් ඕනේ කවුද? ඒක අනිත්‍ය ලෙස දකින්නට නිරෝධුණා කියලා දන්නේත් කවුද? නිවිසන සිල්ල අත්ුණා කියලා දන්නේත් කවුද? ඒ ඇති හොඳටම. ඒකට ප්‍රවෘත්ති සාකච්ඡා තියන්න එපා. තේරුම් නැහැ. ඒ හොඳටම ඇති. බොරු වැඩි. Taman දැනගෙන වැඩේ කරගෙන යන්න එච්චර නේද? ඒකින්ද ණය වෙන්න එපා. මේ ටික කිව්වට පස්සේ ඕගොල්ලන්ට කරගෙන යන්න පුළුවන්. මම නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ නෝන් ටික කරලා තින්නේ ඔක්කොම. මේ සම්පූර්ණයෙන්. එහෙනම් මේක හොඳට තේරුම් අරගෙන දැන් උද්‍යව විඥානය කියන්නේ මොකද්ද කියලා දැන් තේරෙන්න එපා නේ. බොහොම චූටි දෙයක් තියෙන්නේ මේක. තව විනාඩි 10ක් ඉන්නවා. විනාඩි 10ක්. මම ඉවරම කරලා දෙන්න අද. එතකොට මට ඊළඟ සතිය හරි ලේසි. චූටි දෙයක් තියෙනවා පෙන්නන්න. පොඩි ඇනිමේෂන් ටිකක් විතරයි පෙන්නන්න තියෙන්නේ. මොකද මේ කොටස අතිශය හොඳයි අපිට ඒක ඒකත් තෝරගෙන ගියාම. එතකොට මට මම අද දවසට මේව කරගත්ත එක සම්පූර්ණයෙන්ම තියෙනවා එතකොට. විනාඩි 10ක් යන්නෙත් නැති වෙයි සමහරලාට. පටිච්ච සමුප්පාදය සහ චතුරාර්ය සත්‍ය අතර තියෙන සම්බන්ධය. පටිච්ච සමුප්පාදයයි චතුරාර්ය සත්‍ය අතර තියෙන සම්බන්ධය. ටිකක් කරුණ ටිකක් තියෙනවා. මොකද හේතුව පටිච්ච සමුප්පාදයේ කරුණු 11 12ක් විතර තියෙනවා. චතුරාර්ය සත්‍ය තියෙන්නේ 4යි. දැන් 12ක් විතර 4කට ගලපන්නේ යන්නේ. මේ අර මතක ඇති චතුරාර්ය සත්‍යයි ආස්වාද ආදීන නිස්සරණය ගැලපෙන්නේ අන්න ඒ වගේ වැඩක් තමයි මේ පෙන්වන්නේ. අර ඒ වගේම දෙයක්. අර චතුරාර්ය සත්‍යයි පටිසමුප්පාදය ගැලපෙනවා. ඔබ මේක කියන කාරණේ මෙහෙම ටිකක් ගොඩාක් තියෙනවා. නමුත් මේක මම ඔයගලන්ට ලේසියෙන් තේරුම් කරලා පෙන්නනවා. හොඳට අහගන්න පටිසම්භිදම ජරා මරණ දුක්ඛ සත්‍යයි. ජරා මරණ කියන්නේ මොකටද අයිති? දුක්ඛ සත්‍යයට. ජාතිය සමුදය සත්‍යයි. ජරා මරණ මොකටද අයිති? දුක්ඛ සත්‍යයට. ජාතියයිති. සම්දේ සත්‍ය. දෙදෙනාගේම නිස්සරණය නිරෝධ සත්‍යයි. නිරෝධ සත්‍ය කිව්වේ මොකද එතකොට? දෙදෙනාගේම නිස්සරණය. මොකද දෙදෙනා කිව්වේ? ජාතියයි ජරා මරණය. ඊළඟට කියනවා නිරෝධය දැන ගැනීම මාර්ග සත්‍යයි. ඔන්න ජාති ජරා වලින් චතුරාර්ය සත්‍ය පෙන්වනවා. ඇයි මේක හතරම තියෙනවනේ? ජාතියයි ජරා වෙනේ විතරයි. මම මේක තනින් දැන පොඩ්ඩක් ගන්නවා. ඊළඟට පෙන්වනවා මොකද්ද? සලායතන දුක්ඛ සත්‍යයි. නාම රූප සමුදය සත්‍යයි. දෙදෙනාගේම නිස්සරණය නිරෝධ සත්‍යයි. නිරෝධය දැන ගැනීම මාර්ග සත්‍යයි. ඊළඟට තව එකක් පෙන්වනවා මොකද්ද? සංකාරය දුක්ඛ සත්‍යයි. අවිද්‍යාව සමුදය සත්‍යයි. දෙදෙනාගේම නිස්සරණය නිරෝධ සත්‍යයි. Nirodha දැන ගැනීම මාර්ග සත්‍යය. ඔන්න තනින් තනින් පෙන්නවා දැන් මේ. නේද? දැන් මේ මේ මේ අකුරු ගොඩ එකපාරටම කියවුවාම තේරෙනවද එකපාරට? ටිකක් අමාරු. මේක අපි දෙකට කඩාගමු. මුලින් දුකයි සමුදයයි බලාගමු. හොයාගමු. ඊට පස්සේ Nirodhayai Nirodha මාර්ගයයි ගමු. එතකොට ලේසි. හරි. මෙතනින් දැන් බලා ගන්න දැන් ජරා මරණයි ති මොකටද? දුක්ඛ සත්‍යයට. ජාතියයි තියෙන්නේ මොකටද? මේ දෙක මතකයිනේ දැන්. ওই දෙක මතක තියාගන්න නැත්නම් මාරු වෙන්න බෑ. ජරා මරණයිති දුක්ඛ සත්‍යයට. ජාතියයිති සමුදය සත්‍යයට. එහෙනම් දුක්ඛ සත්‍යයයිති මොකද්ද? ජරා මරණ. සමුදය සත්‍යයයිති ජාති. නේද? අපි හිතනවා මේවා පිළිවෙලට එනවා කියලා හිතනවා නේද? එහෙම නෑ. ඒකයි මේ පෙන්වන්නේ යන්නේ. ඊළඟට වෙන්නේ මොකද්ද? ජාතිය යනවා දුක්ඛාර සත්‍යයට, සමුදය එනවා භව එන භව එනවා දුක්ඛ සමුදයට. නැත්නම් අපි හිතන් ඉන්නනේ සල් රේඛාවක් වගේ මේක යනවා කියලා. පටිච්චසමුප්පාද. දැන් භව තියෙන්නේ මොකේද? සමුදේ. දුක තියෙන්නේ ජාතිය. ඊළඟට මොකද වෙන්නේ? භවය යනවා දුක්ඛාර සත්‍යට සමුදයට එනවා උපාදාන. එන සමු උපාදානයක් නොවුනොත් භවයක් නැහැ. භවය තමයි දුක්ඛාර සත්‍යය. මේ මේ අවස්ථාවේදී කතා කරෝ. දැන් මම කොයි හරි තැනක සාකච්ඡාව කරොත් දුක්ඛාර සත්‍ය භවයයි කියලා. මිනිස්සු පිළිගනියද? ඈ? දුක්ඛාර සත්‍ය භවය කියලා කිව්වොත් පිළිගනියද? පිළිගන්නවද? නැහැ. පිළිගන්නේ නැහැ. දුක්ඛාර සත්‍ය උපාදාන කිව්වොත් නා පිළිගන්නවනේ. ඇයි ඒ? ඒක හොඳට අහලා තියෙනවා. ඒක සමුදේ කොහෙද තියෙන්නේ? සමුදේ මොකද්ද? තණ්හා. සමුදේ තණ්හා. ඒ කොහෙද අපි දැකලා තියෙන්නේ? මේ තින්නේ දැක්ක තැන. පංච උපාදානස්කන්ධා දුක්ඛාර සත්‍ය දුක්ඛ සමුදය තණ්හා. ඔන්න මේ දෙකෙන් කියපු තැන චතුරාර්ය සත්‍ය. එතකොට උපාදානස්කන්ධය යනවා දුක්ඛාර සත්‍යයට. තණ්හා වෙනවා සමුදය සත්‍යයට. පෙර දැන් පටිච්චසමුප්පාදය චතුරාර්ය සත්‍ය ධම්මචක්කයේ සූත්‍රය කියලා තියෙන කොතනින්ද? උපාදානෙනුයි තණ්හාවෙනුයි. ඒකයි මං ඇහුවේ කවුරු හරි කෙනෙක් භවය දුක්ඛාර සත්‍යයි කියලා විස්තර කරලා ලෝක සත්‍යය මොකක් කියයිද? අනිවාර්යෙන් බැනවදිනවා මොකද එයාට හිතෙන ඒවා කියනවා කියලා. හිතන එකක්ද කියන්නේ? සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ දේශනාව. දන්නේ නැත්නම් ඕක තමයි වෙන්නේ ප්‍රශ්නේ. ඒ කියන්නේ මොකද්ද? මේක ඇතුලේ පෙන්නනවා චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදය ඇතුලේ කරුණු 11න් මේ 12න් ඕනම තැනකින් දකින්න පුළුවන් කියලා. ඒකයි පටිච්චසමුප්පාදය දකිද ධර්මයේ දකි ධර්මයේ දකිද බුදුන් දකි ඊළඟට මොකද වෙන්නේ මේකේ? එහෙනම් තණ්හාව යනවා දුක්ඛාරය සත්‍යයට වේදනාව සමුදය සත්‍යයට එන්නේ. එහෙනම් මේ තැනක කවුරු හරි ත්‍රිපිටකයක ඔය හරි සූත්‍රයක් දැක්කොත් එන්නේ මොකද? එතන දුක විස්තර කරලා තින්නේ තණ්හාවෙන්. සමුදයෙන් නෙමෙයි. එතකොට සමුදය හැටියට විස්තර කරලා තින්නේ මොකද්ද? වේදනාව. අන්න තථාගතයන් වහන්සේ මොකද්ද කිව්වේ? මේකය තොපගේද නොවේ, මේකය අනුන්ගේද නොවේ. චේතනාව මුල් කොටගෙන වේදනාව වස්තු කොටගත් එක. අන්න එතන වේදනාව තමයි සමුදේ. එතන තමයි සමුදය. ඊළඟට වෙන්නේ මොකද්ද? වේදනාව යනවා දුක්ඛාර සත්‍යයට ස්පර්ශය එනවා දුක්ඛ සමුදයට. ඊළඟට ස්පර්ශය යනවා දුක්ඛාර සත්‍යයට සලායතන එනවා දුක්ඛ සමුදයට. ඊළඟට සලායතන යනවා දුක්ඛාර සත්‍යයට නාම රූප එනවා දුක්ඛ සමුදය සත්‍ය. මේක අපිට හම්බුනේ කොතනද? මහණෙනි දුක්ඛාර සත්‍ය යනු කවරේදයක්? ඒ දුක්ඛාර සත්‍ය, සමුදයාර සත්‍ය, නිරෝධාර සත්‍ය, මාර්ගාර සත්‍ය කියලා විස්තර කරනවා. දුක්ඛාර සත්‍ය කවරේදයක්? සලායතනය දුක්ඛාර සත්‍යයි, චක්කායතනය, සෝතායතනය, දිවායතනය, කායායතනය, මනායතනය මේ දුක්ඛාර සත්‍යයි කියනු ලැබේ. ඔන්න චතුරාර්ය සත්‍ය ආයතන සූත්‍රයේදී දුක විස්තර කරේ ආයතන වලින්. ධම්මචක්කය විස්තර කරේ උපාදානය. ධම්මචක්කය දුක විස්තර කරේ උපාදානය. ආයතන සූත්‍රය දුක විස්තර කරේ ආයතන වලින්. ඒතර නිතරම බලන්න ඕනේ දුක විස්තර කරනකොට ඒකේ සමුදය මොකද්ද කියලා. එහෙනම් මෙතන සමුදය මොකද්ද? නාම රූප. දැන් මේවට සූත්‍ර දාලා දෙන්න පෙන්නන්නේ ඒකයි ඔයගොල්ලෝ. නැත්තම් දන්නේ නැහැ. මේ හැම වෙලාවෙම මොකද වෙලා තියෙන්නේ? චතුරාර්ය සත්‍යයේ හැම එකක්ම මේ මේ පටිච්චසමුප්පාදයේ හැම එකක්ම චතුරාර්ය සත්‍යයත් එක්ක ගලපනවා. ඊළඟට වෙන්නේ මොකද්ද? නාම රූප මෙතනට එනකොට විඥාණය මෙතනට එනවා. මේකටත් ඔයගලන්ට මම සූත්‍රයක් පෙන්නනවා. ඒ සූත්‍රයෙන් පෙන්නන්න චේතනා සූත්‍රය. අර මෙහෙම හිතනවා කරනවා කියලා කියනවා විඥානයේ ආහාර වැඩේ කියලා කිව්වේ. එහෙනම් ඒ විඥාන සමුදය. ඒත් මේ මේ දෙක විඥානේ උදා වෙන්න උදා වෙන්න මොකද වෙන්නේ? දුකම උදා වෙනවා. නාම රූප උදා වෙනවා. නාම රූප උදා වෙනවා කියන්නේ ලෝකේ ගොඩනගමින් යනවා තව තව. දුක ගොඩනගමින් යනවා. මේ තින්නේ ඒකෙම අපි එදා කතා කරපු ටික. ඊට පස්සේ වෙන්නේ මොකද? විඥාණය යනවා දුක්ඛාරය සත්‍යෙට සංඛාරය එනවා දුක්ඛ සමුදයට. ඊළඟට සංඛාරය යනවා කොහෙටද? දුක්ඛාර සත්‍යට සමුදේනවා අවිද්‍යාව. එහෙනම් මෙතනදී දුක්ඛාර සත්‍ය වෙන්නේ මොකද්ද? සංකාර. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතිනිබ්බින්දි දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. දැක්කද? ඒ කියන්නේ සංඛාර දුක තැනට දාලා ඔය කියන්නේ. ඉස්සර කතා කර ආයතන දුක දැනට දාලා. පෙන්වුවා. ඊට ඉස්සෙල්ලා බලනවා විඥානයේ දුක තැනට දාලා. ඊට ඉස්සෙල්ලාම පෙන්වුවා උපාදානයේ දුක තැනට දාලා. එහෙනම් චතුරාර්ය සත්‍ය මෙහෙම අර අර කියන්නේ අපේ වචනේ මෙහෙම ඇන ගහලා වගේ කියන්න පුළුවන්. බෑ. ඒකයි කියන්නේ ව්‍යංජන අපමණයි, අකුරු අපමණයි, පද නිරුක්ති අපමණයි. ඒ ඒ අවස්ථානුකූලව තමයි චතුරාර්ය සත්‍ය. හැබැයි මොකෙන් කිව්වත් කියන්නේ මොකකට අදාළ විදියටද? පටිච්ච සමුප්පාදයට අදාළ විදියට. මොකෙන් කිව්වත් වෙන ඒවෙන් කියන්න බෑ. කියනවා නම් කියන්න ඕනේ ඕකෙන්ම තමයි. ඊළඟට මේක Nirodhe පැත්ත කියනවා. අර වගේම Nirodhe දැන ගැනීම මාර්ග සත්‍යයි දෙදෙනාගේම නිස්සරණේ Nirodhayයි. අපිත් ඒකත් බලමු කොහොමද කියලා වෙන්නේ. හරි. ඔන ජරා මරණ මොකද වෙන්නේ? Nirodhara සත්‍යයට යනවා. දෙදෙනාගේම නිස්සරණය Nirodhayයි කිව්වා. ඒ Nirodhe දැන ගැනීම මාර්ග සත්‍යයි කිව්වා. මට දැන් කියන්න මෙන්න මේ Nirodhe දැන ගැනීම පිණිස දැනගැනීමේ මාර්ගය. එහෙනම් මේ ಜಾති නිරෝධ කරන්න මොකද්ද සිහි කරන්න ඕනේ? ඈ? මොකද්ද සිහි කරන්නේ? ආනිච්ච සිහි කරනවා. අනිච්ච සිහි කරනකොට මොකද වෙන්නේ? ජාතිත් නිරෝධයි ජරා මරණත් නිරෝධයි. එයින් දෙකෝ දෙදෙනාගේම නිස්සරණේ නිරෝධයයි. එයි දැන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? අපි භාවිතා කරන්න ඕන වැඩේ. ඒක කරනකොට මොකද්ද ලැබෙන්නේ? නිරෝධය ලැබෙනවා. එතකොට දැන් අපි කරන්නේ ಜಾතිය නිරෝධ කරන තැනක ಜಾතියත් නිරෝධයි, ජරා මරණත් නිරෝධයි. එහෙනම් කිව්වා දෙදෙනාගේම නිස්සරණේ නිරෝධයයි. හැබැයි දෙදෙනාගේම නිස්සරණේ දැන ගැනීම මාර්ගය නම් ඒ මාර්ගය කියලා අපි මෙනෙහි කරන්න ඕනේ මොකද්ද? අනිච්චයි දුක්ඛයි අනාත්තයි. මෙන්න මේ වගේ අනිත් පැත්තට පේනවා. දැන් ඉතින් ලේසියි ඔයගොල්ලන්ට. එහෙනම් භවේ නිරෝධ කරන්න නම් මොකද කරන්න ඕනේ? උපාදානයේ අනිත්‍ය ලෙසම දකින්න ඕනේ. ඊට පස්සේ උපාදානය නිරෝධ කරන්න නම් තණ්හාව අනිත්‍ය ලෙස දකින්න ඕනේ. එහෙනම් තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා සම්මස්සන සූත්‍රයේ අතීතයේ යමෙක් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඉදිරියේ තණ්හා වෙනහන්දා අනිච්ච දකීද සෘෂ්ණාව සින්දේ උපාදානය සින්දේ දුක සින්දේ අනාගතයේ යමෙක් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් උදා කරගනීද අනිච්ච මෙනෙහි කරේද සුස්නාව සින්දේ උපාදානයේ සින්දේ දුක සින්දේ මේ මොහොතේ යමෙක් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් උදා කරගනීද අනිච්ච මෙනෙහි කරේද තෘෂ්ණාව සින්දේ උපාදානයේ සින්දේ දුක්ඛ ස්කන්ධයේ සින්දේ සම්මස්සන සූත්‍රය බලන්න මොකද්ද කියන්නේ කියලා අතීතයේ යමෙක් මොකද්ද කරන්නේ අර ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඉදිරියේ අනිච්ච දැක්කනම් මොකද වෙන්නේ මෙතින් අනිච්චතෝ අදුක්ඛං. ඒක අනිච්ච ලෙස දැක්කනම් දුකෙන් නිදහස් වුණා. දුක්ඛතෝ දැක්කනම් අදුනා. අනත්ත ලෙස දැක්කනම් දුකෙන් නිදහස් වුණා. රෝගයක් ලෙස දැක්කනම් මතක ඇති මම ගිය සතියේ කිව්වා අනිච්ච 40 ආකාරයකට විස්තර කරනවා කියලා. අන්නේ 40 ආකාරය ටිකක් තමයි මේ තියෙන්නේ. මොකද්ද? අනිච්ච දකිනවා, අනිච්ච ලෙස දකිනවා, දුක්ඛ ලෙස දකිනවා, අනත්ත ලෙසම දකිනවා, රෝගයක් ලෙස දකිනවා, බය ලෙස දකිනවා. මෙන්න මේව දකිනකොට මොකද වෙන්නේ? තණ්හාව නිරෝධ වෙලා දුක්ඛ සමුදයම නිරෝධ වෙනවා. අතීතේ කරානම් කරෙත් උහුමයි. එහෙනම් ඊළඟට පෙන්වන තත්ත්වගතයන් වහන්සේ ඔවගේම sorry මේක නේද මම පෙන්වුවේ. අතීතේ ඔහොම පෙන්නනවා. ඒ වගේම පෙන්නනවා. මම ඉතුරු ටිකත් මේක විස්තර කරන්න. අතීතෙත් ඔය වගේ බලනවා. අනාගතෙටත් ඔහොමයි. පච්චුප්පන්නත්ම. එහෙනම් අතීතයේ යමෙක් නිවන් දැක්කනම් නිවන් දැක්කේ කොහොමද? ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ඉදිරියේ අනිච්ච දැකලා. ඒ වගේම අනාගතේ නිවන් දකින්න නම් නිවන් දකින්නේ. ඒ වගේ මේ මොහොතේ නිවන් දකින්න නම් නිවන් දකින්නේ. එහෙනම් මේ වෙනකොට තවතිසා දිවි ලෝකේ වැඩවසන මෛත්‍රී බුදු පියාණන් වහන්සේ මෛත්‍රිය තවතිසා දිව්‍ය ලෝකයේ ආයු කාලය අවුරුදු 57 කෝටි 63 ලක්ෂයයි අවුරුදු 57 කෝටි 63 ලක්ෂයකට පස්සේ කවදා හරි දවසක බෝසතාණන් වහන්සේ කෙනෙක් හැටියට මේ මිහිතලේ පහළ වෙලා එදා මෛත්‍රී බුදුන් බවටපත් වෙලා ඒ බුදු පියාණන් වහන්සේ මොකක් කියයිද? අයි අතීතයේත් එහෙමයි දැනුත් එහෙමයි අනාගතෙත් එහෙමයි. එහෙනම් දැන් නිවන් අතහැරලා තව ටිකක් පස්සට දැම්මොත් එදාට කරන්න වෙන්නේ ඕකම තමයි එහෙනම් දැන් තීරණය කරන්න පස්සේ කරනවද දැන් කරනවද කියලා. මොකද පස්සේ කරත් කරන්න වෙන්නේ ඕකමයි. අය පස්සේ කියලා එකක් නැහැ. ඒක තමයි මේ යන්න හරි. ආ අන්න හරි. අර පැත්තට වැඩි වෙගෙන වැඩි වෙගෙන යනවා මේ පැත්තට අනිත් පැත්තට යනවා. ඔකට තමයි කියන්නේ අනුසෝතගාමි පටිසෝතගාමි කියලා කියන්නේ. ආන්න එක තමයි මේ කියන්නේ. ඊට පස්සේ ඉතින් තණ්හාව නිරෝධ කරන්න නම් මොකද කරන්නේ? වේදනාව අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස දකින්න ඕන. අන්න වේදනාව අනිත්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස දකින්න විදිය තථාගතයන් වහන්සේ පෙන්වා දුනා. තණ්හබ්බ සූත්‍රයේ මොකද්ද? සුව වේදනාව දුකක්සේ දකින්න දුක් වේදනාව උලක්සේ දකින්න උපේක්ඛා වේදනාව අනිත්‍යසේ දකින්න එවිට වේදනාව නිරෝධයි. වේදනා නිරෝධන තණ්හා නිරෝධයි. දෙදෙනාගේම නිස්සරණේ නිරෝධයයි. එහෙනම් වේදනාව නිරෝධ කරගන්න මොකද කරන්න ඕනේ? ඔක්කොටම වේදනා තෛල කියලා හරන් හරියන්නේ නැහැ. සුව වේදනාව දුකක්සේ දකින්න සුව වේදනාව දුකක්සේ දකින්න ඕනේ. දුක් වේදනාව උලක්සේ දකින්න ඕනේ. උපේක්ඛා වේදනාව අනිත්‍යසේ දකින්න. ඊළඟට වෙන්නේ මොකද්ද? සලායතන අර වගේම යනවා. නාම රූප නිරෝධ. නාම රූප නිරෝධ කරන්න තමයි මොකද කරන්නේ තියෙන්නේ? අනිච්චම තමයි. ඉතින් ආ වෙන එකක් නෑ බය වෙන්න එපා. ඒකට කැල්ල මේකට කැල්ල වෙන විදියක් නෑ. අනිච්චම තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා විඥාන නිරෝධ. විඥාන නිරෝධ කරන්න මොකද කරන්නේ? අර වගේම ඉතින් අනිච්ච දුක්ඛ අනාත්තෙන් කඩනවා. සංකාර නිරෝධ කරනවා. සබ්බේ සංඛාරා අනිච්චාති. යදා පඤ්ඤාය පස්සති. අතිනිබ්බින්දි දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සංකාර නිරෝධන විඥානය දෙදෙනාගම නිස්සරණේ නිරෝධයයි. එහෙනම් සම්මාදිට්ඨි සූත්‍රය ඔන්න ඒකම පෙන්නනවා මොකද්ද? සම්මාදිට්ඨි සූත්‍රය ඇහුවා මොකද්ද සම්මාදිට්ඨි කියලා මෙන්න මෙතනදී කියනවා යමෙක් ජරා මරණ දකිද ජරා මරණ සමුදය දකිද ජරා මරණ නිරෝධය දකිද ජරා මරණ නිරෝධ මාර්ගය දකිද සම්මාදිට්ඨියයි. ඊට පස්සේ අහනවා තව නැද්ද? ඊට පස්සේ කියනවා තියෙනවා. සාරිපුත්ත හාමුදුරන්ගේ මොකද්ද කියන්නේ? භවය දනී භව සමුදය දනී භව නිරෝධය දනී භව නිරෝධ මාර්ගය දනී සම්මා දිට්ඨියයි. ඊට පස්සේ කියනවා උපාදානය දකි උපාදාන සමුදය දනී උපාදාන නිරෝධය දනී උපාදාන නිරෝධ මාර්ගය දනී සම්මා දිට්ඨියයි. එහෙනම් මේ හැමදාම මොකද්ද දැකලා තියෙන සම්මා දිට්ඨිය කියලා. අර මගෙන් මෙතන ප්‍රශ්නයක් ඇහුවා උදේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ අර මේ මොකද්ද ගුරුවරුන්ට උගන්වන එක අම්මලා තාත්තලා දූ දරුවන් රැක බලා ගන්න එක ගොවියෝ කන්න දෙන එක. ද කියලා ඇහුවා. ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨියද කියලා ඇහුවනේ මේ ප්‍රශ්නය. මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය මොකද්ද කියලා තියෙන්නේ? ඈ? මේ මොකද්ද ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා තියෙන්නේ? පටිච්ච සමුප්පාදේක කරුණක් අරගෙන මේකෙන් එකක් අරගෙන ඒකේ දුක දුක්ඛ සමුදය නිරෝධය නිරෝධ මාර්ගය දැක්කනම් සම්මාදිට්ඨිය කියලා කිව්වා. හරි. එහෙමනම් අපි අර මං ඉස්සලත් කිව්ව එකයි මෙන්න අතීතයටත් ඔච්චරයි අනාගතයටත් ඔච්චරයි වර්තමානයටත් ඔච්චරයි සම්මස්සන. එහෙනම් අතීතේ නිවන් දැක්කනම් නිවන් දැක්කේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ඉදිරියේ අනිච්ච දැකලා අනාගතේ නිවන් දකිනවා නම් නිවන් දකින්නේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ඉදිරියේ අනිච්ච දැකලා මේ මොහොතේ පච්චුප්පන්න මොහොතේ නිවන් දකිනවා නිවන් දකින්නේ අනිච්ච දැකලා. එහෙනම් තුන් කාලේම නිවන් දකින්නේ අනිච්ච දැකලා නම් තථාගතයන් වහන්සේ කියනවා යමෙක් මොහොතක් අනිච්ච මෙනෙහි කරේද සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඇතුළු අග්‍රකර මහා සංඝරත්නයට දෙන දාණයටත් වඩා මහත්ඵල මානිසංසගෙන දෙන්නා වූ මහාම කුසල් සම්භාරය අත්පත් කරගන්නවා කියලා. එහෙනම් අනිච්ච කියන්නේ ඔන්න ඔහොම එකක්. ඒ උද්‍යව ඥානි, ආසවක්ඛ ඥානි, නිවන් දකින ඥානි. සෙල්ලම් එකක්. බුදු කෙනෙක්ට දෙන දාණයටත් වඩා මහත්ඵලයි කු අනිච්ච මෙනෙහි කිරීම. වෙල්ලන්න ඕනේ. ඒක තමයි ඔන්න ඔය අනිච්ච විස්තර කරලා දෙන දාණය තමයි තථාගතයන් වහන්සේ පෙන්වා දෙන්නේ. දාන අතරින් අග්‍රම දාණය ධර්ම දාණය කියලා කිව්වේ. එතනට දාන්නේ ආමිෂ දාණය. අග්‍ර දාන අතරින් අග්‍රම දාණය හැටියට විස්තර කරන්නේ ධර්ම දාණය. ඇයි? ඒකෙන් තමයි කෙනෙක් ගැලවෙන්නේ. නිවන් දකින්නේ. දුකෙන් නිදහස්. හරි. එහෙමනම් අපි වෙලාව යනවා. පුණ්‍ය අනුමೋದනාව කරලා සාකච්ඡාව අවසන් කරමු. ලබන සතියේ තියෙනවා. හැමතැනම මම පෙන්වන්නේ අවසානයේ හරියට ධාම තෝරගත්තනම් තෙරුවන් සරණ ලැබෙනවාම තමයි. ඒ පිහිට ලැබෙනවාම. නොලැබී තියෙන්නේ නැහැ. අපි පුණ්‍ය අනුමෝදනාව කළා පුළුවන් තරම් ඉක්මනට. ලබන සතියේත් ඕගොල්ලන්ට මේ කොලේ හම්බ වෙයි. ඒ කොලේ දීලා අපිට මේ පොඩ්ඩක් කියන්න මේ කොහොමද භාවනාවට එන කට්ටිය ලකුණු කරන්න පෙරවන් සරණයි සියලුම දෙනාට අද දින වැඩසටහන් දහම් සාකච්ඡාව සඳහා දායකත්වයේ දක්වන පින්වතුන් අද දින ශාලාඝාතු සඳහා දායකත්වයේ දක්වන්නේ මහංග සමරසිංහ මහතා සහ අමනෝමා සරෝජිනී සමරසිංහ මහත්මිය විසින් තම තමාට නිවන් මඟට ඇති බාධා දරවීම පිණිස සහ මහනුවර අස්කිරියේ පදිංචි වෙ සිට මියගිය දෙමාපිය දෙපළ වන ආර්.පී. සමරසිංහ මහතා සහ ඇග්නස් සමරසිංහ මහතාටත් ගල්කෙසේ පදිංචි සිට මියගිය දෙමාපියන් වන එස්.ඩී. ජයසේකර මහතා සහ කමලා ජයසේකර මහත්මියටත් සහ සතර වර්ගයේ මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගනිමින් දායකත්වය දක්වලා තියෙනවා. ඒ වගේම අද උදේ දානය සඳහා උදේ තේ පානය සඳහා දායකත්වය දක්වනවා. අමල්ද සිල්වා මහතා, ලේකාද සිල්වා මහත්මිය, වරංගද සිල්වා පුතණුවන්, ඒ වගේම කවින්දියා කාවින්දියාද සිල්වා දියණිය යන අය විසින් නිවන් මාර්ගට ඇති බාධා දුරු වීම පිණිස සහ මියගිය නම් මියගිය එල්එස් විජේ විජේතිලක පියාණන් විජේතිලක මහතා හේමා විජේතිලක මහත්මිය ක්වින්ටන් ද සිල්වා මහතා රූපාද සිල්වා මහත්මිය රූපවති මහත්මිය රංජනී හියුබර්ට් මහත්මිය යන ඇතුළු මිය පරලෝකයේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගැනීමෙන් එමෙන්ම දීපාල් සූරාචි සහ සුනේත්‍රා සූරාචි දෙපළට සහ සාන්ත මලකල සහ ලලිතා මලකල යන මහත්ම මාත්මේ විසින් නිවන් මඟ අරමුණු කරගැනීම මේ සඳහා දායකත්වය දක්වලා තියෙනවා ඒ වගේම අද උදේ දානය සඳහා දායකත්වය දක්වනවා ඕස්ට්‍රේලියාවේ පදිංචි සෙනරත් සිරිවර්ධන මහතා, ලතා සිරිවර්ධන මහත්මිය, චරිතා සිරිවර්ධන මහත්මිය මහත්මිය විසින් නියන් තම තමන්ට නිවන් මාර්ගයට ඉබාදා දරවීම අරමුණු කරගනිමින් එමෙන්ම KM ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පවුලේ සියලු දෙනා ඒ වගේම නුවන් විජේකෝන් මහතාලු පවුලේ සියලු දෙනා එවාගෙම වසන්ත සරණමාලි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා එවාගෙම සුතුම් මාදව සහ මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දායකත්වය දක්වලා තියෙනවා එවාගෙම ඔත්පලා ජයවර්ධන මහත්මිය මේ සඳහා සම්බන්ධ වෙනවා මිය පරලෝකීය ලිලි ජයවර්ධන මහත්මියට පින් අනුමෝදන් කිරීම ආරම්භ කරගනිමින් එමෙන්න විනේෂා පීරිස් ඇතුළු පවුලේ සම මේ සඳහා සම්බන්ධ වෙනවා තම තමන්ට නිවන් මාර්ගට ඇති බාධා අදුරු වී නිවන් මාර්ග පූර්ණේ කර ගැනීම අරමුණු කර ගැනීමෙන් සහ මියගිය අජිත් පීරිස් මහතා ඇතුළු සතරගේ පියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කර ගැනීමෙන් ඒ වගේම අද දහවල් දාණය සඳහා දායකත්වයේ දක්වන්නේ එංගලන්තයේ පදිංචි නවීන් බමුණුආරච්චි මහතා දිනෝචි බමුණුආරච්චි මහත්මිය මහත්මිය තුෂාර ගුණසේකර මහතා අනාය විසින් තමන්ට නිවන් මාර්ගට ඇති බාධා දුරු වීම පිණිස සහ උන් නමී මිය මිය පල්ලවගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ආරමුණු කරගනිමින් ඒ වගේම අද දහවල් අතුරුපස සඳහා දායකත්වයේ දක්වන්නේ නිමල් අමරූප මහතා මල්කා අමරූප මාත්මිය දුමිදු අමරූප ජනනි අමරූප සුශිලා ජයසේ ජයසේන මහත්මිය ඇතුළු අමරූප පවුලේ සියලු දෙනා මෙන්ම ඔවුන්ගේ සේවක සේවකාදී පිරිස විසින් සුජීවත් වාසන සියලු දෙනාට ආශිර්වාද ලබා ගැනීම සහ ඔවුන්ගේ දරු දරුවන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ලබා කර ළඟා ගැනීම සඳහා ආශිර්වාද ලබා ගැනීම අරමුණු කර ගනිමින් ඒ වගේම ඔවුන් නමින් මිය පල්ලව ගිය දයාවති අමරූප මහත්මිය ජේම්ස් අමරූප මහතා සෝමපාල අමරුප මහතා, ඉන්ද්‍රා අමරුප මහත්මිය, එම්.ජී. ජයසේන මහතා, ජයන්ත දුම්බරංග මහතා, සෝමා දුම්බරංග මහත්මිය, නෙලන් දුම්බරංග මහත්මිය ඇතුළු සතර වර්ගයේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගනිමින් එවැගේම අද දින සාසනික ආධාර ලබා දුන් පින්වත්තුන් අතර ශ්‍රියානි ජයවීර මහත්මිය WG විමලරත්න මහතා රංජිත් කොළඹගේ මහතා සීතා සේනානායක මහත්මිය මල්ලිකා සමරනායක මහත්මිය බන්දුල බුවනායක මහතා කාන්ති පල්ලෙවෙල මහත්මිය මංගලිකා හත්නාගොඩ මහත්මිය සේපාලිකා හත්නාගොඩ මහත්මිය සිංගා ජාගොඩ මහත්මිය තුෂිතා ජයසුන්දර මහත්මිය දායකත්වයේ දක්වනව නිවන් අරමුණු කරගනිමින් ඒ වගේම කුමාර යත්නායක මහත්මිය මේ සඳහා දායකත්වයේ දක්වනවා තම දියණිය වෙන මල්කාරන් මල්කා රාජපක්ෂ ඇත ආශිර්වාද ලබා ගැනීම අරමුණු කරගනිමින් ඒ වගේම පත්මා ප්‍රේමරත්න මහත් ප්‍රේමරත්න මහත්මිය සඳහා දායකත්වයේ දක්වනවා මියගිය මාවවන කේ ජයකොඩි මහත්මියට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගනිමින් එවැගේම PW රණසිංහ මහතා එවැගේම මල්ලිකා සේජ වීරබාහු මහත්මිය සඳහා දායකත්වය දක්වනවා නිවනම අරමුණු කරමින් එවැගේම රෝහිණී අමියන්ගොඩ මහත්මිය මේ සඳහා දායකත්වය දක්වනවා එමානිස් අමියන්ගොඩ මැනිකේ රත්නත් යන අයට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගනිමින් එවැගේම චාන්දනී රණසිංහ මහත්මිය මේ සඳහා දායකත්වය දක්වනවා නිවන අරමුණු කරමින් එවාගෙම අනුලා තිලකරත්න මහත්මිය මේ සඳහා දායකත්වය දක්වනවා පසුගිය දෙවන දින හදිසියේ මේ පරිලව ගිය චමින්ද වීරසිංහ මහත්මයාට මහතාට පින් අනුමෝදන් කිරීම අරමුණු කරමින් එවාගෙම එච්.එම්. හේමපාල මහතා මේ සඳහා නිවන අරමුණු කරමින් දායක වෙනවා. ඒ වගේම මදුෂානි ගුණසේකර මෙනවිය දායක දක්වනවා. තමත් නිවන් අවබෝධය පිණිස සහ මිය පරලොවගේ අමරතුංග ඩේවිඩ් අප්පාමි මහතාට සහ රොබසිංහ පැන්සිනා හාමි මහත්මියට පින් අනුමෝදන් කිරීම අරමුණු කරමින් එවැගේම මැණිකේ මාරසිංහ මහත්මිය ධර්මසේන මහත්මිය එවැගේම ජේ.එම්.එස්. විජේවර්ධන මහත්මිය ආර්.එම්. කුලතුංග මහතා ඩී ලියනගේ මහත්මිය මාලා පෙරේරා මහත්මිය, ඉන්ද්‍රාණි ජයසේකර මහත්මිය, ඒ වගේම මනතුංග මහතා ශාසනික වශයෙන් ආධාර ලබා දෙන ඒ සියලු දෙනාට තුමුන් නිවන් අවබෝධයේ පිණිසම මේ පුණ්‍ය කුසල ශක්තිය උපනිශ්‍රේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වැඩසටහන සංවිධානය කරන ඒ කල්‍යාණ මිත්‍ර පිරිසටත් දේශන ධර්ම සාකච්ඡාව සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාටත් මේ ධර්මශාලා පරිශ්‍රය වෙන් කර දීමට මූලික වන ඒ තබල ස්ථානවලතුමා ඇතුළු සියලු දෙනාටත් නිවන් පිණිසම මේ පුණ්‍ය කුසල ශක්තියින් උපනිශ්‍රේවායි ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනාව සඳහා ගෞරවයෙන් යුතුව දේශකතුමන්ට ආරාධනා කර සිටිනවා ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි තුම් වූ දහම් සාකච්ඡාවක් ඉෂ්ට සිද්ධ කිරීමෙන් මහත්ඵල මහානිසංසගෙන දෙන්නා කුසල් සම්භාරයක් රැස් කරගත් මේ මොහොතේදී මේ උතුම් උදාම් සාකච්ඡා පවත්වාගෙන යාම සඳහා උදව් උපකාර කළ සියලු දෙනාම සිහිපත් කරගෙන විශේෂයෙන් ගෝතමාරාමේ සිළුම මෙණින් වහන්සේලාවත් ඒ වගේ මේ උතුම් කටයුත්ත කරගෙන යාම සඳහා මහා ශ්‍රම දායකත්වයෙන් උදව් උපකාර කරන සියලුම කල්යාණ මිත්‍ර පිරිසටත් සිහිපත් කරගෙන ඒ වගේම මේ ස්ථානය ලබා දුන්නා වූ ඒ මෙතපල් ස්ථානාධිපතිතුමා ඇතුළු ඒ සියලුම සේවක මහත්ම මහත්මීන්ටත් ඒ වගේ මේ උතුම් කටයුත්ත ලෝකවාසීන්ට ශ්‍රවණය කිරීම සඳහා ඉඩ ප්‍රස්තාව සකසා දෙන්නා වූ ඕස්ට්‍රේලියාවේ පදිංචි ලාලනී මහත්මියටත් ඒ වගේම ස්වාමි පුරුෂයාටත් ඒ වගේම මේ උතුම් කටයුතු කටයුතු YouTube ඔස්සේ ශ්‍රවණය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව සකසා දෙන්නා වූ පානදුරේ පදිංචි මොරිස් මහතාටත් ඒ වගේම ශාම් පුතණුවන්ටත් එම මොරිස් මහතාගේ බිරිඳටත් එමල්කාන්ති මහත්මියටත් ඒ වගේම එංගලන්තයේ පදිංචි UK වැලිකල මහත්මියටත් ඒ සුළු දෙනාම සිහිපත් කරගෙන අද දිනේ දම්පැන් පූජා කළ සිළු දෙනාම සිහිපත් කරගෙන ඊතින් නම් සඳහන් කරපු ඒ සිළු දෙනාම සිහිපත් කරගෙන ඒ දාණය පිළිසකර කරා වූ දැගෙනවයි බින්නාව බාර දුන්නා වූ යම් කිසි නම් ඒ දෙනාව සිහිපත් කරගෙන මිල මුදලකින් හෝ ශ්‍රම කඳුලකින් හෝ වචනයකින් හෝ වචන මාත්‍රයෙන් උදව්වක් උපකාරයක් කළ සිළු දෙනාම සිහිපත් කරගෙන දැක සතුටු වෙච්ච යම් කිසි කෙනෙක් ඉන්න නම් ඒ දෙනා ඒ සිළු දෙනාම සිහිපත් කරගෙන විරුද්ධත්වයක් නොදැක් වූ යම් කිසි කෙනෙක් ඒ සිළු දෙනාම සිහිපත් කරගෙන විරුද්ධත්වයක් දැක් වූ යම් කිසි නම් ඒ දෙනා ඒ සිළු දෙනාම සිහිපත් කරගෙන මොණයන් අර එකෙන් උදව්වක් උපකාරයක් කළපු යම් කිසි නම් යේසුගේ නාමය සිහිපත් කරගෙන මේ උතුම් වූ කටයුත්ත කරගෙන යම් ලබාගත්තා ඒ පුණ්‍ය ශක්තිය ඔබ නමින් මේ මොහොතේ මිය පරලෝකයේ පින් බලාපොරොත්තු සත්ත කොටාශ මේ මොහොතේ පින් බලාපොරොත්තු වෙන සිටිනම් පරදත් උපජීවීන් කියන කොටසට අයත් ඒ අය උදෙසාද පුණ්‍ය ශක්තියක් වීදවන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාම තුන් වතාවක් අලෝභයෙන් ආදේශයෙන් අමෝයෙන් චිත්ත ප්‍රසාදයෙන් ඊතු සියලු දෙනාම තුන් වතාවක් සාදුකාරයක් දෙන්න මේ උතුම් උදාම් සාකච්ඡා සා සම්බන්ධෙච්ච දේව කොට්ටාස බ්‍රහ්ම කොට්ටාස නම් ඒ කොට්ටාස කරා මේ ජනට ගන්නාලද කුසල අනුමෝදන් එත්වා අනුමෝදන් එත්වා අනුමෝදන් එත්වා උන්නාන්සලා පතන්නා බුද්ධිත්‍රා බුද්ධි තුමුණියන් සාක්ෂාත් කරගෙන යනා ගමනේදී උතුම් වූ චතුරාර්ය සත්‍ය අවනාරෂ්ඨාංගික මාර්ගයේ පූර්ණේ කරගෙන සතර බල ලැබී ධාන බල ලැබී අමාමා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීමටත් මේ කුසලී ප්‍රනිෂ්ඨයක් වේවා හේතුවා වාසනාව වේවා උතුම් මොණී නිම්සනසෙත්තා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන්ගේ සියලුම සසර ගම් දෙලින් ගෙවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්වා එසේම වෙත්වා එසේම වෙත්වා කියලා තුන් වතාවක් සාදුකාරයයි. ඒ වගේ මේ උතුම් උදාම් සාකච්ඡාව කරගෙන යාම සිදී උදව් උපකාර කළු සිල් දෙනාටත් දන් පෙන් පූජා කරපු සිල් දෙනාටමත් ඊයතින් නම් සඳහන් කරපු සිල් දෙනාටමත් මේ උතුම් කටයුතු සඳහා ශ්‍රම කඳුලකින් වචනයකින් හෝ මිලමුදුලකින් හෝ මොනෑම වෙන උදව්වක් උපකාර කළ සිල් දෙනාටමත් මේ ලබාගත්තා මේ පුණ්‍ය ශක්තිය ඒ සිල් දෙනා කරාම මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා ඒ අතරින් ධර්මෝපදේ ලබාගත් කෙනෙක් ඉන්නවා නම් තව තවත් ධර්මෝපදේ ලබාගෙන ප්‍රඥා බුදුන්පත්ති ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඉදිරියේ අනිත්‍යතාවය වටහාගෙන වස්තුකාම් ප්‍රහීන කර උත්තරීතර සකදාගාමී ඵලයටත් ක්ලේශකාම් ප්‍රහීන කර උත්තරීතර අනාගාමී ඵලයටත් උද්දම් භාගික සංයෝජන ප්‍රේණ උත්තරීතර අරියත් භාවයටත්පත් වීම සඳහා කාමයන්ගෙන් වෙන්න අකුසල දාමෙන් වෙන්න සවිතක සවිචාරයෙන් උපන ප්‍රථම අධ්‍යානයේ ද්විතීක අධ්‍යානයේ තෘතීක අධ්‍යානයේ චතුත්ථ ධ්‍යාන බලද පූර්ණ කරගෙන අමාමා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීමටත් මේ කුසලී පුණ්‍යශක්තියක් වේවා හේතු වාසනාව වේවා උතුම් මුනින් සඳහා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සියලුම සසර ගන්දුලින්ගේ වාදමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදුකාරයක් ඒ වගේ අද දිනේ මේ උතුම් උදාම් සාකච්ඡාව සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටමත් <clears throat> ඒ වගේ YouTube ඔස්සේ ශ්‍රවණය කරා වූ සියලු දෙනාටමත් ඒ තුන් තාක්ෂණ ඔස්සේ YouTube ඔස්සේ ශ්‍රවණය කළා සියලු දෙනාටමත් විශ්වයේ කොහේ සිට මේ උතුම් උදාම් සාකච්ඡාට සහ සම්බන්ධ වී තමන්ගේ නිවන් මාර්ගය පූර්ණ කර ගැනීම සඳහා ඒ ශ්‍රවණය කරපු ඔබ සියලු දෙනාටමත් මේ ලබාගත්තා මේ පුණ්‍ය ශක්තිය ඔබ සියලු දෙනා කරාම මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා ඔබලා අතරින් ධර්ම ඔබද ලබාගත් කෙනෙක් ඉන්නවා නම් තවතවත් ධර්ම ඔබද ලබාගෙන ප්‍රඥා මුදුන්පත්ති ඒ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඉදිරි අනිත්‍යතාවය වටහාගෙන වස්තුකාම් ප්‍රේණ කර උත්තරීතර සකදාගාමී ඵලයටත් ක්ලේශකාම් ප්‍රේණ කර උත්තරීතර අනාගාමී ඵලයටත් උද්දම් භාගික සංයෝජන ප්‍රේණ උත්තරීතර අරියත් භාවයටත් පත් වීම සඳහා කාමයන්ගෙන් වෙන අකුසල දාමෙන් වෙන සවිතක සවිචාරයෙන් උපන් ප්‍රථම ධානය ද්විතීක ධානය තෘතීක ධානය චතුර්ථ ධානය ධාන බල පූර්ණ කරගෙන අමාමා නිර්වාණ ශාන්තිය අත්පත් කර ගැනීමටත් ඒ වගේම ඔබලා අතරින් ධර්ම ඔබද ලබා ගැනීම යෝගී යම් කිසි අඩුපාඩුවක් සිළුවෙච්ච යම් කිසි කෙනෙක් තවදුරටත් සිටිනම් තවදුරටත් කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ ධම්මානුදම් පටිපදා කියන සතර සෝතාපට්ටි අංග තුලින් ඒ ආස්වාදයේ ආදීන නිස්සරණේ තත්ත්වයෙන් සක්කා දිට්ඨිය මිත්‍යා දිට්ඨිය පහවත උත්තරීතර සම්මා දිට්ඨියටපත්ති සෝවාන් පල්ලාභී උත්තම උත්තමාවියම් බටපත් වේවා සකදාගාමී පල්ලාභී උත්තම උත්තමාවියම් බටපත් වේවා අනාගාමී පල්ලාභී උත්තම උත්තමාවියම් බටපත් වේවා අරිය ඵලලාභී උත්තම උත්තමාවියම් බටපත් වේවා ඊට අවශ්‍ය කරනා දහයන් ඵලද පූර්ණ කරගෙන අමා මහ නිර්වාණ ශාන්තියෙන් අත්පත් කර ගැනීමවත් මේ පුණ්‍ය ශක්තිය ඔබ සිළු දනාකාරාම මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් එත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් එත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් එත්තා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් ඊ සංසාරයන් කිසා කුසල ධර්මයක් තියෙනවා නම් ඒවා දමා නිදහස් වෙත්තා නිදහස් වෙත්තා නිදහස් වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා සසරේ යම්කි සසර ගනුදෙනුවක් තියෙනවා නම් මේ පුණ්‍ය ශක්තියෙන් ගෙවා දමා නිදහස් වෙත්තා නිදහස් වෙත්තා නිදහස් වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදුකාරයක් ඒ වගේ අප වෙනන සංසාර ගමනේදී අපගෙන් අවඩක් අසාධාරණයක් හිංගියක් හිංසා කොරදා ප්‍රමාද දෝෂය සිදු සත්ත්ව කොටාශ කුමනක්ද කුමනාරින් සැරිසරි සිටියත් ඒ කරා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා ඒ අතරින් පින් බලා තියෙන සත්ත්ව කොටාශයක් ඉන්නා මේ පුණ්‍ය ශක්තිය ඒ සිළු ඒ සිළු දනා කරාම අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන්ගේ සංසාරයේ අකුසල ධර්මයක් තියෙනවා නම් ඒවා දාමා නිදාස් එත්වා නිදාස් එත්වා නිදාස් එත්වා ඒ වගේ මේ පුණ්‍ය ශක්තිය බලමයි මේ සංසාරේ සසර ගනු දිනෝද්ද ගෙවා නිදාස් එත්වා නිදාස් එත්වා නිදාස් එත්වා මේ සංසාර සංසාර ගමන නිමා කිරීම සඳහා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේ දුගතිභාවයට පත්ව සිටිනම් සුගතිගාමී වේවා සුගතිගාමී වේවා සුගතිගාමී වේවා සුගතිගාමී උතුම් මනුස්සත්වයක් ලැබ උතුම් සද්ධර්මස්වණයට අවස්ථාව ලබාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ ආරෂ්ඨාංගික මාර්ගයේ පූර්ණයේ සතරපල් ලැබී ධානය පරිදි අමාමා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීමටත් මේ කුසලී උපනිෂ්ඨක් වේවා හේතු වාසනා වේවා උතුම් මොණින් සනසිතා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේ සියලුම සතර ගම්දුලින් ගෙවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදුකාරයයි ඒ වගේ මේ මොහොතේ ඥාති සම්බන්ධකමක් උඩ ඒ පරදත් උපජීවීන් කියන කොටසේ සිට මේ මොහොතේ පින්බලාත් වෙන සත්ත්ව කොටාශයක් පින්බලා ප්‍රතිෙන් පැමිණ සිටීද ඒ සියලය උදෙසාම මේ ලබාගත්තා අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් ලබාගත්තා අනන්ත ප්‍රමාණ මහා කුසල් සම්භාරයක් රැස් කරගත් මේ මොහොතේ ලබාගත්තා ඒ පුණ්‍ය ශක්තිය ඒ සියලු දෙනා කරාම මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන්ගේ සංසාරයේ අකුසල ධර්මයක් තියෙනවා නම් ගෙවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා මේ පුණ්‍ය ශක්තිය බලමයි මේ සංසාරයේ සසර ගනුදෙනුවක් තියෙනවා නම් ගෙවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන්ගේ දුගතිගාමීන් අත්මිදී සුගතිගාමී වේවා සුගතිගාමී වේවා සුගතිගාමී වේවා සුගතිගාමී වී මිසදුරු අදහස් පාලනෝ පාලනෝවි සම්මා දිට්ඨියටපත් වීම සඳහා කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ ධම්මානුදම් පටිපදා කියන දස පුණ්‍යක් ක්‍රියාවල යෙදෙමින් ඒ දස කුසලයෙන් මිදීම සඳහා ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම වන ප්‍රත්‍යපාසුකම් සකසේවා ප්‍රත්‍යපාසුකම් සකසේවා ප්‍රත්‍යපාසුකම් සකසේවා ඒ ප්‍රත්‍යපාසුකම් සකසේගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමටම ඒ සියලු දෙනාටම හේතු වාසනා වේවා හේතු වාසනා වේවා හේතු වාසනා වේවා ඒ පටිච්චසමුප්පන්නාට ගන්නා දුක්ඛ ස්කන්ධය අසාරත්වේ වටහා ගැනීම සඳහාම ඒ අයට ධර්මය අවබෝධ කර ගැනීමටම පසුතලයේම සැකසේවා පසුතලයේම සැකසේවා පසුතලයේම සැකසේවා ඒ පසුතලයේ සැකසී ඒ නිවන් සාක්ෂාත් කරගෙන මේ දුක්ඛ ස්කන්ධේ නිමා කර ගැනීමින්ද ගැනීම සඳහා මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වේවා උපනිම්ම නිවිසනසෙත්වා මේ පුණ්‍ය ශක්තිය හේතුවෙන් සියලුම සසර ගනුදෙලින් ගෙවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම් වෙත්වා එසේම් වෙත්වා එසේම් වෙත්වා කියලා තුන් වතාවක් සාදුකාරයි ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් රක්කන්තු සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් රක්කන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් රක්කන්තු මම් පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තසං සමාගමෝ තු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තසං සමාගමෝ තු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තසං සමාගමෝ තු යාව නිබ්බානපත්තිය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු යං කේන්ද්‍රතනං ලෝකේ විජ්ජති විවිධාපතු රතනං බුද්ධ සමන්නත්ති රතනං ධම්ම සමන්නත්ති රතනං සංඝ සමන්නත්ති තස්මා සොත්ති භවන්තුතේ සියලු ලෝක සියලු සත්‍යයන්ට සිතක් ශාන්තියක් යහපතක්ම වේවා උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවීමෙන් නිවීමටපත් වේවා නිවීමෙන් නිවීමටපත් වේවා නිවීමෙන් නිවී සනසෙත්තා සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි